එහෙදී අපි පටන් ගත්තා සංයුත්ත නිකාය බුදුරයන් වහන්සේ වදාළ ධර්මයේ මුල ඉඳලාම අධ්‍යයනය කිරීම සඳහා. ඉතින් අපි දේශනා කිහිපයක් මේ වෙනකොට සාකච්ඡා කරන්නට යෙදුණා. ඇතටම මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනේ පාදක කරගෙන අපට සැබෑ බුද්ධ වචනය සාකච්ඡා කරන්න ඉස්මතු කරන්න ලැබීම පිළිබඳව ගොඩාක් සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. අද වැඩසටහනට ගොඩාක් මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙච්ච බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් ඒ නිසා සිල් දිනාටම සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. මේ විදිහේ ස්ථානයක් සකස් කරලා සංඝයාට සුඛ විහරණය වගේම සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම සඳහා මේ ධර්මයේ බබලවීම සිදු කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බබලන්නේ විවෘත වුණහම වැසුණහම නෙමෙයි ස්වාක්ඛාත වූ ධර්මයක් ඉස්මතු වෙන්නේ බබලන්නේ විවෘත වුණහම දුරක්ඛාත වූ ධර්මයක් බබලන්නේ වැහුණහම මොකද ස්වාක්ඛාත නැත්නම් මනාකොට නිවැරදිව निराවුල්ව දේශනා කරපු ධර්මය එහි සත්‍ය කරා යන්න යන්න ඒ ධර්මයේ වැටහෙන්න වැටහෙන්න ඒ ධර්මයේ තියෙන වටිනාකමයි ලැබෙන්නේ. හැබැයි මේ ධර්මය වැහුණහම මේ ධර්මයේ තියෙන හරය හම්බෙන්නේ නැති වුණහම මේ ධර්මයේ බබලන්නේ නැහැ. වෙන වෙන දේවල් ඔස්සේ තමයි අතපත ගාගෙන ඉන්නේ. ඒ වගේම දුරක්හාත ධර්මයක බුදුරන් වහන්සේ සත්‍ය පෙන්නපු නැති මනාකොට දේශනා නොකරපු ධර්මයක තියෙනවා අඩුපාඩු වැරදි අන්න ඒ ධර්මයක් විවෘත වෙච්චාම ඒ ධර්මයේ නැති වෙලා යනවා. මොකද හේතුව එහි තියෙන්නේ අසත්‍ය නිසා. හැබැයි ඒ ධර්මයේ වැහුණාම ඒ කියන්නේ ඒකේ අර වැරදි කාරණා ප්‍රකට නොවන තැනදී තමයි ඒ ධර්මයක් ලෝකේ පවතින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් ධර්මයේ ශාසනය පවතිනවා කියලා කියන්නේ ඒ ධර්මයේ ඉස්මතු වීම විතරමයි. ඉතින් ඒ නිසා මේ ධම්මපාරමී ආරණ්‍ය පාදක කරගෙන අපට ඒ සඳහා ලොකු උපකාරයක් නැත්නම් ධර්මයේ ස්ථාපිත කිරීම නැත්නම් ධර්මයේ ඉස්මතු කිරීම සඳහා ලොකු උත්සාහයක් අපට ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒක සාසනික වශයෙන් නුත් සිදුවෙන යහපතක් වගේම අපේ තම තමන්ගේ ජීවිතය තුළට සත්‍ය තේරුම් ගන්න නැත්නම් බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ කුමක්ද කියන කාරණාව ඒ බුද්ධ වචනේ තියෙන විදිහටම ඉගෙන ගැනීම තුලින් අපට පුළුවන් ඒ සත්‍ය අවබෝධය කරා යන්න. ඒ නිසා තමයි මම ගොඩාක් වෙලාවට දේශනා ඉස්මතු කරනකොට නිතරම කියන කාරණාව අපි හැම වෙලෙම ඉගෙන ගන්නට ඕන නැත්තේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටමයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු විදිහටමයි. එහෙම ඉගෙන ගත්තොත් විතරයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ සත්‍ය අපේ ජීවිතය තුළින් අත්දකින්නට. ඉතින් ඒක නිසා අපි ධර්මය අහනකොට අපි තුළට තියෙන්නට ඕන ඉස්සරලාම මූලිකම කාරණාව ඔන්න ඔය ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරයන් වහන්සේ කියපු දේ ඒ විදිහටම ඉගෙන ගන්න අවශ්‍යතාවය. බුදුරන් වහන්සේ තමයි දන්නේ කියන කාරණාවත් එක්ක. ඊළඟට ධර්මය ඉගෙන ගන්නකොට අපි මේ ධර්මය තුල කියන්නේ මොකද්ද කියලා ඒකම තේරුම් ගන්න ඒකට කන් යොමාගෙන අහන්නට ඕන. ඒ විදිහට අහනකොට අපි ඒ කියපු ධර්මයේ කුමක්ද ඉස්මතු කරන්නේ කියන අර්ථය ගන්න විමසන්නට ඕනේ. බුදුරන් වහන්සේ මේ පෙන්නපු ධර්මය දැන් අපි දන්නවා සංයුත්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, දීඝ නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන් කොටස් වශයෙන් තියෙනවා. නමුත් බුදුරන් වහන්සේ ඔහොම එකක් කරේ නැහැ. බුදුරන් වහන්සේ සංයුත්ත නිකායක් මජ්ක්‍ධිම නිකායක් කියලා දේශනා කරේ නැහැ. බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ ඉඳලා පිරිනොම් පාන දක්වාම අවස්ථානුකූලව ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වලට අදාළව ඒ කෙනාට ගැළපෙන විදිහට දේශනා කළා. ඒ සියලු දේවල්ම මතක තියාගෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ආපු ධර්මය අනාගතයේ අයට ඒ කියන්නේ අපි වගේ අයට අධ්‍යයනය කිරීමේ පහසුව පිණිස මතක තබා ගැනීමේ පහසුව පිණිස තමයි පළමු ධර්ම සංගායනාවේදී සංයුත්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, දීඝ නිකාය, කුද්දක නිකාය වශයෙන් කොටස් කරේ. එක පිළිවෙලකට එක එක වගේ දේශනා ගත්තා. එහෙනම් බුදුරන් වහන්සේ මෙහෙම කියපුවා මේ පිළිවෙලකට කියප එකක් නෙමෙයි බුදුරන් වහන්සේගේ තියෙන්නේ අවස්ථානුකූලව ඒ කෙනාගේ ස්වභාවය අනුව ධර්මයේ ඉස්මතු කරා. එතකොට මේ දරා ගන්න සියලු දේවල් ක්‍රමානුකූල පිළිවෙලකට මතක තබා ගැනීම පහසුවට සකස් කරා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕන කාරණාව තමයි දේශනාවක් අධ්‍යයනය කරනකොට ඒ දේශනාව තුළ තියෙන පසුබිම වපසරිය වටපිටාව කුමක් සඳහාද කොයි වගේ ආකාරයක දෙයක්ද කියලා අධ්‍යයනය කරන්නට වෙනවා. එහෙම නැති වුණොත් අපි මොකද කරන්නේ? ගැඹුරු දේවල් සරල වශයෙන් හිතනවා සරල දේවල් ගැඹුරු වශයෙන් හිතනවා. මෙන්න මේක ශාසනය අතුරුදහන් වීමක් ධර්මයට නිගා කිරීමක් කියලා බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ දේශනාවක පැහැදිලි කරනවා. ගැඹුරින් විස්මතු කරලා ගැඹුරින් පෙන්වපු ධර්මයේ කෙනෙක් සරල වශයෙන් ප්‍රකට කරනවා නම් සරල වශයෙන් විග්‍රහ කරපු කාරණාව ගැඹුරු දෙයක් කියලා විස්මතු කරනවා නම් ওই දෙකම ධර්මයේ විකෘති කිරීමක්. එතකොට අපි කොහොමද මේක ගැඹුරු එකක්ද සරල එකක්ද කියලා තේරුම් ගන්නේ? ඒ අදාළ සමාජ පසුබිම නැත්නම් එතන තිබිච්ච නිදාණය මොකද්ද ඒකට හේතුව කුමද්ද මෙතනින් ඉස්මතු කරේ කියන කාරණා අපි දැනගන්නට ඕනේ. අන්න එතනදි තමයි අපට මේක ගැඹුරු ධර්මයක්ද නැත්නම් මෙතනින් සත්‍ය ඉස්මතු කරන පටිච්චසමුප්පා ධර්මයේ ප්‍රකට කරන ජීවිත සත්‍ය අවබෝධය කරා යන එකක්ද නැත්නම් මෙතන සාමාන්‍ය සරල කාරණාවක් එක්ක විස්තරයක්ද කියලා තේරුම් ගන්න වෙන්නේ අන්න ඒ කාරණාවත් එක්ක. ඒ නිසා තමයි මේ දේශනාව ඒ විදිහට අධ්‍යයනය කළ යුත්තේ. දැන් සංයුත්ත නිකාය දෙක ගත්තොත් නිදාන සංයුත්තේ තියෙන්නේ පටිච්චසමුප්පාදය පිළිබඳව. එතකොට ඔන්න ඔය විදිහට කොටස් කරපුවා තියෙනවා. එතකොට අපි ඒකේ විග්‍රහ කරලා තියෙන්නේ කුමක්ද? මෙන්න මේක බලන්නට ඕන. ඊළඟට තමයි අපි ගොඩාක් දේශනා අධ්‍යයනය කරනකොට කරන වැරද්දක් තියෙනවා. අපි යම් කිසි විදියකටද යමක් ඉගෙන ගත්තේ. අපි හිතමු උදාහරණයක් හැටියට මම කියන්න වේදනාව ගැන. ඔන්න අපි වේදනාව ගැන දැන් අහලා තියෙනවා. අපි වේදනාව ගැන ඉගෙන ගන්නවා වේදනාව කියන්නේ සැප දුක් අදුක්කම සුඛ කියලා. එතකොට අපි බලන්න ඕනේ බුදුරණවහන්සේ සැපදුක දුක්ඛම සුඛ කියලා වේදනා විග්‍රහ කරේ කොහොමද? කොයි තැනද? කොයි විදි අවස්ථාවකටද? කොහොමද ඒක ප්‍රකට කරලා පෙන්වන්නේ? ඊළඟ බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයේ වේදනාවක් විග්‍රහ කරනවා. පටිච්චසමුප්පාදයේ අංග 12ම විග්‍රහ කරන කිසි තැනක බුදුරණවහන්සේ සැපදුක දුක්ඛම සුඛ කියලා විග්‍රහ කරලා නැහැ. නමුත් අපි දන්න ටිකක් තියෙනවනේ. අපි දන්න ටික එතෙන්ට දානවා. අන්න එතකොට අපට මේ ධර්මය අපට බුදුරණවහන්සේ කියපු විදිහට අපි තුලින් ඉස්මතු වෙලා එන්නේ නැහැ. මොකද අපි දන්න ටිකක් හිතෙන්න දැම්මනේ ඊට පස්සේ. බුදුරණවහන්සේ එතන මොකද්ද විග්‍රහ කරලා පෙන්වුවේ? ඒක තේරුම් ගන්න වෙන විදිහ විග්‍රහයකට යන්නට ඕනේ. හැබැයි ඒ පරයයම විග්‍රහ කරපු දෙයක් එක්ක. මොකද මේ සැප දුක දුක්ඛම සුඛය තියෙන දැම්මට පස්සේ ගොඩාක් ඒ අර්ථය එන්නේ නැහැ. ඒ අනාත්ම දර්ශනය එන්නේ නැහැ එතන. බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද අංග 12ම විග්‍රහ කරන තැනක එහෙම විග්‍රහ කළා නැහැ. නමුත් අපිට තේරෙන ටික අපි එතන දාගන්න. ওই විදිහට ගොඩාක් දේවල් තියෙනවා. අපි කරපු විග්‍රහය ඒ ආකාරයෙන් බලන්නේ නැතුව අපට තේරෙන එකක් අපි එතන දාන එක. එහෙම වුණාම අපට බුදුරණවහන්සේ කියපු ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒ වගේම සමහර වචන සරල. දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහර අවස්ථා බුදුරණවහන්සේ දේශනා කරනවා දානයක් දෙනකොට දාන දෙන්න කියනවා අලෝභ ආදේශ අමෝහ මුල් කරගෙන. එතකොට දැන් අලෝභ ආදේශ අමෝහ කියලා අපි ගැඹුරින් සත්‍යයත් එක්ක කතා කරොත් ඒ අලෝභාදේ සමෝහ තියෙන කාටද? රෝභ දෝෂ සමෝහ නැත්තේ රහතන් වහන්සේට. අලෝභාදේ සමෝහ එක්ක දානයක් දුන්නොත් කියන මහත්ඵල මහාංශාංශයෙන්නේ. නමුත් බුදුරන් රහතන් වහන්සේ තුල ලෝභ දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේ තුල පුණ්‍ය පාප කියන කර්ම සකස් වීම සිදු වෙන්නේ නැහැ. ඒ සියල්ල කික්මෝලා. එතකොට මෙතන විග්‍රහ කරේ ඒක නෙමෙයි. මෙතන විග්‍රහ කරලා පෙන්නුවේ දානයක් දෙනකොට මේ තේරුම් අරගෙන ඇලීමකින් ගැටීමකින් ඊළඟට මෝහ ලෝකයේ අපි දකින ස්වභාව මෝහ සහගතයකින් තොරව දාණය දෙන්න කියලා. එතකොට ඒ ඒ පරයයේ සරල අර්ථයකින් දුන්නේ. මෙන්න මේ විදිහට අපි ඒ පරයය එක්ක බලන්නට ඕන. සමහර අවස්ථාවල ප්‍රඥාව විග්‍රහ කරනවා නීවරණ ටික දැන ගැනීම. එතකොට ඒ එතන ඒ ප්‍රඥාවේ විග්‍රහය තියෙන්නේ අපි ඒක දැනගත කාරණාව. ඊළඟට ප්‍රඥාව විග්‍රහ කරන අවස්ථාව තියෙන පංචීපාස්කන්ධේ උදේවයි දැකීම. එතකොට ඒක අනුව අපි එතන බලන්නට ඕනේ. එහෙම නැතුව අපි දන්න සියල්ලක් මේකට ගලපන්න ගියොත් එහෙම අපි කුමක් ඔස්සේද මේ ධර්මයේ බලන්න යන්නේ? Taman දන්න තැන ඉඳලා. බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා යන්නට නැත්තේ Taman නොදන්න Taman දන්න බව නැති එක. ඒ කියන්නේ Taman දන්නේ නැහැ කියන කාරණාව. බුදුරන් වහන්සේ දන්නේ. අන්න එහෙනම් ඒ බුදුරන් වහන්සේ කියපු ඒ පරියාය ඒ විදිහට ඉගෙන ගන්නට ඕන. දැන් මේ දේවතා සංයුත්තේ සංයුත්නිකායකේ සමහර සූත්‍ර දේශනා තියෙනවා. හරි සරලයි. හරි සරල මේ අහම ප්‍රශ්න වලට උත්තර ටික. සමහර ඒවා ගැඹුරුයි. සමහර ඒවා සරලයි. එතකොට අපි මේ අර සරලව තිබ්බ කාරණාව ගොඩාක් ගැඹුරු හැටියට දාන්න ගියොත් අපි ඒක ධර්මයේ විකෘති කිරීමක්. මොකද එතන සරල කාරණාවක් ඉස්මතු කරන්නේ. ගැඹුරින් ඉස්මතු කරපු කාරණාව ඒ විදිහට දරා ගන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා මතක තියාගෙන අපි බුද්ධ දේශනාව හදාරන්නට ඕනේ. එහෙම හැදෑරුවේ නැත්තම් පින්වතුනි කාටවත් සත්‍ය දකින්න බෑ. දැන් මේ කරපු හැම දේශනාවක්ම ඒ ඒ කෙනාට අදාළ විදිහට බුදුරන් වහන්සේ කියපු දේවල්. ඒ ඒ කෙනාට අදාළ විදිහට. එතකොට අපිත් ඒ දේශනාව අධ්‍යයනය කරනකොට ඒ කෙනාගේ ස්වභාවය බලලායි අපි ඒක අධ්‍යයනය කළ යුත්තේ. එතකොට අපි දන්න ඔක්කොටම නෙමෙයි මේක කියන්නේ. ඒ අවස්ථාවට, ඒ ස්වභාවයට. ඉතින් ඒ නිසා ඒ කියන පරයය මොකද්ද කියලා අපි තේරුම් අරගෙන බුද්ධ දේශනාව අධ්‍යයනය කිරීමෙන් තමයි අපට සැබෑම බුද්ධ වචනේ ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි බලමු එහෙනම් අද දවසේ සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර අද අපට කරන්න තියෙන්නේ අන්ව වර්ගය දැන් මේ දේශනාව අපි කිහිපයක්ම ඉගෙන ගත්තා මම හිතන්නේ සූත්‍ර 70ක් වගේ කරලා තියෙනවා අන්ව වර්ගයේ මේ හැම එකම තියෙන්නේ දෙවිවරු එක එක දෙවිවරුන්ට විග්‍රහ කරපු කාරණා. ඒ කියන්නේ දෙවිවරු අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර තියෙන්නේ. බුදුරන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා මෙන්න මේ විදිහට මේ සියල්ලම යටපත් කරගෙන තියෙන්නේ මොකකින්ද? ඔන්න දැන් අහන ප්‍රශ්නේ කුමක්කින්ද මේ සියල්ලක්ම යටපත් කරගෙන තියෙන්නේ? ඒ වගේම අහනවා දැන් ඒ යටපත් කරගෙන එක ඒ කාරණාව තව හේකින් ඉක්මවා යන්නේ නැති. කියන්නේ ඒකට එහා කියපු දෙයක් නැහැ නේද කියන එක. ඒ කියන්නේ යමකින් නම් යටපත් කරගෙන තියෙන එතෙන් ඒකට එහා කියපු දෙයක් තව තියෙනවද? ඊළඟට අහනවා හැමෝම වසඟයකට යන්නේ කුමක්ක වසඟයකටද යන්නේ? මොකක්ද දන්නේ දෙය කියලා දෙවියෙක් බුදුරන් වහන්සේගෙන් අහනවා. ඊළඟට දැන් මෙතන මේ දෙවියා මේ අහපු ප්‍රශ්නයක්. දැන් අපි ඔන්න මම අර මුලින්ම කිව්වෙත් ඒකයි මේ කාරණාව කියන්න කලින්ම අපි මේ ඒ පරයයන් ඉගෙන ගන්න ඕනේ කියලා. මොකද මේ දේශනා ටිකේම බලනකොට මේ සරල පරයයක් විග්‍රහ කරන්නේ. නාමං සබ්බං අන්හොච්චි. නාමය කියනවා සියල්ලක්ම යටපත් කරගෙන ඉන්නේ. කියන්නේ මේ යටපත් හැම එකම යටපත් කරගෙන ඉන්න කාරණාව නාමය. නාමයට වැඩියෙන් දෙයක් නැහැ. නාමයම තමයි. මේ සියල්ලෝම මෙන්න මේ නාමය කියන දේ එක්ක තමයි වසඟ වෙලා ඉන්නේ. නාමයේ අනුවමයි යන්නේ, නාමයටමයි එකතු වෙලා තියෙන්නේ, නාමයමයි වසඟ කරගෙන ඉන්නේ. නාමයට එහා කියපු දෙයක් නැහැ. එතකොට මෙන්න මේ කාරණාව කල්පනා කරලා බලනකොට අපට දැන් සමහර ලාවට ඇයි මෙතන නාම රූපය දැම්මේ නැත්තේ කියලා කෙනෙකුට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මෙතන පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න නෙමෙයි බුදුරන් වහන්සේ ගියේ. මේක දැන් ලෝකයේ තියෙන දැන් මේ ඊළඟට පැහැදිලි කරනවා ඊළඟ සූත්‍රයේ චිත්තය සිත කියලා. ඊළඟට ඊළඟකේදී පැහැදිලි කරනවා තණ්හාව. එතකොට ඒ පැහැදිලි කරන්නේ ඒ ඒ පරයයත් එක්ක. සිත කියලා දෙයක් පටිච්චසමුප්පාදේ නැහැනේ. පටිච්චසමුප්පාදේ තියෙන්නේ මන කියලා ආයතන විග්‍රහ කරන්නේ. චිත්ත සංකාර විග්‍රහ කරනවා. නමුත් සිත කියන වෙනම එකක් විග්‍රහ කරන්නේ නැහැ. චිත්ත සංස්කාර සහ මන ආයතන වෙන වෙනම විග්‍රහ කරන්නේ. එතකොට දැන් මෙතන සිත කියනකොට පුජ්‍යලේ කනබද්ද කාරණා. දැන් මෙතන නාමය කියනකොට දැන් අපට මේ ලෝකේ අපි යමකට ඇදිලා යන්නේ. ඒ කියන්නේ අපිව වසංගයටපත් වෙන්නේ. ඊළඟට ඒ කාරණාව තමයි නමේ නාමය කියන එක. දැන් අපි හිතමු මෙතන කෝපය කියලා පේනවා. අපට ඒ කෝපය කියලා නම් කිරීමක් එක තමයි අපි මේකට ඇදලා යන්නේ. කෝපය කියලා අපට නම් කිරීමක් ලැබිලා තියෙනවා. මේකත් එක්ක තමයි මේක මගේ කෝපේ මේක මට අයිති මේක මට හොඳ ඒ හැම දෙයකටම යන්නේ නම් කිරීමත් එක්ක. ඊළඟට කනට ඇහෙන ශබ්ද මේ අපි හැම එකක් එක්කම බලන අපේ ජීවිතය ගත කරන මේ හැම තැනම ඇසට කනට නාසයට දිවට කයට මනට අම්බෙන සියලු දේවල් වලට අපේ තියෙනවා නම් කිරීමක්. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා නිබ්බේධික සූත්‍රයේ සංඥාව කියන්නේ ඒ කියන්නේ විපාකයක්. සංඥා විපාකයක් කියනවා විවහාරය. එතකොට අපට මේ විවහාරයක් ලැබෙන්නේ අපි ගත්ත දේත් එක්ක. එතකොට මේ ගත්ත දේ අපි හිතමු පටවි බවක් හරි. මේ හැම දෙයක්ම අපට හම්බුනේ ඒත් තද ගතිය හම්බුනේ ඒත් අපි නම් කිරිල්ලක්. මොන දෙයකට ගියත් අපට මේ නම් කිරීමක් එක්ක තමයි මේක හම්බුනේ. නාමයකින් නාමයක් නැතුව අපට මේ ලෝකේ කිසි දෙයක් හම්බෙන්නේ ඇහෙන් දකින දේ, කනෙන් අහන දේ, නාසයෙන් ආග්‍රහණය කරන දේ, දිවෙන් රස ලබන දේ, කයෙන් පහස ලබන දේ, මනසින් හිතන දේ. මේ හැම දෙයකටම අපට ඒකට ඇදිලා යන්නේ ඒක හොඳයි හෝ නරකයි හෝ මොනවා හෝ දෙයක් වෙන්නේ ඒ නම් කිරීමක් එක්ක. හොඳට හිතලා බලන්න මේ ලෝකේ අපට කිසි දෙයක් තියනවද කියලා නම් කිරීමකින් නාමයකින් විවහාරයක් කිරීමකින් තොරව අපි යමකට යොමු වෙන කිසි දෙයක් නැහැ. එතකොට මෙතන මෙන්න මේ කාරණා බුදුරණවහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නේ අහ ප්‍රශ්නෙට ඒකට උත්තරේ දුන්නා. එතකොට මේ දෙවියා අහපු ප්‍රශ්නෙට අදාළ උත්තරේ. දෙවියා එතනින් එහා මොකක්වත් අහන්න ගියේ නැහැ. ඒකෙන් ඉවරයි. ඊළඟට දැන් අපට ඊළඟට එන්න පුළුවන් නේද? එතකොට නාම රූපම මෙතන මොකද්ද? එතකොට අන්න අපට එතන තියෙනවා පටිච්චසමුපාදයේත් එක්ක නාම රූප ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා වෙනම තේරුම් ගන්න අපට ඊට පස්සේ තියෙනවා. දැන් දෙවියා එතනින් එහා ප්‍රශ්නයක් අහනවා බුදුරණවහන්සේ තව එක විග්‍රහ කරලා පෙන්නයි. නමුත් මෙතන බුදුරන් වහන්සේ පෙන්ලා දුන්නේ මෙන්න මේ ලෝකේ අපට ප්‍රකට ලෝකේ අපි අල්ලගන්නේ මෙන්න මේ නාමයේ කිනිවහාර. මොකද මේකෙම අවසාන තව දේශනාවක් තියෙනවා මේ දැන් කතාවකට අහලා තියෙන අපි සාමාන්‍යයෙන් දන්නේ කය දිරනවා නාමය දිරන්නේ නැහැ කියලා. එවැනි විග්‍රහයකුත් තියෙනවා මේකේ. එතකොට ඒ එතන ඒ විග්‍රහ කළා දැන් ඒ දෙවිවරුන් ඒ අහන ප්‍රශ්නවලදී ඒ විග්‍රහයේදී හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් ඒ දෙවිය අහන්නේ ගැඹුරු දෙයක් නෙමෙයි. නමුත් ගැඹුරකට යන විදිහේ තේරණ දැනකින් විග්‍රහයකට දෙනවා බුදුරණවහන්සේ. දැන් නාමය කියලා කිව්ව කාරණාවේදී දැන් අපි හිතමු කවුරු හරි නාම රූප කියලා දෙයක් දන්නේ නැහැ කියලා. පටිච්චසමුප්පාද කියලා දෙයක් දන්නේ නැහැ. එයාට ප්‍රකට දෙයක් තියෙනවා අපිට මේ හැම දෙයක්ම මේ නම් කිරිල්ලක් නැත්තම් විවහාරයක් කියන කාරණා ප්‍රකටයි. නාම රූප කියන කාරණාවක් කෙනෙකුට හම්බෙන්නේ පටිච්චසමුප්පාදේ අන්‍යෝන්‍ය ක්‍රියාවත් එක්ක. නමුත් අර කාරණාව ප්‍රකටයි. එතකොට ඒ ප්‍රකට කාරණාව විශ්මතු කරලා පෙන්නවා. මෙන්න මේකයි කියලා. එතකොට එහෙනම් එයා ඊට පස්සේ හොයන්න යන්නට ඕනේ. මේක මොකද්ද කියන එක. ඒක හොයන්න ගියාට පස්සේ තමයි එතනින් එහාට ඒ කාරණාව යාට හම්බ වෙන්නේ. ඊළඟ සූත්‍රෙත් ඒ වගේම සූත්‍රයක් අහන්නේ. ඊළඟ සූත්‍රෙත් අහන්නේ මේ ලෝකේ කිමකින්, ඒ කියන්නේ මොකකින්ද කුමක් කරාද කැඳවාගෙන යන්නේ ලෝක සත්‍යය. ලෝක සත්‍යය මේ කැඳවගෙන යන්නේ කුමකින්ද? ඊළඟට ලෝක සත්‍ය ඇදගෙන යන්නේ මොකෙන්ද? මේ සියලු දේ වසඟ වෙච්ච දේ මොකද්ද? මේ ඔක්කොටම බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි හිත. සිත තමයි මේ ඇදගෙන යන්නේ අපිව. ඒ වගේම සිතින් තමයි කැඳවගෙන යන්නේ. සිතින් තමයි සිතට තමයි වසඟ වෙලා තියෙන්නේ. එතකොට මේ මෙතන විග්‍රහ කරලා පෙන්වුවේ අපට ප්‍රකටන දෙයක් දැන් ඔන්න අපි දැන් අපි දන්නවා ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කතා කරන තැනදී අපි දන්නවා අපේ ජීවිතේට අපි පිනක් හරි පවක් හරි රැස් කරොත් අපිම ඊළඟ ජීවිතේ ගිහිල්ලා මමම ගිහිල්ලා විඳවනවා. දැන් ඊළඟ ජීවිතයකට යන ස්වභාවයක් තියෙනවා. අපි දන්නවා කයක් හරයි යන්නේ නැහැ. මේ හිතත් එක්ක යන්නේ කියන කාරණාව. එතකොට මේ ලෞකික සම්මාදිට්‍යයත් එක්ක කතා කරනකොට අපට මේ කාරණාව හරි මේ හිත වස හිතෙන් වසන් කරගෙන තියෙන හිතෙන් තමයි යදගෙන යන්නේ හිතත් එක්ක තමයි මේ වසන් වෙලා තියෙන්නේ දැන් බුදුරන් වහන්සේ විග්‍රහ කරනවා පටිච්චසමුප්පාද විග්‍රහ කරගෙන යන පරියායත් එක්ක අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දහවිතං සංසරිතං කියලා. එතන කතා කරන්නේ අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳීමත් එක්කයි සසර ගමන් කරන්නේ. දැන් මෙතන ඒ ඒ ඒ විදිහට අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳුනාට පස්සේ හිත කියලා අපට හිත ගොඩනගිලා මට හිත ගොඩනගිලා තියෙනවානේ. මෙන්න මේ ගොඩනගිච්ච හිත තමයි අපි අපට කැමති විදිහට හිතන දේ අකමැති දේ ප්‍රතික්ෂේප කරන දේ මෙන්න මේකත් එක්ක අපිම හිතන ක්‍රමයට අනුව තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතමු අපට ලෝකේ යම් කිසි දෙයක් දැක්කා. දැන් මම නිතරම ගන්න උදාහරණේ අම්මා දකිනකොට මං අම්මා කියන කාරණාව මට යොමු වෙලා තියෙන්නේ මට ස්වයංව යොමු වෙච්ච රාමුවක් එක්ක මේ අම්මා. මේ අම්මත් එක්ක තමයි මං හිතන්නේ දැන්. මගේ එතකොට මේ මේ මගේ හිතවිල්ලත් එක්ක. තාත්තට හිතෙන්නේ බහරියාම කියන හිතවිල්ල. එතකොට ඒ Tamanට කොටු වෙච්ච රාමුවත් එක්ක. එතකොට ඒකත් එක්ක තමයි මේ පැවැත්ම තියෙන්නේ. එහෙමනම් මේ ලෝකේ පැවැත්මක් තියෙන ලෝකේ අපිව පැවැත්මට අරගෙන යන්නේ. අපිව වසඟ වෙලා ඉන්නේ. අපිව ඇදගෙන යන්නේ සම්පූර්ණ හිත විසින්. ඒ වගේම එකක් තමයි පළවෙනියට විග්‍රහ කරේ. නාමය විසින් තමයි මේ ලෝකේ හැම දෙයක්ම වසඟයටපත් වෙන්නේ. නම් කිරීමත් එක්ක තමයි මේ ලෝකේ හැම දෙයක්ම පවතින වෙන එකක්වත් නිසා නෙවෙයි කියලා. දැන් ඊළඟ සූත්‍රය තවත් කාරණාවක් කියනවා. තණ්හා සූත්‍රය. ඒකෙදි පැහැදිලි කරන්නේ ඒකෙත් අහන්නේ ලෝක සත්‍යයක් කැඳවගෙන යන්නේ මොකෙන්ද, ඇදගෙන යන්නේ මොකෙන්ද, වසඟලා තියෙන්නේ මොකෙන්ද තණ්හාව. එතන විග්‍රහ කරනවා තණ්හාවෙන් කියලා. දැන් තණ්හාව විග්‍රහ කරනකොට අපි දන්නවා නේද අපි හැමෝටම ඇහැට අපි හැමෝම කැමති ප්‍රිය දේ දකින්නේ. අපි හැමෝම කනට කැමති ප්‍රිය දේ අහන්නේ. අපි හැමෝම නාසයට කැමති ප්‍රිය දේ ආග්‍රහණය කරන්නේ. දිවට කැමති ප්‍රිය රස විඳින්න. කයට කැමති ප්‍රිය පහස ලබන්න. මනසට කැමති ප්‍රිය අරමුණු ලබන්න. දැන් හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ අපි කවුරුත් කැමති නෑ අප්‍රිය දෙයකට. ඇයි ඒකට හේතුව? මේ තණ්හාව කියන දේත් එක්ක තමයි අපි මේ ලෝකේ අදගෙන යන්නේ. තණ්හාවට වසඟ වෙලා තියෙන්නේ. තණ්හාව නිසා අපි ප්‍රිය දෙයටමයි කැමති. අපි කිසි කෙනෙක් අප්‍රියයට කැමති නැහැ. එතකොට දැන් මෙතන මේ විග්‍රහ කරලා පෙන්නන මේ පర్యాయ තුල තියෙන්නේ මොකද්ද? ලෝකේ උපන් සත්වයකට ලෝකේ හටගත්තු සත්වයකට මේ ලෝකයේ කියලා විවහාර කරන තැනදී මේ ලෝකේ පවතින්නේ කොහොමද කියලා. එතකොට මේ ලෝකයේ අයට හම්බ වෙන්නේ ওই ටික. ඒ නිසා තමයි විමුක්තියක් හොයන බුදුරජාන් වහන්සේගේ ධර්මයකින් තොරව විමුක්තියක් හොයන සියලු දෙනා තමන්ගේ ලෝකයට ගෝචර දේ විතරක් දුරු කරන්න උත්සාහ කරන්නේ. ඒ ආයත මේ ලෝකේ හැදෙන දේ හම්බ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් තණ්හාව හැටියට හම්බ වෙන්නේ කාම තණ්හාව. එතකොට එහෙනම් කාම තණ්හාවත් එක්ක ඔන්න දුරුකරන ඒ වැඩපිළිවෙලකට යමු වෙනවා. රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කෙරෙහි තියෙන කාම. එතකොට දැන් ඔන්න යාගේ ජීවිතේ මේ කාම තණ්හාවත් එක්ක ඇදිරෙන ගතිය නැති වෙලා යනවා. ලෝකයට හම්බෙන්නේ ඒක. හැබැයි යාට හම්බ වෙන්නේ නැහැ මේ භවතණ්ණාවක් එක්කත් පැවැත්මකට ඇදලා ගිය ගතියක් තියෙනවා කියලා. ඒක හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක එයාට ප්‍රකට නැහැ. නමුත් කාමතණ්ණාවත් එක්ක ප්‍රකටයි. ඊළඟට දැන් මෙතන නාමය කියලා කතා කරාම දැන් අපි දන්නවා අරූප සමාධි කතා කරනකොට මේ රූපය කියන කාරණාව අතහැරලා කතා කරන්නේ. අසඤ්ඤ කතා කරනකොට නාමය කියන කාරණාව අතහැරලා කතා කරන්නේ. එතකොට ඒ ඒ කතා කරන පරයය ඔක්කොම තියෙන්නේ ලෝකෙට. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ලෝකෙටයි තියෙන්නේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ න්‍යාය නොදකීම් පටිච්ච සමුප්පාද න්‍යාය නොදකීම නිසා ගොඩනැගිච්ච දෙයක් මේ ලෝකය. ඒ ලෝකේ පැවැත්ම විවහාර වෙන්නේ වෙන දෙයකින් නෙමෙයි ඒත් ඔය නාම කියන කාරණාව සිත කියන තණ්හාව කියන මෙන්න මේවත් එක්ක දැන් අරූප කියලා කියනකොට ඇයි අරූප වෙන්නේ? රූපේ නෑ. රූපේ නැත්තේ කාටද? පුජ්‍යලයකට. කාටද රූපය? ඒ පුජ්‍යලයට රූපේ නෑ. ඒ පුජ්‍යලයා රූපය රූපය කියලා දෙයක් එයා ඒ පුජ්‍යලයට ප්‍රකට නෑ. පුජ්‍යලයා කියලා ගොඩනගන්නේ කොතනදද? පටිච්ච සමුප්පාද ධර්මයේ නොදකීමත් එක්ක. එතකොට පටිච්ච සමුප්පාදයේ රූපේ නැහැ කියන එකක් නෙමෙයි මේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පුජ්ජ දකිනකොට පුජ්‍යලත්වයේ වැරදි බව හම් වෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ නොදකින නිසා පුජ්‍යලයේ ගොඩ නැගෙනවා. ගොඩ නැගිච්ච පුජ්‍යලයට රූපයක් නැහැ. එහෙම නැතුව නාම රූපේ රූපයක් නැහැ කියන පංචේ පහස්කන්ධයේ රූපයක් එහෙම එකක් නෙමෙයි. ඒක මේ පටිච්ච සමුප්පාදයට අදාළ නැහැ. පටිච්චසමුප්පන්න ධර්මය නොදකපු නිසානේ පුජ්‍යලීක්කාමේ. ඒ පුජ්‍යලයටයි රූපේ නැත්තේ. අසඤ්ඤ කියනකොට ඒ පුජ්‍යලයටයි සංඥාව නැත්තේ. පුජ්‍යලයේ ගොඩ නැගුණා පටිච්චසමුප්පාද ධර්මයේ නොදැකීමත් එක්ක. මේ පුජ්‍යලයාට සංඥාවක් නැති බව හම්බ වුණා. ඒ පුජ්‍යලයාට රූපයක් නැති බව හම්බ වුණා. එතකොට මේ ඒ විවහාර මොකද්ද? ඒ විවහාර ලෝකයේ ගොඩනැගිච්ච පුජ්‍යලයටයි. දැන් අපි ඒ ඒ විදිහට ඒ පරියාය ඉගෙන ගත්තේ නැතිනම් දැන් අපි දන්න රාමුව තියෙනකොට ආන්න අපි ගලපනවා. එහෙනම් අරූප සමාධියේ රූපේ නැහැ. මේ මේ අරූපයක්. එහෙනම් පටිච්චසමුප්පාදේ නාමයේ විතරයි රූපේ නැහැ. දැන් අපි ගැලපුවේ අපිට තේරිච්ච දැන් අපි අපි දන්න දැන් නාම රූප කියලා ටිකක් තියෙනවා. මෙන්න මේකද පටිච්චසමුප්පාද න්‍යායත් ගැලපුවා. පටිච්චසමුප්පාදයේ දකිනකොට පින්වල දැන් මූලපරියාය සූත්‍රය පැහැදිලි කරනවා. පුතජන කෙනාට තමයි රූපී අරූපී දිව්‍ය බ්‍රහ්ම මේ ලෝකේ හැම දෙයක්ම මඤ්ඤණාව තියෙන්නේ. සේකයට මාමඤ්ඤී තියෙන්නේ. සේකයට ගොඩනගෙනව නමුත් නුවණත් එක්ක හික්මෙනවා. අසේකයට රහතන් වහන්සේට නමඤ්ඤී මඤ්ඤණාව නැහැ. ඒතර පටිච්චසමුප්පාදය දකිනවා කියන තැන හම්බෙනවා සේක කෙනාට. ඒතර සේක කෙනාට අරූප කියන්නේ මාමඤ්ඤී. දිව්‍ය ලෝක කියන්නේ මාමඤ්ඤී. මඤ්ඤණාව තියෙනවා නමුත් නුවණක් එක්ක එතකොට එයාට ගොඩනගෙනවනේ හේතුප්‍රත්‍යයෙන්. දැන් පුතඥන ස්වභාවය තමයි අරූප හරි රූප හරි මේ ලෝක පැවැත්ම. ඒක ලෝක පැවැත්මෙන් යුක්ත කෙනාට රූපය තියෙනවා. මේ රූපය කියන කාරණා අරූපෙදි නෑ. ලෝක පැවැත්මෙදි. පටිච්චසමුප්පාද නෙමෙයි. ලෝක පැවැත්මෙදි. ඒක ලෝකයට අයිති දෙයක්. ලෝක විවහාරයක්. ලෝක ප්‍රඥාප්තියක්. මේ ලෝකයේ ඉක්මවීම නැත්නම් ඒ ලෝකේ සකස් වෙන න්‍යාය හම්බ වීම පටිච්චසමුප්පාද. එතකොට දැන් අපි මෙන්න මේ විග්‍රහය කරගෙන යන තැනට අපි දාගත්තොත් එහෙනම් පටිච්චසමුප්පාදයේ විග්‍රහයක් අපට කොච්චර වරදිනවද? අන්න ඒ නිසා තමයි අපි මේ දේශනාවේ මේ කොහොමද කොයි ආකාරයෙන් මේක විග්‍රහ කරේ කියලා බලන්නට ඕන නැත්තේ. එහෙම නොවුනොත් එහෙම අපි සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලකටපත් වෙනවා. අපි දන්න හැම දෙයක්ම ඒ තැන් වලට ගන්න ගියාට පස්සේ. ඉතින් මෙතන මේ විග්‍රහ කරලා පෙන්වන්නේ මේ ලෝකයේ අපි වසඟයටපත් වෙලා යන කාරණාව පිළිබඳව. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් තවද විගෙනෙක් ඇවිදලා අහනවා මේ ජීවිතයේ මේ ලෝකයේ බැඳලා තියෙන්නේ කුමකින්ද? කිංසු සංයෝජනං ලෝකේ. ලෝකයේ බැඳලා තියෙන්නේ මොකකින්ද? ඒ වගේම ඒක කොහොමද පැවතින්නේ? ඒ බැඳිලා තිබ්බ දේ පවතින්නේ මොකකින්ද අහනවා. නැත්තම් මේ ඒක වැහිලා තියෙන්නේ මොකකින්ද කියලා අහනවා. ඊළඟට මෙන්න මේ මේ ඒ සංයෝජන දුරු වීම කියන්නේ නැත්නම් නැති කිරීම නැතිවීම කියලා කියන්නේ මොකද්ද කියලා ඒ දෙවියා ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ නිවන පිළිබඳව කිස්සස්ස විපහානේන නිබ්බාන මේටි උච්චති. මෙන්න මේක දුරු කිරීමෙන් නිවන නිවීමටපත් වෙනවා කියන්නේ කොහොමද? බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා නන්දි සංයෝජනං ලෝකේ විතක්හස්ස විවරණ තණ්හා විපහානේන නිබ්බාන මේටි උච්චති. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නන්දි සතුටින් පිළිගැනීම සතුටින් පිළිගැනීම තමයි සංයෝජනේ. සතුටින් පිළිගැනීමත් එක්ක තමයි සංයෝජනය වෙන්නේ. ඒ වගේම මේකට පාදක වෙන්නේ නැත්නම් මේක පවතින නැත්නම් මේක පැවැත්මකට යොමු වෙලා තියෙන්නේ විතර්කයත් එක්ක කියනවා. ඒ කියන්නේ අපේ විතර්කයක් එක්ක තමයි පැවැත්මකට යොමු වෙලා තියෙන්නේ. සතුටින් පිළිගැනීමෙන් සංයෝජනය වෙලා විතර්කයත් එක්ක පැවැත්මකට යොමු වෙලා තියෙනවා. තණ්හාව දුරු නොවීම නිසා තමයි මේ නිවනට නිවනකට යමු වෙන්නේ නැත්තේ. තණ්හාව දුරු වීමත් එක්ක තමයි නිවනට යොමු වෙන්නේ. දැන් මෙතන කියපු කාරණාව දෙවියා අහන ප්‍රශ්නේ තුලම තියෙනවා කරුණාවක්. ඒ තමයි දෙවියා අහන ප්‍රශ්නේ තුලම තියෙනවා දැන් මේ මේ සූත්‍ර ටික මේක බුදුරණවහන්සේ පළවෙනි එක කරලා ඊළඟට ආයි දෙවි කෙනෙක් කරලා දෙවෙනි එක කරා නෙමෙයි. සමහරවල්ලාට පළවෙනි පළවෙනි ප්‍රශ්නේ දෙවියා ඇවිල්ලා අහුවාට පස්සේ තව මාසයකින් අවුරුද්දකින් විතර දෙවෙනි ප්‍රශ්නේ දෙවි වෙන දෙවි කෙනෙක් ඇවිල්ලා අහලා තියෙනවා. වෙන අවස්ථාවක. දැන් අපිට පොතේ පිළිවෙලට තියෙනකොට අපිට හිතෙනවා ආ පළවෙනි සූත්‍රයකට හරි දෙවෙනි සූත්‍රයේ දැන් දෙවි කෙනෙක් පොලිමට අර පාඩම් ගන්නවා වගේ ආවා නෙමෙයි. අපිට හිතෙන්නේ දැන් දෙවි කෙනෙක් එක එක්කන ඇවිල්ලා දැන් පාඩම් ඉගෙන ගත්තා වගේ එකක් නේ පොතේ තියෙන පිළිවෙල බලන් යනකොට. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ අවස්ථාවකදී දෙවියන් අහ ප්‍රශ්න ටිකක් තියෙන්නේ. නැතුව පාඩමක් ඉගෙන ගත්තා වගේ දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා දැන් සමහර දේශනා තියෙනවා සමහර දිබුරය ඉදිරිය අහන ප්‍රශ්නේ ටිකක් ගැඹුරුයි. හැබැයි ඒක අර දෙවිය අහපු ගමන් ඇහුවා නෙමෙයි. සමහරවිට අවුරුදු 10කින් වෙන දවසක වෙන වෙලාවක අහපු අවස්ථාවක්. අර දෙවරුන් අහ ප්‍රශ්න නිසා බුදුරණවහන්සේ ඒ දේශනා කරපු ටික ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා කශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මහා රහතුන් වහන්සේලා මේ අර එක රටාවකට පෙළ ගැසුවා. ඔන්න මෙතන ඊළඟට විග්‍රහ කරනවා මේ අහන ප්‍රශ්නේ තුලම දෙවිය අහන ප්‍රශ්නේ තුලම අහනවා මේ නිවනට යන්නේ නැති වෙන්නේ කුමක් ප්‍රහාණය නොවීම නිසාද නැත්නම් කුමක් ප්‍රහාණයෙන්ද නිවනට යමුවන්නේ මොකද්ද සංයෝජනේ ඊළඟට අහනවා කුමකින්ද ඒක කියන්නේ මේ ඒක ඇදගෙන යන්නේ නැත්නම් ඒකේ කියන්නේ මේ මේ සංයෝජනේ පැවැත්මට පාදක වෙලා තියෙන නැත්නම් ඒ සංයෝජනේ මේ මේ ඇවද කුමක් එක්කද මේක ඉදිරියට යන්නේ කියන කාරණාව අහනවා. එතකොට දෙන උත්තරේ ටිකක් අනිත් කාරණාවට වඩා හිතන්නත් පුළුවන්. නමුත් ලෝකේත් අපට මූලික ප්‍රකට වෙන කාරණාවක් එතන තියෙනවා. නන්දි සංයෝජනන් ලෝකේ. මොකද දැන් මෙයා මේ දෙවි අහන් නිවනත් එක්ක ඇඳලානේ. එහෙනම් ඒ ඒ පැත්තත් ටිකක් විග්‍රහය තියෙනවා. නන්දි සතුටින් පිළිගැනීම. මෙන්න මේක තමයි සංයෝජනය. දැන් මේකට නම් අපිට ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන් මේ සංයෝජනයේ නන්දි කියන කාරණාව. මොකද මෙතන අහන්නේ නිවනම පාදක කරගන්න නිසා. මජ්ජේ සූත්‍රයේ පැහැදිලි කරනවා තණ්හා සිබ්බනි මේ මහුංකාරයේ. ඒ කියන්නේ මේක ගැට ගැහෙනවා. එතකොට මේ සතුටින් පිළිගැනීමත් එක්ක මේ බැඳෙනවා. ඒ කියන්නේ එකතු වෙනවා. කැටි ගැහෙනවා. මෙන්න මේ පැවැත්මකට යොමු වෙන්න අවශ්‍ය පදනමක් අන්න මේ සතුටින් පිළිගැනීමත් එක්ක ලැබෙලා තියෙනවා. පැවැත්මකට අවශ්‍ය පදනමක් සතුටින් පිළිගැනීමත් එක්ක ලැබිලා දැන් ඒ පැවැත්ම එක තමයි සසර ගමන් කරන්නේ. එතකොට ඒකට අවශ්‍යයි කියන විතර්කය. දැන් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා ඇස රූප විඥාන. අසත් රූපයත් විඥානයත් තුන ඇතයි කියලා ගත් කල්හි ඇති වුණාට පස්සේ අන්න වේදනාව ඊළඟට චේතනාව ඊළඟට විතරකය. එතකොට මේ විතරකය කියන කාරණාව මූලිකවම අපට තණ්හාවක් පාදක වීමත් එක්කල වෙන්නේ. දැන් මෙතන අපට ටිකක් කාරණාවක් හිතන්න පුළුවන්. ඒක මම විග්‍රහ කරලා පෙන්නන්නම්. දැන් අපි දන්නවා නේද පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරන තැනදී තණ්හාවක් විග්‍රහ කරනවානේ. පටිච්චසමුප්පාද විග්‍රහ කරන තැනදී තණ්හා විග්‍රහ කරන්නේ රූප තණ්හා, සද්ද, ගන්ධ, පොට්ටබ්බ, ධම්ම තණ්හා. එතන විග්‍රහ කරන්නේම සතුටින් පිළිගැනීමක් පිළිබඳ. ඊළඟට පටිච්චසමුප්පාදයේ තණ්හා විග්‍රහ කරන තැන කාම්බ විභව තණ්හා විග්‍රහ කරන්නේ නැහැ. පටිච්චසමුප්පාදයේ තණ්හා විග්‍රහ කරන තැන කාම්බ විභව තණ්හා විග්‍රහ කරන්නේ නැහැ. 12ම විග්‍රහ කරන තැනක කාම්බ විභව තණ්හා විග්‍රහ කරන්නේ නැහැ. කාම්බා විභව විභව තණ්හා විග්‍රහ කරනවා පටිච්චසමුප්පාද එක තැනක්. ඒ තමයි මහා නිදාන සූත්‍රයේ ඒ පටිච්චසමුප්පාද 12 ආකාරයට නෙමෙයි වෙනම පරියායකින් කාම්බා විභව තණ්හා එක මේ ලෝකයේ ප්‍රශ්නේ හටගන්න හැටි. කලහයි වාද විග්‍රහ අරබුද ඊර්ෂියා මෙන්න මේ ප්‍රශ්න හටගන්න හැටි වලට තමයි කාම්බා විභව තණ්හා විග්‍රහ කරන්නේ. අනික් අවස්ථා තුළ විග්‍රහ කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ. ඊළඟට තව කාරණාවක් තමයි දැන් දැන් මේ මේ කියන නිවන ගැනම ප්‍රශ්නයක් අහන නිසා මම මේ මේක විග්‍රහ කරලා දෙන්න හිතුනේ. තව කාරණාවක් තමයි අපි දන්නවා පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරනකොට අපට හම්බ වෙනවා වේදනාපච්චය තණ්හා කියලානේ. පරිසම්පාද විග්‍රහ කරද්දී අපට හම්බෙන්නේ වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව. ඊළඟට තමයි භව ආදී දේවල් ටික තියෙන්නේ. මදබින්නික සූත්‍රෙත් හතිපට්ඨාන සූත්‍රෙත් ඔය මූලික කාරණාව ටික හම්බ වෙනවා. හතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරනවා ඇස රූපය ඇසේ විඥානය ස්පර්ශය චක්කු සංපස්සජ වේදනා රූප සංඥා රූප සංචේතනා ඊළඟට රූප තණ්හා ඊළඟටයි රූප විතක්ක. රූප තණ්හා වලින් පස්සේ රූප විතක්ක. එතකොට ඒ එතන තියෙනවා සංයෝජනයක් වෙන්න. ඒ කියන්නේ බන්ධනයක් මේක මේක කැටි ගහෙන්න මේක එකතු වෙන්න නන්දිය සතුටින් පිළිගැනීම. සතුටින් පිළිගැනීම ඇතිවීමත් එක්ක ඔන්න එකතු වෙනවා. ඊළඟට තියෙනවා විතරකය කියන එක. දැන් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව. එතකොට වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව කියන කාරණාවේදී දැන් අපි දන්නවනේ සැප දුක දුක්ඛම සුඛ කියනකොට. සැප දුක අදුක්ඛම සුඛ ගොඩනගන්නේ කොහොමද? මට සාපේක්ෂව නේද? පුජ්‍යලයකට සාපේක්ෂව මට සාපේක්ෂව තමයි සැපක් වෙන්නේ. මට සාපේක්ෂව තමයි දුකක් වෙන්නේ. මට සාපේක්ෂව දුක්ඛම සුඛ පුජ්‍යලියක් තමන් හිතනද? ඒතකොට එතන තණ්හාවක් නිසා නේද සැප දුක අදුක්ඛම සුඛ කර යොමු වෙන්නේ. ඊළඟට සැපේදී රාගානුසයත් දුකේදී පටිඝානුසයත් අදුක්ඛම සුඛේදී අවිජ්ජානුසයත් වැඩෙනවා. හැබැයි සැප දුක අදුක්ඛම සුඛ කියන කාරණාවට යොමු වෙන්නේ තණ්හාව කියන ප්‍රත්‍යයෙන්. පටිච්චසමුප්පාද විග්‍රහ කරන්නේ වේදනාවෙන් තණ්හාවට ගන්නවා කියලා. දැන් ආර්ය සත්‍ය විග්‍රහ කරන තැනදී පටිච්චසමුපාදයේ නැතුව දුක්ඛාර සත්‍ය සමුදය නිරෝධ මග්ග විග්‍රහ කරන තැනදී ඔන්න දැන් මම මේ කියන කාරණා ටික ගොඩාක් තැන්වලට මේ මම මේ යොමු කරලා කියන්නේ. ඒ නිසා මේ ටික අවධානයෙන් අහන්න. දුක්ඛ සමුදයේදී විග්‍රහ කරන්නේ කාම වෛභව තණ්හා පටිච්චසමුප් මේ අති මේ ආර්ය සත්‍යයේදී. එතකොට දුක විග්‍රහ කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස ඊළඟට පංචීපාදානස්කන්ධ දුක්ඛ පංචීපාදානස්කන්ධ දුක්ඛයේදී වේදනාව කියනකොට අන්න සැප දුක අදුක්කම සුඛ වෙනවා එතකොට එතන සැප දුක අදුක්කම සුඛ කියන පංචීපාදානස්කන්ධයේදී ඒ දුක කියන විග්‍රහයට ප්‍රත්‍ය වුණා කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා පටිසමුප්පාදයේදී වේදනාවෙන් ප්‍රත්‍යයි තණ්හාව චක්කු සම්පස්සජා වේදනාව නිසායි රූප තණ්හාදී තණ්හා ටික. ඔන්න දෙකක් එතන. දැන් අපි දන්න විදිහට ගලපන්න ගියොත් එහෙනම් පටිච්චසමුප්පාද සැප දුක දුක්ඛම සුඛ කියලා මෙතන පරස්පර භාවයක් නිකම්ම කොට නැගිලා. ඇයි? එක තැනක තියෙනවා වේදනාව නිසා තණ්හාව කියලා, තව තැනක තණ්හාවෙන් වේදනාව තියෙනවා. අපි අපි දන්න වේදනා ටිකත් අපි දන්න දන්නා ටිකත් හැමදැනම දාන්න ගියොත් එහෙම මේක ලියා ගන්න බැරි වෙනවා. ඇයි බුදුරන් වහන්සේ කියපු විදිහට ඉගෙන ගන්න ගියොත් ඔක ලියනවා. බුදුරන් වහන්සේ කියපු විදිහට ඉගෙන ගන්නට ඕනේ. අපිට තේරෙන විදිහට ඉගෙනගෙන හරියන්නේ නැහැ. එතකොට එහෙනම් පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනකොට ඔන්න නන්දි සතුටින් පිළිගත්ත දේ. මේකත් එක තමයි සංයෝජනයක් වෙන්නේ. සතුටින් පිළිගැනීමත් එක්ක. අපට ඇස රූපය කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසය කය පහස මනස අරමුණ කියලා මේ පැවැත්මකට යමු වෙන්න සත්‍ය දකපු නැති නිසා සංයෝජනේ සතුටින් පිළිගැනීම හේතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න විතරක කරනවා. දැන් රූප තණ්හා වලින් පස්සේ යන රූප විතක්ක. සද්ද තණ්හා සද්ද විතක්ක. විතර්ක කරනවා. අර මදුබින්දික සූත්‍රයේ තියෙනවා විතක්ක. ඊළඟට විතර්කත් එක්ක මොකද වෙන්නේ? අන්න ප්‍රපංච සංඥා සංකා දැන් මම මේක කෝපය කියලා ගත්තා. විතර්කයත් එක්ක. මේකෙන් කියන ඇදගෙන යන්නේ. විතර්කයේ කියන ඇදගෙන යන්නේ. විතර්කයේ කියනවා අපිට ඒ පැවැත්මට පාදක වෙන්නේ. ඊළඟට කියනවා තණ්හාව තමයි දුරු වීමෙන් තමයි නිවනට යමු. ඒතකොට මේ මෙන්න මේ තණ්හාව මෙන්න මේ සතුටින් පිළි ගැනීම මේක දුරු වුණා නම් නිවෙනවා. අර ඇදගෙන යන ගතිය දුරු වෙනවා. එහෙනම් තණ්හාව ෂය වීමමයි නිවන. හැබැයි තණ්හාව ෂය වෙනවා කියලා කියන්නෙම තණ්හාව ෂය වෙනවා කියලා කියන්නෙම නිකං ෂය වෙන්නේ නැහැ. දැන් මෙතන තණ්හාව කියනකොට අපි කාම්බා විභව තණ්හා ව කියන කාරණාවත් අදාළයි තණ්හා දුරු වීමේදී. ඒකෙදී අපි කාම තණ්හාව විතරක් නෙමෙයි. මොකද අපි කාම තණ්හාව විතරයි ගන්නෙ. භව විභවක් තියෙනවා. එහෙනම් භව විභව තණ්හා දෙක. භව කියන්නේ පැවැත්මට තියෙන තන් පැවැත්ම පැවැත්මත් එක්ක තියෙන තණ්හාව. විභව කියන්නේ නොපැවැත්. පැවැත්ම හම්බ වෙන්නේ පැවැත්ම කියන එක හම්බ වෙන්නේ මුලාවත් එක්ක. පැවැත්ම කියන එක හම්බ වෙන්නේ සත්‍යම දැකීමත් එක්ක. එහෙනම් සත්‍ය දකින තැනදී තමයි මේ භව තණ්හාව කියන්නේ කික්මවන්න. එහෙනම් මේ තණ්හා ප්‍රහාණය කියලා කියනකොට අපි මේ එක තණ්හාවක් විතරක් දාගෙන හරියන්නේ නැහැ. එහෙනම් ඒ ත්‍රිවිධ තණ්හාවම අදාළයි තණ්හා ප්‍රහාණය කියනකොට මේ ත්‍රිවිධ තණ්හා මතම තියෙනවර සතුටින් පිළිගැනීම කියන කාරණාවත්. ඉතින් මේ අහපු ප්‍රශ්නේ මේ දෙවි අහපු ප්‍රශ්නේ නිවනටම යොමු කරලා අහපු දෙයක්. නිවනම අරමුණු කරලා අහපු දෙයක්. මේ නිවන නිවනවා නිවෙනවා කියන්නේ මොකද්ද? ඊළඟට මේ සත්‍යය ගේ සංයෝජන සංයෝජනය කියන කාරණාව සාමාන්‍යයෙන් නිකන් එකපාරට කෙනෙකුට හම් වෙන එකක් නෙමෙයිනේ. සංයෝජනය කියන කාරණාව හරියටම හම්බ වෙන්නේ සංයෝජන 10ක් කතා කරනකොට මේ සංයෝජන වෙන හැටි දැකීමත් එක්ක. ඒක මහමාළුගේ සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා. කියන්නේ සංයෝජන වෙන හැටි දැකපු කෙනායි සංයෝජන මොකද්ද කියලා දකින්න. එතකන් සංයෝජනයට හම්බෙන්නේ නැහැ. එයා හිතනවා සංයෝජන වෙනවා කියලා. එහෙනම් මෙතන මේ විග්‍රහ කරලා තියෙන ඒ විග්‍රහය සම්පූර්ණ නිවනටම නැඹුරු වෙලා බුදුරන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්. ඒ අහපු ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ ඊට අදාළම උත්තරයක් දුන්නා. ඊළඟ බුදුරන් වහන්සේගෙන් තවද කෙනෙක් ඇදලා ප්‍රශ්නයක් අහනවා. ලෝකේ බැඳලා තියෙන්නේ කුමකටද? ඒ වගේම එහි ඇවිදගෙන යන්නේ මොකෙන්ද කියලා ඒ වගේම ප්‍රශ්නයක් අහනවා. සියලු බන්ධන විඳලා යන්නේ කුමක් නැති කිරීමෙන්ද කියලා ආයෙ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේදී බුදුරන් වහන්සේ දෙන උත්තරේ ඒත් නන්දි සම්බන්ධනෝ ලෝකේ. නන්දි සතුටින් පිළිගැනීමත් එක්ක තමයි බැඳලා ගිහිලා තියෙන්නේ. ඒ වගේම ඉස්සලා සංයෝජනය ගැන ඇහුවේ කලින් දේශනාවේදී. මෙතන අහන්නේ බැඳලා ගියපු එක. මේ එකම විග්‍රහය තියෙන්නේ. සතුටින් පිළිගැනීමෙන් බැඳිලා යන්නේ සම්බන්ධණය වෙන්නේ සම්බන්ධ වෙන්නේ විතරකයෙන් තමයි ඇදගෙන යන්නේ තණ්හා ප්‍රහාණයෙන් තමයි නිවනට යමු වෙන්නේ. තණ්හා ප්‍රහාණයත් එක්ක සියලු බන්ධන ඉක්මවනවා. එතකොට දැන් මේ එකම කාරණාවක් නේ අහන ප්‍රශ්නේ තුල තියෙන පොඩි වෙනසක් විතරයි තියෙන්නේ. එතකොට අපට පොඩ්ඩක් හිතන්න පුළුවන් මේ කාරණාවත් එක්ක එහෙනම් මේ බුදුරන් වහන්සේ අර එක රටාවකට මේ එක වචනයක් වෙනස් කරලා කියන උත්තරයක් නෙමෙයි. ඒ දෙවිය අහන ප්‍රශ්නෙට අදාළ උත්තරයක් දෙන්නේ. ඒ දෙවියට ආව ප්‍රශ්නයක්. එයා කලින් දෙවියට ආව සංයෝජනේ කියන්නේ මොකද්ද කියන කාරණාවත් එක්ක. මේ දෙවියට නම් බන්ධනේ කියන කාරණාවත් එක්ක. එතකොට ඒ කෙනාට අදාළ ප්‍රශ්නේ දැන් අපටත් සමහරලාවට දැන් අපට නොතේරෙන ප්‍රශ්නයක් ආවට පස්සේ ඔන්න එක්කෙනෙක් ඇවිදලා අහනවා තණ්හාව. තව එක්කෙනෙක් ඇවිදලා අහන තව ප්‍රශ්නයක්. උපාදානයි. තව එක්කෙනෙක් ඇවිදලා අහන තව ප්‍රශ්නයක්. එතකොට මේ ඒ ඒ එක එක්කිනාගේ අදාළ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ. ඒ කෙනාට අදාළව. නැතුව මේ පාඩමක් නෙමෙයිනේ කියලා දෙන්නේ. දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ විෂයක් උගන්වනවා නෙමෙයි. බුදුරන් වහන්සේ දෙවිවරු ටික රැස් කළා, භික්ෂූන් ටික රැස් කළා විෂයක් කියන්නේ නෑ. මෙන්න මේකයි මේ විෂය කියලා. ඒ කෙනාට අදාළ ප්‍රශ්නේ මොකද බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ ජීවිතාවබෝධයක්නේ. ඒතර ජීවිතාවබෝධයක් කියලා කියන්නේ එයාට අදාළ ගොඩනගිච්ච තියෙන ප්‍රශ්නයක්. දැන් මම කලින් දේශනාවලදී පැහැදිලි කරලා පෙන්නවා බුදුරන් වහන්සේගේ ධර්මයේ අහන තැනදී අපට ලැබෙන්නට ඕනේ අපි තුල යෝනිසෝ මනසිකාරය කළ යුතු බවක්. යෝනිසෝ මනසිකාරය කළ යුතු බවක් හම්බ වෙන්නේ කොහොමද? අපේ රාමුවට හම්බ වෙන්නේ නැති නමුත් අපට තේරුම් ගත යුතු අපට තේරෙන්නේ නැති කාරණාවක් බුදුරණවහන්සේ දේශනාවකදී හම්බ වෙන්නට ඕනේ. එතකොට මේ හම්බෙන කාරණා එක එක්කිනාට වෙනස් වෙනව නේද? ඒ කියන්නේ පච්චත්ත වේතබ්බුඤ්ඤය කියන්නේ. එක එක්කිනාට වෙනස්. එක එක්කිනාට එක එක ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ඒ එක්කිනාගේ ප්‍රශ්නවලට උත්තර තමයි එයාට ඒ කාරණාව තේරුම් ගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය කරනකොට එයාට ප්‍රශ්නයක් එනවා. ඒක ආය අහනකොට ඊට අදාළ උත්තරයක් දෙනවා බුදුරණවහන්සේ. තව කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරනකොට එයාට ප්‍රශ්නයක් එනවා. අන්න ඊට අදාළ උත්තරයක් දෙනවා. මෙන්න මේ විදිහට ඒ ඒ කෙනාට අනුකූල විග්‍රහයක් තමයි බුදුරන් වහන්සේගේ දේශනා තුළ තියෙන්නේ. එතකොට නේද මෙතන මේ අහන බන්ධන කියන සූත්‍රයේදී එතනදී බුදුරන් වහන්සේගෙන් දෙවි අහන්නේ මේ බන්ධනයක්. ඉස්සලා සංයෝජන හෙව්වා. දැන් බන්ධනයක්. මේ ලෝකේ බැඳලා තියෙන මොකකින්ද? ඒක ඇදගෙන යන්නේ මොකක්ද? ඒක නේද? ඒකේ පාදය නැත්නම් ඒක ඇදගෙන යන්න මුල් වෙන කාරණා මොකද්ද? ඊළඟට කුමක් ප්‍රහාණය වීමෙන්ද මේ බන්ධනේ දුරවන්නේ කියලා ප්‍රශ්නය අහනවා. එතනදී බුදුරන් වහන්සේ පෙන්වන්නේ සතරින් පිළිගැනීමෙන් තමයි බන්ධනය වෙන්නේ. දැන් අපි දන්නවා තණ්හාපච්චය උපාදානන්නේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයි. එතකොට සතරින් පිළිගත්ත තැන තමයි බැඳලා යන්නේ. සතරින් පිළිගැනීමත් එක්කන්න බැඳුණා. ඊළඟට මොකකින්ද අහනවා මේක ඇදගෙන යන්නේ? විතර්කයත් එක්ක. බැඳලා ගියාට පස්සේ මොකද වෙන්නේ? මේක මොකද්ද දැන් ඔන්න මම හිතන්නේ පටිච්චසමුප්පාද විග්‍රහ කරද්දි මම ඔක විග්‍රහ කරලා පෙන්නුවා. බැඳලා ගියාට පස්සේ අපි මේක හා සම්බන්ධ වෙලා තියෙන්නේ දැන්. දැන් මේක පවත්වන්න මොකද කරන්නේ? ඒකත් එක්ක විතරක දැන් මේක විතරකේ ප්‍රපංචේ ප්‍රපංචය කියන අතීත අනාගත වර්තමාන කියන කාලාත තුනම අල්ලගෙන ඒකත් එක්කම අපි දාන ගිනීමක්. අපේ දාන ප්‍රඥාප්තියකට යමු වෙනවා මේ විතරකේ පාදක කරගෙනම යන්නේ. එතකොට මේ විතරකේ කියන කාරණාව මේ ලෝකේ මේ විග්‍රහ කරන විතරකය දුර වෙන්නේ කොතනද? තණ්හා දුරවීම නිවීමත් එක්ක. තණ්හාව දුරවීම නම් නිවීමත් එක්ක තමයි මේක දුර වෙන්නේ. මොකද විතරකය එතන එතන කරපු විතරක කියන්නේ පැවැත්මකට යොමු වෙන මෙන්න මේ විතරකයේ දුරු වුණා නම් කෙනෙකුට විතරකයට ප්‍රත්‍ය විතරකයේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා ප්‍රපංචේ විතරකයේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා ප්‍රපංචේ එහෙනම් ප්‍රපංචයට හේතු වෙන විතරකයේ දුරුන ප්‍රපංචය කියලා කියන්නේ අපි විතරකයට එක්ක අපි ඒක තේරුම් ගන්නේ අපේ රාමුවත් එක්ක අපි මේකට යොමු කරනවා මේක මේකයි කියලා පනව ගන්න. අපි විතරක කරලා ප්‍රපංචයත් එක්ක පැනවීමකට යමු වෙනවා. ප්‍රපංච සංඥා සංකල්ප කියලා කියන්නේ ප්‍රපංචයත් එක්ක අපි ගිනනවා. ඒ කියන්නේ මනිනවා, පනවනවා. එතකොට එනම් විතරකය දුරු වුණා නම් එයාට ප්‍රපංචය දුරු වෙනවා. ප්‍රපංචය දුරු වුණා නම් ආයත නිරුද්ධයි. කොටර සූත්‍රය පැහැදිලි කරනවා. එහෙනම් නිවෙනවා. දැන් අපි දෙවන ධ්‍යානයේදී අහලා තියෙනවානේ විතරකේ දුරු වුණා කියලා. එතකොට දෙවන ධ්‍යානයේ විතරකේ දුරවීම අරහත්ත්වයේද? නෑ. අපි දෙවන ධ්‍යානයේ විතක් ਵਿਚාර දුර වෙච්ච බව දන්නවා. ඊළඟට සක්කමණේ සූත්‍රය පැහැදිලි කරනවා ප්‍රපංච මුල් කරගෙන විතක් ਵਿਚාරට ගන්නවා කියලා. දැන් මදුපිණ්ඩික සූත්‍රයේ විතරක මුල් කරගෙන ප්‍රපංචයට ගන්නවා. සක්කමණේ සූත්‍ර විග්‍රහ කරනවා ප්‍රපංච මුල් කරගෙන විතක් ਵਿਚාරට ගන්නවා කියලා. එතකොට එහෙනම් දෙවෙනි ධ්‍යානයේ තුලදී දුර වෙන්නේ මේ පැවැත්මට යොමු කරගන්න විතරකේ නෙමෙයි. ඒක දුරු වුණා නම් ප්‍රපංච දුරු වෙලා අර ආයතන නිරුද්ධ වෙලා යනවා. ප්‍රපංච නිසා විතරකයක් හටගන්නවනේ. දැන් ඔන්න මට මට මේ කෝපය ආවා. මේ කෝපය කියන එක මට මම මගේ මේ සත්‍යම දැකීමත් එක්ක ඡන්දයයි බන්ධනයයි ඊළඟට විතර්කයයි ප්‍රපංචයත් එක්ක මට කෝපය කියන එකක් පෙනුණා. මේ කෝපය මගේ මේ කෝප්පේ මම වතුර කලඳන එක. මේ කෝප්පේ වතුර තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මම මේක මුල් කරගෙන විතක්ක ਵਿਚාර කරනවා. මෙන්න මේක තමයි ඉතුරු වෙන්නේ. දෙවන ධ්‍යානට යනකොට. මෙන්න මේ විතක් විතක් ਵਿਚාර දුරියමත් එක තමයි සක්කපඤ්ඤ සූත්‍ර විග්‍රහ කරන්නේ කලහ විවාද විග්‍රහ දැන් අපි හිතමු මේක මගේ කරගන්න මම මේක හැම වෙලෙම මේක මට ආйти කියලා මම මේකෙන් තණ්හාවත් එක ඇලෙනවා කවුරු හරි ඇවිදලා නෑ නෑ මේක මගේ කියනකොට අන්න මගේ හිතේ ගැටණේ දැන් මේ ඝට්ටනයත් එක මොකද වෙන්නේ? අන්න ඊර්ෂියාව, ගැටීම, තරහ ඊළඟට සමහරවිට අපි වටිනා වස්තුවක් කියමුකෝ. ඒ වගේ දෙයක් ඇති වුණොත් එහෙම මේ අවිවාහිත ගැනීම මේ හැම දෙයකටම යමු වෙනවා. අන්න අර විතක්ක ਵਿਚාරය නිසා. එතකොට ඔන්න ඔය විතක්ක ਵਿਚාර තියෙන ගතිය දුරු වෙනවා මේ කාමයන් ඔස්සේ ඇති වෙන විතක් ਵਿਚාර ගතිය මේ දෙවෙනි ධ්‍යානට යනකොට. හැබැයි පැවැත්මට යමු වෙන විතරකය කියන එක මූලිකව හටගන්න විතරකේ කියන එක දුරු වෙන්නේ නෑ. ඒක දුරු වීම කියලා කියන්නේ මොකද්ද? නිවීම කියන එක. එතකොට එහෙනම් සතුටින් පිළිගැනීම තමයි බන්ධනයට හේතු වන්නේ. විතරකයෙන් තමයි මේක ඇදගෙන යන්නේ. තණ්හා ප්‍රහාණීමෙන් තමයි මේ බන්ධනය දුරවන්නේ. ඊළඟට බුදුරන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා තව ප්‍රශ්නයක්. එතනදී අහනවා ලෝකයේ කුමක්ද ලුහු බඳින්නේ? ඒ කියන්නේ කුමක් කුමකද ලුහු බැඳගෙන යන්නේ? ඒ කියන්නේ අපිව කියන්නේ ලෝක සත්‍යයව පිටිපස්සෙන් පන්නගෙන ඉන්නේ මොකද්ද කියලා වගේ අහන්නේ. ඊළඟට අහනවා ලෝකේ පරිවාර සම්පත්තිය මොකද්ද කියලා අහනවා. පිරිවරාගෙන ඉන්නේ මොකද්ද කියලා අහනවා. ඒ වගේම අහනවා මොකකද බැසගෙන ඉන්නේ? කුමකද බැසගෙන ඉන්නේ කියලා අහනවා. ඒ වගේම හැමතිස්සෙම මේ ජීවිතේ දුමත් දමනවා. දුම දමන්නේ කුමකින්ද අහනවා. බුදුරන් වහන්සේ ඒකටම උත්තරයක් දෙනවා. හැබැයි මේකත් ටිකක් ලස්සනයි උත්තරේ. මාරයා කියනවා ලු බඳගෙන ඉන්නේ. මරණේ, මරණේ, මරණේ. මරණය කියනවා අපිව පිටිපස්සෙන් එන්නේ. ඒක අපි කවුරුද දන්නවද? අපි පිටිපස්සෙන්ම එන කාරණා මරණේ. පරිවාරය නැත්නම් පිරිවරාගෙන ඉන්න කාරණා මොකද්ද? ජරාව. කියන්නේ වයසට යන එක මේක තමයි අපේ පරිවාර සම්පත්තිය. මරණය තමයි පිටිපස්සෙන් එන්නේ අපිත් එක්ක. පරිවාර සම්පත තමයි ජරාවටපත් වෙන එක. තණ්හාව කියන දේ තමයි උල හැටියට බැසගෙන ඉන්නේ තණ්හාවේ. ආසාව කියනවා ඉච්ඡාව කැමැත්ත කියන කැමැත්තෙන් කියනවා හැම වෙලෙම දුන් දාන්නේ. ඒතර මේ දුන් දානවා කියලා මේ කාරණා විග්‍රහ කරනකොට තවත් දේශනා තියෙනවා මට මතක වම්මික සූත්‍රය වගේ දවල්ට ගිනි ගන්නවා රැයට දුම් දානවා වගේ විග්‍රහයක් තියෙනවා. එතකොට එතන දුම් දානවා කියලා කියන්නේත් අපි අර දවල් කාලේ මේ රසා කරනවා රැයට ඒව ගැන හිතනවා කියන කාරණා. මෙතනත් දුම් දානවා කියලා කියනවා මේ ඉච්ඡාවත් එක්ක කැමැත්තත් එක්ක. දැන් කැමැත්තත් එක්ක මොකද්ද අපට වෙන්නේ? කැමැති දේ මුල් කරගෙනම අපේ හිතේ සහනයක් ගොඩනගේවිද අසහනයක් ගොඩනගේවිද? අසහනයක්ම කැමැති දේ මුල් කරගෙනම අපට තියෙන අසහනයක්. හොඳට හිතලා බලන්න කැමැති දේ රැකගන්න කැමැති දේ නැති වෙයි කියන එකට කැමැති දේ ආරක්ෂා කරන්න වස්තුවක් වෙන්න පුළුවන් අපට පේන රූප ශබ්ද ගන්ධ රස පහස වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් මෙන්න මේකත් එක්ක අපි හැම වෙලෙම තියෙන්නේ දුක් දැමිල්ල ඒ වගේම තමයි තණ්හාවෙන් කියනවා මේ තණ්හාව තණ්හා කියන උල කියනවා බැසගෙන ඉන්නේ තණ්හාව කියන උල තමයි බැසගෙන ඉන්නේ. ඒක තණ්හාව කියලා විග්‍රහ කරන තැනදී අපට ඉච්ඡාව කියලා වෙනම විග්‍රහයක් කැමැත්ත කියන එකක් තියෙනවා තණ්හාව කියලා උලකින් බැසගෙන ඉන්නවා කියන විග්‍රහයකුත් තියෙනවා ඊළඟට මායයා කියනවා පිටිපස්සෙන් එන්නේ නැත්නම් අපිව ලුහු බඳින්නේ ජරාව කියනවා පරිවාර සම්පත් එතකොට එහෙනම් ජීවිතය කියලා කියන කාරණාවේදී ලෝකයේ පැවැත්ම කියන කාරණාවේදී මරණයත් ජරාවත් මේ දෙක තමයි අපිත් එක්ක ඉන්න මේ ලෝකයේදී ලැබෙන දේ මරණයත් ජරාවත්. අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ කොයි මොහොතද අපේ මරණය කියලා. එච්චරට මරණය අපිත් එක්කමයි තියෙන්නේ. ජරාවටපත් වෙන්නේ කවදාවත් නැති වෙන්නේ නැහැ. මරණය කියන කාරණාවට යමු වෙන්න මේ ජරාවත් එක්ක අපි හැම වෙලෙම වයසට යamak තියෙන්නේ. හැම වෙලෙම ලෙඩවීමක් තියෙන්නේ. එතකොට මෙන්න මේකත් එක්ක තමයි බෙදලා තියෙන්නේ. ඒක තමයි පරිවාරය. ඒක අපිට මේ ලෝකයේදී පැවැත්මත් එක්ක අපේ ජීවිතේ ගෝචර වෙන කාරණාව. ඊළඟට තණ්හාව කියන කාරණාව අපි උලකින් බැසගෙන ඉන්නවා කියලා කියන්නේ අපට මේ ලෝකේ සියලුම දේවල් ලැබෙන්නේ ජරා මරණ නැත්තම් අපට ශෝක වැළපීම් දුක් දුම්නස් මේ සියලුම දේවල් අපට ලැබෙන්නේ මෙන්න මේ තණ්හාවත් එක්ක. ඒ වගේම කැමැත්ත නිසා තමයි ඒ කියන්නේ මේ තණ්හාව සතුටින් පිළිගැනීම රූප සද්ද ගන්ධ පොට්ටබ්බ ධම්මාදි තණ්හාව කාම්භා විභව තණ්හාව මොකද පැවැත්මට යොමු වෙච්ච තණ්හාව තියෙනවා. මෙන්න මේ තණ්හාවත් එක්ක පවතින දේ එක අන්න අපට වෙනම ઈચ્છාවක් වෙනවා ඒකම පවත්වන්න. දැන් අපි හිතමු කාමයන් ඔස්සේ නම් අපට තේරෙනවා. අපි කවුරුත් කැමති නේද හොඳ සමාධියක් කරනවමත් මේ සමාධියම දිගට පවත්ව ගන්න. එතන භවතණ්ණාව තියෙනවා. රූප සමාධි අරූප සමාධි මේ ඕන එකකට යමු වුණාම අපි කවුරුත් කැමති ඒක පවත්ව ගන්න. මොකද ඒක පවත්ව ගන්න කැමැත්ත තියෙන්නේ අපි කාමයන් තුල ආදීනවක් දැකලා තැහැරියා. නමුත් මෙතන පැවැත්මක් කියන කාරණාවක් අපට හම්බ වෙලා නැහැ. එතන අපිට හරිය කියලා හම්බ තියෙන්නේ. අපට හැම වෙලෙම යමක් සත්‍යයි කියලා හම්බ වුණා නම් සත්‍ය තුල බැස ගන්නවා. හැම දෙයකම සබහා දැන් අපි හිතමු දැන් මේ පින්වතුන්ට මං කියන එක තේරෙන්නේ නැත්නම් දැන් මේ දේශනාව විග්‍රහ කරන එක තේරෙන්නේ නැත්නම් එනවද මේකක් අහන්න? එන්නේ නැහෙනේ. පොඩ්ඩක් හරි මේක තේරෙන් ගන්න ගතියක් තියෙන නිසානේ මේක අහන්න යමු වෙන්නේ. ඇයි ඒකට අපේ කැමැත්තක් නිකන් බැඳලා යනවා. එහෙම නැතුව කවදාවත් තේරෙන්නේ අපි තුමු වෙන භාෂාවක නැත්නම් මේ සිංහල භාෂාව දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. එයාට මේක අහගෙන ඉන්න බෑ. ඒ විතරක් නෙමෙයි මේ ධර්මයේ දන්නේ නැති කෙනෙකුට උනත් අහගෙන මොකද ඒක Tamanට ඒක සත්‍යයි කියලා තේරුම් ගැනීමකට යොමු වෙන. ඒක අර්ථයක් එන්නේ නැහැ. එහෙනම් අපි හැම වෙලෙම Tamanට හරිය කියන දේ තියාගන්නවා. කාමයන් වලට ගිජු වෙලා ඉන්නේ ඒක හොඳයි හරිය කියලා ඒක තියාගෙන ඉන්න නිසා. අනිත් දේවල් වලට යොමු වෙලා ඉන්නේ ඒක හොඳයි හරිය කියලා ඒක පිළිගත්ත නිසා. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන හැම වෙලෙම සත්‍යයක් කරා යන්නේ ඒක. සත්‍යයක් කරා මොකද අමෝෂ ධම්ම නිබ්බාණං කියන නිවන විතරයි මුසාවක් නොවනදී ආර්ය සත්‍යයේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයේදී දුක හැම වෙලෙම පිරිසිදු හොයන්න සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් කරන්න මාර්ගය වඩන්න කියන මෙන්න මේ කෘත්‍ය තමයි කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේක කරගෙන යනකොට අපිට හැම වෙලෙම අපි දැන් හරියි කියලා ගත්ත දේ තුළ තියෙන වැරද්දක් දැකීමත් එක්ක තමයි එතෙන්ද එහා විශේෂත්වයකට යන්නේ. ඔන්න ක්‍රමානුකූලව අපි ගත්ත කාරණාවේ තියෙන අසත්‍ය භාවය තේරෙන තැනදී ඊට වඩා විශේෂ සත්‍යයකට යමු වෙනවා. ඒක තේරුම් ගත්ත එතරම් යම් කිසි කාරණාවක් දැක්කට පස්සේ අපි හිතමු දැන් සෝතාපන්න වෙච්ච කෙනාට හම්බ වෙනවා දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ මග්ගේ ඥාන කියන එක. ඒක එයා බලෙන් ගත්ත දෙයක් නෙමෙයි. ඒක නුවණ එයාගේ. එයා ලෝකේ කාම රාගයේ පටිගය කියන කාරණාව එක්ක ඉන්නේ. ඒ කියන්නේ යාගේ ඒ සංයෝජනේ තියෙනවා කාම රාගයේ පටිගය කියන එක. එතකොට එයා අර තමන් තේරුම් ගත්ත සත්‍ය ස්වභාවය මේ කාමයට ගිජු වෙලා එන කාමයට යොමු වෙච්ච තරහට යොමු වෙච්ච කාරණාවට තමන්ගේ කෝණ යොමු කරාම මොකද වෙන්නේ? ඒක අසත්‍යයි කියලා හම් වෙනවා. ඒක වැරදියි කියලා හම් වෙනවා. ඒක බොරුවක් කියන එක හම්බ වෙනවා. මේක මුලාවක් කියන එක හම්බ වෙනවා. එතකොට ටික ටික මොකද වෙන්නේ? සෝතාපන්න වෙච්ච කෙනෙක් අනවා අනිවාර්යයෙන්ම සකදාගාමී මාර්ගයට යොමු වෙනවා. ඒකයි බුදුරණවහන්සේ සෝතාපන්න වෙච්ච කෙනෙක් ආත්මතක් යනකොට නිවන් දකින්නවා කියන්නේ. මොකද එයාට බොරුවක් එක ජීවත් වෙන්න බෑ. ඊළඟට කාමරාගේ පටිගේ තුනී වෙනවා. ඊළඟට කාමරාගේ පටිගේ දුර වෙනවා. ඊට පස්සේ ආයෙ සත්‍යයි කියලා හම්බලා තියෙනවා රූපරාග රූපරාගත් එක්ක පැවැත්ම. දැන් මේකටත් යොමු කරලා බලනවා මේ තමන්ගේ අර වර්ධනය වෙච්ච නුවණත් එක්ක මේ මොකද්ද මේ කියන්නේ කියලා. මෙන්න මේකෙත් තියෙන අසත්‍ය භාවය ඒ කියන්නේ මුලාව අන්න ඒක දකිනකොට මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යා ආශේෂ විරාග නිරෝධය අන්න අවිද්‍යාව කියන සංයෝජනයත් මානය කියන සංයෝජන මේ සියල්ලක් මුදුරුණාම නිවෙනවා එහෙනම් සම්පූර්ණයෙන් තියෙන්නේ අපි හැමෝගෙම තියෙන දේ තමයි අපි මුලින්ම අපි දන්න දෙයක් හරි කියලා හිතාගෙන ඉන්න එක හැබැයි ඒක හරි අපේ මට්ටමට. ඒක හරි කියලා ගන්න තුවත් අපිට එතනින් එහාට යන්න බෑ. දැන් අපිට මම උදාහරණයක් අපිට කොළඹට යන්න ඕන නම් මෙතනින් එකපාරට කොළඹ පාර නෑනේ. මෙතනින් අපිට තව තව පාරවල් ගිහිල්ලා යන්න තියෙන්නේ. ඒ පාරවල් වල යන්නට ඕන. හැබැයි ඒ පාරවල් කියලා වැරදි පාරවල් වලට යන්න ගත්තම ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ තමයි අපටත් තියෙනවා මූලිකව මේ ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ කරා එන්න ප්‍රතිපදාවක්. ඒකට එන්නතු අපට ඉතින් එහාට යන්න බෑ. හැබැයි ඒකට ආව කියලා යන්නෙත් නෑ. එතෙන්ටත් යමු වෙලා ඊට පස්සේ එතනින් එහා ප්‍රතිපදාවට එන්නට ඕනේ. ක්‍රමානුකූල ප්‍රතිපදාවකට යන්න අපට එතනින් එහා බුදුරණවහන්සේ විග්‍රහ කරපු ධර්මයෙන් දෙයක් ලැබෙන්නට ඕනේ. ඒක ලැබුණ නැත්නම් එතනින් එහා යන්නේ නැහැ. අන්න ඒකටයි බුදුරණවහන්සේගේ ධර්මයට කන් යමාගෙන අහන්න ඕනේ. කන් යමාගෙන අහන්න නැතුව අපිට කවදාවත් අපි විශේෂත්වයකට කරා යන දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා බුදුරණවහන්සේගේ බුද්ධ වචන ඉගෙන ගන්නකොට අපි හැම වෙලෙම බලන්නට ඕනේ අපි විශේෂත්වයක් කරා යමු වෙන්නට නම් අපි දන්න දෙයට එහා ගියපු දෙයක් ඒ අහපු ධර්මයේ තුල ලැබෙන්නට ඕනේ. ඊළඟ බුදුරණවහන්සේගෙන් ඒ දෙවිය අහපු ප්‍රශ්නෙට එහෙම උත්තර දෙනවා. ඊළඟට තව දෙවි කෙනෙක් කැවිදලා බුදුරණවහන්සේගෙන් අහන මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ලෝක සත්‍යාව දුකට උස්සලා තියන නැත්නම් දුකට උස්සලා තියන්නේ මොකකින්ද අහනවා. ඒ වගේම ඌව පිරිවරාගෙන ඉන්නේ මොකකින්ද කියලා අහනවා. ඒ වගේම ලෝක සත්වයාට වැහිලා තියෙන්නේ කුමක්ද කියලා අහනවා. ලෝක සත්වයාට මේ ලෝකයට කිහිල්ලා ඉන්නේ මොකකින්ද කියලා අහනවා. බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි තණ්හාවෙන් කියනවා මේ ලෝක සත්වයා උස්සලා තියෙන මේ ලෝකේ මේ පැවැත්මක් ඉස්සරහට උස්මතු වෙලා තියෙන තණ්හාවත් එක්ක. ඊළඟට තණ්හාව විසින්ම තණ්හාවෙන් උස්සගෙන ඉන්නේ කියනවා ඊළඟට ජරා ජීර්ණ වීම නැත්නම් වයසට යාම, ළඩවීම මෙන්න මේ කාරණාවත් එක්ක තමයි පරිවාරය කියලා කියන්නේ. ඒ වගේම මරණය තමයි වහල වහල කියන්නේ වැහිලා තියෙන්නේ මරණය. මේ කියන්නේ අපිට මරණය ගැන හිතෙන්නේ නැහැනේ. දැන් අපි මේ කොච්චර කතා කරත් අපට හිතෙන්නේ නැහැනේ තව ටිකකින් මැරෙයි කියලා. එච්චරටම අපට මේ මරණය කියන කාරණාව පිළිබඳව අපි එච්චර හිතන්නේ නැහැ. අපි කවුරුත් එහෙමයි. නැත්තම් අපි තව පොඩ්ඩකින් මැරෙයි කියලා අපට හිතෙනවා නම් මටත් හිතෙනවා නම් එතනින් එහා වෙන මොකක් කරනවද? තව පොඩ්ඩකින් නැරේ කියලා හිතනවනම් අපිට වෙන මොකුත් කරන්න බෑ. ඇයි? අපි එහෙනම් සම්පූර්ණයෙන් සත්‍ය දකින්න එකටම යමු වෙන සත්‍ය තේරුම් ගත්ත කෙනා. ඒකයි බුදුන් වහන්සේ අප්‍රමාදීව ගැන විග්‍රහ කරන්නේ මරණය වැඩිමත් එක්ක. මරණ සතිය වැඩිමත් එක්ක යා අප්‍රමාදී වෙනවා. ඇයි? තව පොඩ්ඩකින් මැරෙනවනම් ඉතින් අපි වෙන මොනවා කරත් වැඩක් නැහැ නේ. එහෙනම් මරණය කියන කාරණා අපට ප්‍රකට වෙලා නැහැ. අපි අපිට මේ මරණය කියන කාරණාව අපිව වසගෙන ඉන්නේ, වසාගෙන ඉන්නේ. අපි ඒක ගැන හිතන්නේ නැහැ. ඊළඟට මේ ලෝක සත්‍යය මේ දුකක් මතමයි. ඒ කියන්නේ දුක දුක තුලමයි සම්පූර්ණයෙන් පිහිලා තියෙන්නේ. ඒක නම් බුදුරණවහන්සේ ගොඩක් දේශනා තුළ පෙන්වා දෙලා තියෙනවා මේ දුක දුකක් මත පිහිලා තියෙන්නේ. මොකද දුක කියන කාරණාවේදී අපට හම්බ වෙන එකක් තමයි ඉතින් අපි දකින්නේ සැප දුක කියන කාරණාවත් එක්ක. නමුත් අවිද්‍යාවෙන් වැහිලා කියන කාරණාවේදී කියන්නේ අවි සත්‍ය සත්‍ය දකින්න නැති නිසා තමයි වැසීම කියලා කියන්නේ. අන්න එතනදී අපට හම් වෙන කාරණාව තමයි මේ දුකක පිහිටීම කියන එක. සත්‍ය දකින්න නැතිකමත් එක. මේක විග්‍රහ කරලා තියෙනවා අජිත සූත්‍රයේ. ඊට පස්සේ තවත් දේශනා කිහිපයකම තියෙනවා. මෙන්න මේ දුකක් තුල තමයි ලෝකයා පිහිටලා ඉන්නේ. අපි සියලු දෙනාම දුකක් තුල පිහිටලා ඉන්නේ. ඒ දුක කියන්නේ පංචපාදනස්කන්ධය කියන දුක. අපට මේ මරණය කියන කාරණාව අපි තුලින් වැහිලා තියෙන්නේ. කියන්නේ මරණය කියන කාරණාව අපිව වහගෙන ඉන්නේ කියන්නේ අපිට ඒ අපි ජීවිතයේ මේ සත්‍යයකට යොමු වෙන්නේ කියන්නේ අපි මරණය ගැන හිතන්නේ නැහැ. අපිට ඒක ප්‍රකට නැහැ. ඒ වගේම ජරාව කියනවා පිරිවරාගෙන ඉන්න කාරණාව. සත්‍යා ලෝකේ ජරාව පිරිවරාගෙන ඉන්නවා. තණ්හාවෙන් කියන අපිට අපිව මේ උස්සලා තියෙන්නේ. කියන්නේ අපිට මේ ප්‍රකට වෙලා තියෙන තණ්හාවත් එක්ක. බුදුරන් වහන්සේගේ පෙන්නපු ධර්මයත් එක්ක අවබෝධ කරගන්න යන මාර්ගයේදී අපි මේ භෞතික ලෝකේ තියෙන දෙයක් නෙමෙයි අතහැරීමට යන්නේ. අතහැරෙන්නෙම තණ්හාව කියන කාරණාව. අතහැරෙන්නෙම සත්‍ය දකිනකොට අවිද්‍යාව කියන කාරණාව. සත්‍ය දැකීමත් එක්ක තණ්හාව කියන එක අතහැරෙන. එහෙනම් අපිව ලෝක සත්‍ය සසර ගමන් කරන ලෝක සත්‍යයක් ලැබිලා තියෙන්නේ. සත්‍යයක ඉපදිලා තියෙන්නේ. සත්‍යය කියන කාරණාව ප්‍රකට වෙලා තියෙන්නේ. තණ්හාවත් එක්ක. අන සත්‍ය සූත්‍රයක ලස්සන පැහැදිලි කරනවා. තණ්හාවත් එක්කයි සත්‍යයක් කියන කාරණාවක් හම්බෙලා තියෙන්නේ. ඉතින් සත්‍යය අපට ඉන්න අපි ඉන්න අපි මේ ඉන්න සත්‍යය අපි ඊළඟට සත්‍ය හොයන්නේ නැතුව ඒක තුලම ඒක මතම පිළිහිట్లా අපි ඒක ඔස්සේ තමයි ජීවිතය ගත කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව අපි කාටවත් ප්‍රකට නැහැ. අපට හරියට මේ කාරණාව හම්බ වෙනවනම් අපිව වැහිලා තියෙන මේ මරණය කියන කාරණාව අපි හරියට මේක තේරෙනවා නම් මේ ජරාවෙන් අපි පිරිවරාගෙන ඉන්නේ කියන කාරණා අපට හරියට තේරෙනවා නම් ඒ වගේම අපි දුකක් තුලමයි පිහිටලා ඉන්නේ කියන කාරණා අපට හම් වෙනවා නම් තණ්හාවෙන් තමයි අපිව මේ උස්සලා තියෙන්නේ නැත්නම් අපිට මේ ප්‍රකට වීමක් ලැබිලා තියෙන්නේ කියන කාරණා අපි දන්නවනම් අන්න අපි අප්‍රමාදී වෙනවා එතකොට එහෙනම් මාර්ගයේ එයාගේ ඉක්මන් වෙනවා ඉතින් මෙන්න මේ මේ වගේ ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේගෙන් දෙවි කෙනෙක් අහන්නෙම ඒ දෙවියාගේ එහෙනම් ඒ ප්‍රතිපදාවක් තිබිලා තියෙනවා. මේ නිවන් මාර්ගයට යමු වෙන. දැන් සමහර දෙවිවරු අහනවා සරල දැන් මේකෙම තියෙනවා සමහර ප්‍රශ්න මේ සාමාන්‍යයෙන් මේ මේ ජීවිත කියන්නේ ගෘහස්ත ජීවිතයේ පිළිබඳ ප්‍රශ්න. ඒවත් එයාලගේ ප්‍රශ්න. දැන් වියග්ගපජ්ජි සූත්‍රය දේශනා කරන්න හේතු වන්නේ බුදුරණවහන්සේ ඇවිදලා අහන්නෙම මෙලව ජීවිතය සාර්ථක කරගන්නත් පරලෝක ජීවිත සාර්ථක කරගන්නත් කරුණු විග්‍රහ කරලා පෙන්නන්න කියලා. එතකොට ඒකට තමයි බුදුරණස් උත්තර දෙන්නේ. එතකොට එහෙනම් ඒ කෙනාට ඒ කෙනාට ගෝචර ඒ කෙනාගේ අවශ්‍යතාවය අනුවයි බුදුරණවහන්සේ උත්තරයක් දෙන්නේ. ඊළඟ දේශනාවේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලෝකේ කුමකින්ද වැහිලා තියෙන්නේ? ලෝකේ වැහිලා තියෙන්නේ කුමකින්ද? ඒ වගේම ලෝක ලෝකයේ පිහිටලා තියෙන්නේ කුමකද? ඒ වගේම ලෝකයේ දුකට උසවලා තියෙන්නේ කුමකින්ද? ඒ වගේම පිරිවරාගෙන ඉන්නේ මොකද්ද? අර වගේම ප්‍රශ්නයක් අහන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දේශනා අහන ඇයි මේ එකක්ම කියලා. දැන් ඒක ඒ කාරණාව මේ පින්වතුන් මම අර මුලින් විග්‍රහ කරපු ටිකත් එක තේරෙන්න ඇති. ඇයි මේ එකක්ම කියන එක? එකම විග්‍රහය කරන්නේ එක එක කෙනාගේ ප්‍රශ්නනේ. එක එකාගේ ප්‍රශ්න. දැන් මටත් ඒ දවස්වල ඉඳලා තියෙනවා සමහර සූත්‍ර එකම වගේ එක වචනය වෙනස්. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒක ඒකට හේතුව ඇයි? අපි අපිට මේ මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ ආවේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපිට හිතෙනවා බුදුරන් වහන්සේ පොට්ටි කියලා කියලා. එකම කාරණාවක් මේ මේ පොඩ්ඩක් වචනයක් වෙනස් කර කර. ඒ නිසා තමයි අපිට එහෙම හිතෙන්නේ. නමුත් අපි මේ නිදාන පරිසරයේ මේ ඔක්කොම බලනකොට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක් බුදුරන් වහන්සේ. එතකොට බුදුරන් වහන්සේ මේ අවස්ථානුකූලව අහපු ප්‍රශ්න වලට උත්තර. ඉතින් ඒවා තමයි මේ විදිහට පිළිලක් කරලා තියෙන්නේ. බුදුරන් වහන්සේ උත්තරය දෙනවා මාරය මරණය තමයි මේ මරණයෙන් තමයි වැහිලා තියෙන්නේ. ලෝකෙ වැහිලා තියෙන මරණයෙන්, ඒ වගේම පිහිටලා තියෙන දුක, ඒ වගේම ඔසවලා තියෙන තණ්හාවෙන් පිරිවරාගෙන ඉන්නේ ජරා ජීර්ණවලි. එතකොට අර කලින් අහපු ප්‍රශ්නය පද ටික වෙනස් වෙලා තමයි අහලා තියෙන්නේ. ඒ උත්තරයමයි තියෙන්නේ. කලින් ඉස්සල්ලාම උස්සලා තියෙන්නේ මේ ප්‍රකට වෙන්න මොකෙන්ද කියලා ඉස්සල්ලා ඉස්සල්ලාම හැව්වේ. මේකේ අවසානෙට එකකින් අහන්න. එතකොට නම් ඒ ඒ දෙවියට ප්‍රශ්නේ කොට නැගිච්ච හැටි. එතකොට ඒ දෙවිය අහ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. දැන් බුදුරන් වහන්සේට කියන්නේ මම අර දෙවියට කිව්වා එකෙන් එයායින් අහගන්න කියලා එහෙම එකක් නැහැ නේද? දැන් අපෙන් ඇහුවොත් ඇවිදලා කවුරු හරි මක්කර ප්‍රශ්නයක් ආයෙ උත්තර දෙනවන්නේ. අන්න ඒ වගේ තමයි. දැන් මම කලින් ඕක කිව්වා. ඉහිලා ඒ දෙවියගෙන් අහගන්න ওই උත්තරේම කියලා එහෙම කියන එකක් නැහනේ. බුදුරන් වහන්සේ ඒකටම අදාළ උත්තරේ ඇහුවට පස්සේ දෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ මේ දේශනාව බලනකොට මේ මේ මෙන්න මේ ප්‍රායෝගිකත්වයත් එක්ක විෂයක් ඉගෙනගෙන ඒ විෂයේ තියෙන දැන් අපි දැන් විෂයක් ඉගෙන ගන්නකොට නම් ඒකේ න්‍යාය ටික ඊළඟට ඒ විග්‍රහය ඔක්කොම ටික දුන්නාට පස්සේ අපිට ඒක ගැළපීමක් තියෙනවනේ එකින් එක එකින් එක. ඒ ඔක්කොම ටික සමස්තයක් ගැළපෙන්න තමයි මොකද ඒක එක මේ දෙයක් විග්‍රහ කරලා පෙන්නන එක. බුදුරණවහන්සේගේ එකක ඕක තියෙනවා හැබැයි. එක කාරණාවක. ඒ කියන්නේ එක පරියායක් ගත්තට පස්සේ ගැළපීමක් දරව නැහැ. මොකද එක පරියායක් ගත්තාම ඒ පරියාය මුලින් ඉඳලා අකටම යනකම් ඒ විග්‍රහය ඒ ඒ කෝණයට අදාළව ගැලපෙනවා. ඊළඟ කෝණය ඊට අදාළව ගැලපෙනවා. මොකද ඒ කෙනාගේ නුවණත් එක්කනේ විග්‍රහ කරන්නේ. ඊළඟට ආයෙත් බුදුරන් වහන්සේගෙන් තවද කෙනෙක් ඇවිදලා අහනවා. ඒකත් ඒ වගේම ප්‍රශ්නයක් තමයි ලෝකෙ බැඳලා තියෙන්නේ මොකකින්ද කියලා අහනවා. ඒ වගේම ලෝකෙන් නිදහස් වෙන්නේ කුමක් දුරු වීමෙන්ද කියලා අහනවා. ලෝකෙන් නිදහස් වෙන්නේ. මොකද්ද සීල බන්ධන සිඳියන්නේ කුමක් ප්‍රහාණය වීමෙන්ද කියලා අහනවා. බුදුරණවහන්සේ දෙන උත්තරේ ඉච්ඡාය බන්ධති ඉච්ඡාය බන්ජති ලෝකේ ලෝකෝ ඉච්ඡාය වින විනයාය මුච්චති. ඉච්ඡාය විපහානේන සබ්බං චින්තති බන්ධනಂತಿ. කැමැත්තෙන්. එතකොට එතන ඔක්කොම කැමැත්තෙන් විග්‍රහ කරන්නේ. කැමැත්ත නිසා තමයි බන්ධනේ තියෙන්නේ. කැමැත්තත් එක්ක තමයි මේ නිදහස් වීමක් නැත්තේ. නැත්නම් මේකෙන් දුරු වීමක් නැත්තේ. ලෝකයෙන් දුරු වීමක්, ලෝකෙන් ඈතර වීමක් නැති මේ කැමැත්තත් එක්ක. කැමැත්ත දුරු වීමෙන් කියනවා සියලුම බන්ධන සිඳල යන්නේ. එතකොට එතන විග්‍රහ කරන්නේ සම්පූර්ණයේ තණ්හාව කියන පරියාය. එතකොට බුදුරන් වහන්සේට බුදුරන් වහන්සේගෙන් ඒ අහපු දෙවියා අහපු ප්‍රශ්නේ හැම දෙයකටම ප්‍රධාන වුණේ කැමැත්ත. කැමැත්ත නිසා තමයි බන්ධනේ තියෙන්නේ. කැමැත්තෙන් තමයි දුර වෙන්නේ නැත්තේ මේ සසර දුරවීමක් නැත්තේ ඉක්මවීමක් නැත්තේ කැමැත්තනේ කැමැත දුරවීමෙන් මෙන්න මේ ඡන්දය දුර මේ මේ බන්ධනය දුර වෙලා යනවා ඊළඟ එක ඔන්න ටිකක් හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා ඒ කියන්නේ කරුණු කිහිපයක් ඉස්මතු කරන එකක් තියෙනවා කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවා කිස්ස ලෝකේ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති මේ ලෝකේ උපදවන්නේ මොකකින්ද ඒ වගේම මේ ලෝකේ සැරිසරන්නේ කියන්නේ සන්තව නැත්නම් ඇසුරු කරගෙන ඉන්නේ මොකකින්ද? ඊළඟට මොකක් මොකද්ද උපාදාන කරගෙන ඉන්නේ? ඒ වගේ මොකකින්ද වෙහෙසටපත් වෙන්නේ? වෙහෙසක් ඇති වෙන්නේ. ඔන්න බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කුබ්බති සන්තවං චන්නමේ උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති. මේ ආයතන 6 තමයි මේ ලෝකය හට ගැනීම තියෙන්නේ. අසකන්න ආසී දිවකය මනස කියන ආයතන හයෙන් තමයි හට ගැනීමක් තියෙන්නේ. මෙන්න මේ ආයතන හය තුලමයි ලෝකයා ඇලී ගැලී වාසය කරන්නේ. ඒක බැසගෙන ඒක ඇසුරු කරගෙන ඉන්නේ ආයතන හයමයි. මේ ආයතන හයමයි උපාදාන කරගෙන ඉන්නේ. ආයතන හයටමයි බැඳලා තියෙන්නේ. ඒ වගේම මේ ආයතන හය නිසාමයි දුක් විඳින්නේ. ඒ කාරණාවන් ඒ කාරණාව ඇත්තරම සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් සියලු ධර්මයේ අන්තර්ගත කරලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන හයෙන් තමයි මේ ලෝකයේ හට ගැනීමක් තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදයේ කතා කරන තැනදී ආයතන හයක් ප්‍රකට වීමත් එක්ක නේද අපට මේ ලෝකයක් විවහාර වෙන්නේ මම මේකට උදාහරණයක් දෙනවා මේ සමහර අවස්ථාවල උදාහරණයක් දීලා තියෙනවා මගේ කායසරයක් කියන්න මේක තේරුම් ගන්න ඕන නිසා අර පපඩණයක් උදාහරණට ගන්නවා මේ පින්වතුන් සමට මතක ඇති මම කියනවා පපඩනයක් කියන එකත් අපට ප්‍රකට වෙනවා. අපි ලෝකය කියනකොට අපට හම්බෙන්නේ සියල්ලක්ම බාහිර කාරණාවත් එක්ක නේද? බාහිර කාරණාවක් හම්බෙන්නේ කොහමද? පපඩනයක් අපට පේනවා දැකීම. දැක්කහම පපඩනයක් කියලා හම්බෙනවා. පොඩි කරන සද්දයක් කියනම කනට හම්බෙනවා. බදිනවා සුවඳ දෙනකොට නාහයට හම්බෙනවා. කනවා රසට දිවට හම්බෙනවා. පොඩි කරනකොට අතේ හැප්පෙනකොට නැත්තම් කයේ කනකොට හැප්පෙනකොට පහසට තේරෙනවා. කා පපඩනක් ගෙන දෙනකොට මනසට තේරෙනවා. එතකොට පපඩණේ හම්බුනේ කොහෙටද? ඇහැට කනට නාසයට දිවට කයට මනට වෙන කොටස් හම්බෙලා තියෙනවද? පපඩණිය හම්බුනේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට. ඔය හයටයි පපඩණිය හම්බුනේ. වෙන එකකටවත් නෙමෙයි. ලෝකේ හැම එකක්ම හම්බෙන්නේ ඔය හයට. අපි ලෝකයේ කියලා මොකක් හරි විග්‍රහ කරනවා නම් විග්‍රහ කරන සියල්ලක මොකද්ද? කුමකද කුමක් උපාදයක්ද තියෙන්නේ? ඇස කන නාසය දිව කය මන කියන හයේ උස්පාදය වෙන කිසි දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ හයත් එක්ක තමයි මේ ඇදගෙන යන්නේ. ඒ කියන්නේ මේක මේකමයි ගිජි වෙලා ඉන්නේ දැන් අපි දැන් මං ඇහින් රූපයක් දැක්කම මේ දැකපු රූපයත් එක්ක මේක එක්කමයි පැවැත්ම තියෙන්නේ වෙන එකක් නෙමෙයි. කනට ශබ්දයක් අහන දේ එක්කමයි අපි පැවැත්මක් තියෙන්නේ. ඒකටමයි ගැලිලා බැඳිලා උපාදාන කරගෙන මේ පැවැත්මක් තියෙන එකමයි. නාසයට ආග්‍රහණය කරන දේ එකමයි. රස ලබන දේ එකමයි. පහස ලබන දේ එකමයි. අරමුණු හිතන. ඔය හයකින් තොරව ඔය හයකට බැඳිලා නැතුව අපි පැවැත්මක් නැහැ. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඊළඟට තමයි මේ ලෝකේ කෙනෙකුට මේ සත්‍ය නැත්නම් දුක් විඳින්න නැත්නම් මේ වෙහෙසටපත් වෙන්නේ නැත්නම් මේ ලෝකයා සසර ගමන් කරන්නේ මේ හැම දෙයක්ම ඇති වෙන්නත් හේතුව මොකද්ද ආයතන හයමයි එහෙනම් මේ ආයතන 6 කියන කාරණාව ගැන හෙව්වනම් එයා මොකද්ද හෙව්වේ? මේ ලෝකයේ හට ගැනීම හොයනවා. ඒ වගේම මේ ලෝකයේ ඇලිලා ගැලිලා උපාදාන වීම සිදුවන්නේ ඇයි කියලා හොයනවා. මේ අපේ අපි හැමෝගෙම ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ මේ දුක කියන්නේ මොකද්ද කියලා හොයනවා. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ හැමතිස්සෙම පැහැදිලි කරන්නේ ලෝකය කියන්නේ මොකද්ද? තමන්ගේ ලෝකය. තමන්ගේ ලෝකය මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස ඔතනින් එහා ලෝකයක් නැහැ. මෙන්න මේ කාරණාවේ සත්‍ය හෙව්වනම් මෙන්න මේකේ සත්‍ය හොයන්න පෙළඹුණා නම් අන්න එදාට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒක නිසා බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ අපේ සත්‍ය හොයන්න යොමු වෙන මාර්ගය විග්‍රහ කරන හැම දෙයකම තියෙන්නේ තම තමන්ගේ ජීවිතේ තමන්ට ගෝචර අවස්ථාවේ ඒ වර්තමානය තුල සත්‍ය හොයන වැඩපිළිවෙල. ඇසෙන් රූප දකිනකොට, කනින් ශබ්ද අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයින් පහස ලබනකොට, මනසෙන් හිතනකොට තමන්ට ප්‍රකට වෙන තැනද සත්‍ය හේවිලා. වචන ටිකකින් හුරු කිරිල්ලක් විතරක් නෙමෙයි. වචන ටිකක් අපට උපකාර වෙනවා තේරුම් ගන්න. ඇස නාම රූපයෙන් හටගන්නේ කියලා තේරුම් ගන්න. කන නාම රූපයෙන් හටගත්තේ මෙන්න මේ තේරුම් ගන්න අපිට මේ විග්‍රහය උපකාර වෙනවා. ඊළඟට අපිට අපේ ජීවිතේ වර්තමානයේ ප්‍රායෝගික ගෝචර වෙනවද යමක්? මෙන්න මේ කාරණාව සත්‍ය හොයන්න පෙළඹෙන්නට ඕන. ඇහෙන් රූප දකිනකොට කොහොමද රූප දකින්නේ? අන්න මෙතන බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නන මේ සත්‍ය ධර්මයේ රූපයක් දකිනකොට සිදුවෙන ක්‍රියාකාරීත්වය. අද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන කාරණාව තමයි ඇහැට රූපයක් පේනකොට කන ශබ්දයක් ඇහෙනකොට නාසයට ආග්‍රහණය කරනකොට දිවට රස ලැබෙනකොට කයට පහස ලැබෙනකොට මනසින් හිතනකොට අපි අද ගොඩාක් කරන්න හදන දේ මේකේ හොඳ දේ මුලින්ම කරන්නේ කාමයට එක්ක හොඳ දේ තියාගන්න නරක දේ අයින් කරන්න හදනවා ඊළඟට කරන්නේ අපට කාමය එක එකතු වෙලා යමක් තියනවාද මේක විතරක් දුරු කරනවා සමහර අය ඉන්නවා අපට එන හැම දෙයක්ම දුරු කරන්න හදනවා ඔන්න ඇහැට පේන ඇහැ දැන් ඇහැට පේන හැම දෙයක්ම පේන දේ දුරු කරනවා මොනවා හෝ ක්‍රමයකට. කෙනෙකුට පුළුවන් ඒක මොනවා හරි කඩලා බලන්න, කොටස් කරලා බලන්න, කනට ඇහෙන ශබ්දෙත් පුළුවන් ওই විදිහට හිතන්න. එතකොට අපි ඒ කල්පනා කරේ මොකද්ද? ලැබිච්ච කාරණාව නැති කිරිල්ලක්. හැබැයි අපි හිතන්නේ නෑ මනසයි අරමුණයි විඥානයයි මේ මන කියන ආයතන එකතු කරගෙන ඒක පාද කරගෙන ඒක තුළ ඉඳලා නේද අපි මේ හිතවිල්ල කරේ කියලා. දැන් අපට ඇහැට රූපයක් පේනකොට අපි පේන දේ ගැන හිතනවා මේක කඩලා බලලා වින් කරලා බලලා මේ හැමදේම බලනවා. කන ශබ්දයක් ඇහෙනකොටත් බලනවා. නාසයට ආග්‍රහණය කරනකොටත් බලනවා. දිවට රස ලබනකොටත් බලනවා. කයට පහස ලබනකොටත් අපි යෝක බලනවා. හැබැයි බලන්නේ මනසට අරමුණක් ඇවිදilla. අරමුණෙන්නේ මේක කරන්නේ කියන කාරණාව අපට හිතෙන්නේ නැහැ. අපට අන්න ඒක අල්ලගන්න බෑ. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ ඒක කරන්න එපා කියන්නේ නෑ. එතනදී අපි මූලිකව අපට කාමය සහ පටිගය කියන එක දුර වෙනවා. හැබැයි අපට හොයන්න යමු වෙන්නට ඕනේ ඊළඟට මේ ආයතන හයක් කියන කාරණාව කොහොමද හටගත්තේ? කොහොමද මේක ප්‍රකට වෙන්නේ? මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේම ඉගෙන ගන්නට එනවා. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල මෙන්න මේ කාරණා ටික අපි ක්‍රමානුකූලව ඉගෙන ගන්න. මේ අද කරපු මේ වග්ගයේ තියෙන සූත්‍ර කාරණු ටික නම් අන්ව වර්ගයේ මේකේ තියෙන්නේ ගොඩාක් සරලව පුංචියට කෙටියෙන් කියපු සමහර කාරණා. සමහර ඒවා සරල කරුණු තියෙනවා. සමහර ඒ වගේ යම් ගැඹුරු කාරණාවක් ඉස්මතු වෙන අවස්ථා තියෙනවා. මොකද ඒ ඒ කෙනාගේ අහ ප්‍රශ්නත් එක්ක. ඉතින් මෙන්න මේ කාරණා අපි ඒ විදිහට ඉගෙන ගන්නකොට අපි තුල යොමු වෙන්නට ඕනේ විමසන්න ගතියක්, නුවණින් හිතන්න ගතියක්, කල්පනා කරන්න ගතියක්, විචක්ෂණීයට ගතියක්. අපට හැම වෙලෙම ධර්ම දේශනාවක් ඇහුවට පස්සේ වැඩක් තියෙනට ඕන කරන්න. ප්‍රායෝගිකත්වයෙන් කරන්න යමක් තියෙනට ඕනේ. ප්‍රායෝගිකත්වයෙන් කරනවා කියනකොට අපිට මතක් වෙන්නේ මොකද්ද? අර බාසුන් නැහැ කෙනෙක් වැඩක් කරනවා වගේ පැත්තකට ගිහිල්ලා වැඩක් කරන එකනේ. ප්‍රායෝගිකත්වයෙන් ප්‍රායෝගිකත්වයේ තිරියුත්තේ මොකේද? අපේ නුවණට විචක්ෂණයට කල්පනා කරන්න අපට හැම මොහොතකම අපි වැඩපල කරනකොට නැත්නම් පැත්තක ඉන්නකොට මේ හැම මොහොතකම අපට තියෙන්න ඕන කල යුතුයමක්. ඒ කල යුතුයම අපට ලැබෙන්නේ හරියට ධර්මයේ ඇහුවට පස්සේ ඒ ධර්මයේ තුලින් අපට ඇත්තටම ප්‍රායෝගිකව කල යුතුයමක් හරියට හමුදනදී අපට ලැබෙනවා. බුදුරණවහන්සේ පෙන්වලා දුන්න සත්‍ය අවබෝධ කරගන්න ධර්මය අපි හරියට අහපොත නැති අපි තුලම ප්‍රශ්නයක් එනවා අපටම අපේ ජීවිතය ගැන සෙවිය යුතු අවශ්‍යතාවයක් එනවා අපි හරියට අහන්න නැති නිසා තමයි අපට මේ ප්‍රශ්නින් නැත්තේ එක්ක අපිට අහපු දෙ තේරුනේ නැහැ තේරුම් නැති දේ තේරුම් ගන්න ඕනෙත් නැහැ සමහර අය දෙනවා ඇහුවා තමන්ගේ කෝණයට තේරුණා ඇති එතකොට ඒ ඒ ටික විතරක් අල්ලගෙන ඉන්නවා හැබැයි සමහර අයට තමයි හොඳට අවධානයෙන් ඇහුවාට පස්සේ තමන්ගේ කෝණයට තමන්ගේ රාමුවට එහා ගියපු දෙයක් තියෙනවා. මෙන්න මේ කාරණාව තමන් තේරුම් ගන්නට කල්පනා කරන්නට ඕනේ. මේකට තවත් දේශනා තවත් පහසු වෙන්න පාදක කරගත්ත කාරණා ගන්නට ඕනේ. ඒකට තවත් බුදු දේශනාව අහන්නට ඕනේ කියන මෙන්න මේ කියන්නේ යාට. අන්න එයා තමයි ටික ටික ටික ටික ප්‍රායෝගිකව හුරු කරන්න. ඉතින් ඒ නිසා මේ බුදු දේශනා තුළ අපිත් ඔය කාරණාව ඇති කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඉතින් අද මේ වගේ අවසන් කරමු පොඩි වෙලාවක් භාවනා කරන්න අපි යදාගමු. කරමු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මය අපි ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් මේ ධර්මයේ ඒ ඒ කරුණු ඒ ඒ ආකාරයෙන් අපි ඉගෙන ගන්නකොට ඒ තුල යම් හරි කාරණාවකින් අපට තෘප්තියක් ලබන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගැනීම තුළ තියෙන වැදගත්ම කාරණාව. සමහර කාරණා තියෙන්නේ ඒ ඒ අහන කෙනාගේ ප්‍රශ්නයට අදාළ උත්තරයක් හැටියට. එතකොට ඒ කියපු එක කාරණාවක්වත් වැරදි කාරණා නෙමේ ඒ කෙනාගේ ස්වභාවය අනුව බුදුරණවහන්සේ දෙන උත්තර. ඉතින් මෙන්න මේ විදිහට අපි ශ්‍රද්ධාව මුල් කරගෙන බුදුරන් වහන්සේගේ දේශනා ඉගෙන ගන්න යමුනහම අපට බුදුරන් වහන්සේ පෙන්නපු ගැඹුරු ධර්මය නැත්තම් අර්ථ සැඟවිච්ච දේවල්. දැන් අර්ථ සැඟවිච්ච කියන කාරණාව අද ගොඩක් අය කතා කරන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ දේශනාවකම තියෙනවා විවර නොවිච්ඡාර්ථ හිවර කර ගැනීමට. ඒ කියන්නේ ගැඹුරු විවර නොවිච්ඡාර්ථ ඉවර කර ගැනීම පිණිස ඊට අදාළ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ සාකච්ඡා කරන්නට ඕනේ. ඒක අංගුත්තර නිකායේ දේශනාවක තියෙනවා. එහෙනම් සමහර දේශනා තියෙනවා අපට වාචිකාර්ථයෙන් විතරක් අර්ථය ගන්න බැරි. ඒ වගේම දේශනාවේ ඒ විග්‍රහ කරපු කාරණු තුල කරුණු තුල අපට ඒකෙන් ඉස්මතු වෙලා පේන පේන අවස්ථා තියෙනවා මේ කියපු කාරණාවට එහා ගියපු අර්ථයක් මේ තුල ගන්න තියෙනවා කියලා. ගොඩක් ඒ වගේ දේවල් ගාතාවල ගොඩක් ගැඹිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මයේ අපි මුලින් ඉඳලා ඉගෙන ගත්තාම අපට අන්න ඒ වගේ කාරණා හම්බ වෙනවා. නැත්තම් අපි දන්නේ නැහෙනේ. කවුරු හරි කීවොත් තමයි දන්නේ ආ මේ වගේ දේශනාවක් තියෙනවා කියලා. අපි බුද්ධ දේශනාව සම්පූර්ණ ඉගෙන ගන්න යන තැනදී අන්න අපට එතනදී අපටම හම්බ වෙනවා තේරුම් ගත යුතු කාරණා. ඉතින් ඒ නිසා තමයි බුදු දේශනාව ඉගෙන ගැනීම වැදගත්කමක් තියෙන්නේ. ඉතින් ගොඩාක් මේ දේශනා ටික පිළිවෙලකට සාකච්ඡා කිරීම තුළ දැන් මේ දේශනාව අහනකොට සමහරවිට අපට සමහර කාරණා තුළ එච්චර රසයක් නොතේරෙන්න පුළුවන්. නමුත් අපි දේශනාව අධ්‍යයනය කරන්න පටන් ගත්තට පස්සේ ඒ අධ්‍යයනය කරගෙන යනකොට ඒ කාරණා තේරුම් ගන්න මේක ලොකු උපකාරයක් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ආකාරයට මේ බුද්ධ වචන අපි කතා කරන්න අදහස් කළේ. ඒ කතා කරන අවස්ථාවලදී පවා ගැඹුරු දහම් කාරණා හම්බෙන ඒවා අපි විස්තර කරනවා. ඒවා අපේ ජීවිතයේ ප්‍රායෝගිකව විචක්ෂණය කිරීම සඳහා උපකාර වෙන විදිහට. ඉතින් ඒ නිසා සමහර කාරණා තුළ මේ එච්චර වැදගත් දෙයක් නැහැ නේ කියලා හිත හකුලවා ගන්නට එපා. මොකද ඒකෙත් යම් වැදගත් කාරණාවක් තියෙනවා නැත්තේ නෑ. ඒක අපට අර දැන් අපි දැන් පටිච්චසමුප්පාදේ පංචපාස්කන්ධේ සතිපට්ඨානේ මෙව ගැනම කතා කරන නිසා අපට දෙන්න පුළුවන් අනේ අර වච්චර වැදගත් නෑනේ කියලා. නමුත් ඒවත් සමාජයේ තියෙන ප්‍රශ්න වලට බුදුරණවහන්සේ දුන්න කාරණා. ඉතින් ඒ නිසා අපි ඒව අනිවාර්යෙන් දැනගන්නට ඕනේ. ඊළඟට සංයුත්ත නිකායේ ඊතුරු වර්ගයත් අපි සාකච්ඡා කරමු. මේක ජත්වා වර්ගය ඒ කියන්නේ මෙතන අහනවා බුදුරන් වහන්සේ දෙවිවරු ඇවිදලා අහන ප්‍රශ්න වගේක් තියෙන්නේ ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතය අජ්ජභාසිමේ ජත්වා කියන සූත්‍රයේදී අහනවා කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වා නසෝචති කිස්සස්ස එක ධම්මස්ස වදං රෝචේසි ගෞතමාති බුදුරන් වහන්සේගෙන් දෙවියා අහන ප්‍රශ්නේ කුමක් නසලද කුමක් දුරු කරලද සුවසේ ඉන්නේ කුමක් නැසීමෙන්ද සුවසේ ඉන්න පුළුවන් කුමක් නසා දැමීමෙන්ද ශෝක නොකරන්නේ ඒ වගේම කුමක් කවර ධර්මයක් නැසීමටද කැමති වේ යුත්තේ කියලා බුදුරන් වහන්සේගෙන් දෙවියෙක් කැවිදිලා අහන ප්‍රශ්නයට බුදුරන් වහන්සේ දෙන උත්තරේ තමයි කෝදං යත්වා සුඛං සේති කෝදං යත්වාන සෝචති කෝදස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතේ වදං අරියා පසංසන්ති තං යත්වාන සෝචති බුදුරන් වහන්සේ දේශනා කරන ක්‍රෝධය තමයි ක්‍රෝධය නසා දැමීමෙන් තමයි සතුටින් ඉන්න පුළුවන්. ක්‍රෝධය නසා දැමීමෙන් ශෝක නොකර ඉන්න පුළුවන්. ඒ වගේ මේ විස මුල් සහිත මිහිරි යග දැන් ඇත්තටම තරහා යනකොට අපට රසයි කියන්නේ ඒකත් අපි ඇලීමක් තියෙනවනේ අනික් කෙනෙකුට රිදෙනවා කොට. අන්න ක්‍රෝධය කියලා කියන්නේ මිහිරි අගක් දෙන නමුත් විස මුල් තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ක්‍රෝධය. ඉතින් ක්‍රෝධය විනාශ කරපො නැති කරපො ආර්ය ශ්‍රාවකයා ප්‍රශංසා කරන්නට ඕනේ. ආර්ය ශ්‍රාවකයා ප්‍රශංසා කරන ක්‍රෝධය දුරු කිරීම මේ ක්‍රෝධය නසා දැමීම තමයි ශෝකය දුරවන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මේ කාරණාව නම් අපි සාමාන්‍යයෙන් අපට ප්‍රකටයි. මොකද ක්‍රෝධය තරහ, වෛරය, පටිගය මේ හැම එකකින්ම විග්‍රහ කරලා පෙන්නනවා අපේ ජීවිතේ මේක අසහනියක්. බුදුරන් වහන්සේ ගින්නකට උපමා කරලා පෙන්නන්නේ. රාගක් ගිනා, දෝසක් ගිනා, මෝහක් ගිනා කියනකොට ද්වේෂය කියන එක ගින්නම්. අපිට තරහ ඇතිවෙච්ච තැනදී, ගැටීම ඇතිවෙච්ච තැනදී අපි කොච්චරනම් හිත ඒකත් එක්ක අපට අසහනයක් ලැබෙනවද බුදුරණවහන්සේගේ දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ තිකනිපාතයේදී ක්‍රෝධය පිළිබඳව විග්‍රහ කරලා මේ කියන්නේ තුනම විග්‍රහ කරනවා ක්‍රෝධයේදී පැහැදිලි කරනවා මේ ක්‍රෝධය විපාක වැඩි කියනවා. ඒ කියන්නේ එච්චරට ක්‍රෝධය තරහ යන කාරණාවේදී දැන් විපාක වැඩි දැන් අපි දන්නවනේ ආනන්තරීය පාප කර්මම තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ක්‍රෝධය තරහ මුල් කරගෙන. පහම තියෙන තරහ මුල් කරගෙන. එතකොට එහෙනම් මේ තරහ කියන කාරණාවේ විපාක වැඩි. හැබැයි ඉක්මනින් ප්‍රහාණය වෙනවා. කියන්නේ යට සිහිය ආපු ගමන් ප්‍රහාණය කරන්න පුළුවන්. රාගයේදී විග්‍රහ කරනවා හිමින් ප්‍රහාණය වෙන. හරි අමාරු ඉදුරු කරන්න. නමුත් අර ක්‍රෝධය වගේ විපාක නැහැ. මෝහය විග්‍රහ කරනවා විපාකත් වැඩි ප්‍රහාණය වෙන්නෙත් හිමින්. මොකද මෝහය නිසා තමයි ඔක්කොම තියෙන්නේ. දැන් එතකොට එහෙම බැලුවොත් ඉතින් හැම එකක් එක්කම තියෙන මෝහයනේ. එහෙනම් මෝහය කියන කාරණාවේ ඒ විපාකයේ කියලා දැන් අපි කතා කරනකොට දැන් අපට හම්බෙන්නේ අධික දුකනේ. ඒතර අධික දුකට ප්‍රබල වශයෙන් බලපානවා ද්වේෂය කියන කාරණාව. මෝහය පදනම් වෙලා තමයි ද්වේෂයක් තියෙන්නේ. ඒ නිසා තමයි මෝහයට බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ දෙකම ඒ කියන්නේ විපාකයක් වැඩි ප්‍රහාණය වෙන්නේ තිමින්. ඉතින් ඒ නිසා මේ ක්‍රෝධය ගැන කතා කරනකොට ක්‍රෝධය තුලදී අපට ලැබෙන අසහනය වැඩි. ශෝකය වැඩි, දුක වැඩි, පසුතැවීම වැඩි. දැන් අපි ගොඩක් වෙලාවට තරහා ගියාට පස්සේ පස්සේ පසුතැවෙන ගතිය. ඒ කියන්නේ එච්චරට අපිට තියෙනවා මේ ක්‍රෝධයත් එක්ක අර නොසන්සිඳිච්ච ගතිය. දැන් රාගයේ දින ආස්වාදය තියෙනවනේ. ඒ වගේ නෙමෙයි ද්වේෂයේ තරහා එනකොට ලොකු දාහයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම ගිනි තමයි. නමුත් මේ ක්‍රෝධයේදී හැම අකුසලයකටම අනිත් දේවල් වලට වඩා මුලින්ම තියෙනවා ක්‍රෝධේ මෝහය කියන එක ඔය හැම දෙයකටම තියෙනවා. එහෙනම් මේ ක්‍රෝධය නැසීමෙන් තමයි ක්‍රෝධය දුරු කිරීමෙන් තමයි ශෝක නොකර ඉන්න පුළුවන් සුවසේ ඉන්න පුළුවන් මේ ක්‍රෝධය කියලා කියන්නේ හරියට විස මුල් තියෙන මිහිරි අග මේ තියෙන දෙයක් වගේ ක්‍රෝධය නැසීමයි ආරයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ ඒක එම ක්‍රෝධය නසා දැමීමත් එක්ක ශෝක කිරීම ඉක්මවනවා ඊළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරණවහන්සේකින් අහනවා රත කියන සූත්‍රයේදී කිංසු රතස්ස පඤ්ඤානං කිංසු පඤ්ඤා පමග්ගිනෝ කිංසු රට්ටස්ස පඤ්ඤානං කිංසු පඤ්ඤා මතිත්‍යාති බුදුරණවහන්සේගෙන් ඇවිදලා දෙවිය අහනවා මෙන්න මේ වගේ ක්‍රියට සලකුණ මොකද්ද? ඒ කියන්නේ හතය කියන කාරණාව තේරුම් ගන්න එකේ හඳුනා ගන්න ප්‍රධාන සලකුණක් මොකද්ද? ඊළඟට ගින්නක් කියන කාරණාව මේක හඳුනගන්නේ කොහොමද? ගින්න කියන කාරණාවක් වෙනවෙන්නේ කොහොමද? ඊළඟට ඊළඟ කාරණාව අහනවා රටක් කියන කාරණාව පැනවෙන්නේ කොහොමද? ඊළඟට ස්ත්‍රියක් කියන කාරණාවක් පනවන්නේ කොහොමද කියලා අහනවා. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ නේද මේක සාමාන්‍ය ප්‍රශ්නයක්. මේක දෙවියා අහපු සාමාන්‍ය ප්‍රශ්නයක්. දජය නිසා දජෝ රජස්ස පඤ්ඤාණං. ඒ කියන්නේ කොඩියෙන් තමයි රතයක් කියන එක. දැන් අද නම් ඉතින් එහෙම එකක් නැහැ නේද? ඒ කාලේ රතයකදී කොඩියක් තියෙනවා. දැන් අර ඒක ඔය දේශනාවේ ගොඩාක් කාරණාවල තියෙනවා. එක එක රටවල් වලට ඊට අදාළ කොඩියක් තියෙනවා. අද අපිට තියෙනවනේ නැවක් එහෙම එනකොට ඒ නැවේ කොඩියක් තියෙනවනේ. අන්න ඒ වගේ ඒ කාලේ තිබුණා ගොඩබිම තුලදත් ඒ ඒ රටවල් වලට ඒ පාලන දේශවලට අදාළව කොඩියක්. ඒතොර කොඩියෙන් තමයි හතේ මොකද්ද කියලා හඳුනා ගැනීමක් තියෙනවා. ඊළඟට ගින්නක් හඳුනා ගන්න පුළුවන් දුමකින්. දුමෝ පඤ්ඤාන මග්ගින මග්ගිනෝ ගින්න හඳුනා ගන්න පුළුවන් දුමත් එක්ක. ඒ කියන්නේ දුමක් තියෙනවා නම් අන්න ඒක තමයි ගින්න ගින්නක් කියන කාරණාව. අපි කතාවකට දන්නවනේ ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ කියලා. ඊළඟට රාජා රට්ටස පඤ්ඤාන රටක් කියන කාරණාවක් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ රජ්ජුරුවත් එක්ක. කියන්නේ පරිපාලනය කරන කෙනෙක් නිසා තමයි රට කියන කාරණාවක් හම්බ වෙන්නේ. ඊළඟට ස්ත්‍රිය කියන කාරණාව හම්බෙන්නේ සැමියාත් එක්ක. එතකොට ස්ත්‍රිය කියන කාරණාව එතන විග්‍රහ කරලා පෙන්වන්නේ භාර්යාව කියන කාරණාව. කියන්නේ ස්ත්‍රියකගේ දැන් දරුවෝ කියන එක නෙමෙයි ස්ත්‍රියක් කියලා හම්බෙන්නෙම භාර්යාවක් කියන කාරණාවක් එක්ක. ඉතින් ඒ නිසා ස්ත්‍රිය කියන කාරණාව හම්බෙන්නේ ස්වාමි පුරුෂයාත් එක්ක කියලා බුදුරණවහන්සේ ඒ දෙවියට දෙනවා. එතකොට දෙවිය අහ ප්‍රශ්න ටික ඔච්චරයි. දැන් අපිට දෙන්න පුළුවන් ඒ කියන්නේ එච්චර අදාළ නැහැ නේ කියලා. නමුත් දැන් මේ දෙවියන්ට තිබිච්ච ප්‍රශ්න දැන් අදාපෙන් ඇවිදලා අහන්නේ පාංශුකුලේ දුන්නාම හොඳයිද? පාංශුකුලේ මොකද්ද අර්ථය? නැත්නම් මේ අපි ගෙදර පින්වන්න මොදන් කරන එක හොඳයිද නැද්ද? ඔය වගේ දේවල් අහන්නේ. ඉතින් ඒ වගේ බුදුරණවහන්සේගෙත් ඇවිදලා ඔය අහපු ප්‍රශ්න. අද කාලේ අර සාමාන්‍ය මේ කෙනෙක් පුංචි ප්‍රශ්න අහන්නේ. ඒ වගේ මේ අහලා තියෙන්නේ මිනිස්සුනේ දෙවරුනේ. ඉතින් බලන්නේ දෙවරුන්ගේ මේ තියෙන ස්වභාවය මම අර ගීසරි දේශනාවේදී හම්බුණා නේද මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු බුදුරණවහන්සේට බණින්නේ ඇදෙල්ලා. එතකොට දෙවිවරු එහෙම දෙවිවරුත් ඉන්නවා. එතකොට දැන් දිවිලෝ කියන්නේ අපිට වඩා පිනක් ලැබිලානේ. ඒතර බලන්න ධර්මයට කරුණු කීම කරුණු කිරීම කොච්චර ආදීන වේයක්ද? එතකොට දිව්‍ය ලෝකේ නෙමෙයි මොන ලෝකෙ ගියත් අපි මේ ධර්මයේ එක්ක ජීවිතය ගත කරේ නැත්තම් සැබෑම තියෙන්නේ අනතුරක්මයි. සෝතාන දත සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා දිව්‍ය ලෝකේ යන දෙවිවරුන් ඒ කියන්නේ මාර්ගයට යොමු වෙන දෙවිවරු කවුද කියන එක. ඒ කියන්නේ අපිට හිතනවනේ හැමදා දිව්‍ය ලෝකේ යන අපට සම්පූර්ණයෙන් හම්බෙයි කියලා. හැමෝටම හම්බෙන්නේ නැහැ. මොකද දිව්‍ය ලෝකේ කියලා උපදින්නෙම පින ඉහෙළම අය. එතකොට ඒ අයගේ ස්වභාවය මේ දේවතා සංයුත්තේ එක එක දේවල් වලින් තේරෙනවා. නමුත් ධර්මය අවබෝධ කරගන්න ස්වභාවය පෙන්වනවා මේ ධර්මය අහලා. <clears throat> මේ එතන සෝතපන්නවත් සෝතපන්න මාර්ගවත් විග්‍රහ කරන්නේ නමුත් එයා දිවි කියන්නේ ධර්මය අහනවා, කන් නිවාගෙන අහනවා, දරා ගන්නවා, වචනයෙන් ප්‍රගුණ කරනවා, සමාතුලින් හොඳට මේ කියපු කාරණාව අර්ථය වටහා ගන්නවා. අන්න එවැනි කෙනා. එවැනි කෙනා දිවි ලෝකේ ගියාම අන්න එයා අවබෝධයක් කරා යනවා. ඒක සෝතන සූත්‍රයේ තියෙනවා. මොකද දැන් අපට වැඩිය කාම සම්පත් නේද? දිව්‍ය ලෝකේ කියලා කියන්නේ අපට වැඩිය කාම සම්පන්න. එතකොට මිනිස්යාගේ ඒ කියන්නේ සත්වයාගේ ගතිය තමයි කාමයට ඇලෙන එක. දැන් අද අපට මේ කොච්චර දුකක් තේරෙනවද? විශාල දුකක් තේරෙනවනේ. ඒක නිසා අපි මේකට යමුනේ. බැරි එක වෙන වැඩක්. යමුනේ එකත් එක්කනේ. ඉතින් අර වගේ දුකක් නොතේරෙන තැනදී කොහොමද යමු වෙන්නේ? එච්චරට ඒකට ධර්මයත් එක්ක. නැත්තම් අර විශේෂ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇසුරු කිරීමක් නැත්නම් ඒ ධර්මීය කතා කරන තැනකට යොමු වීම දැන් අද සමාජයේ අරන් බලන්න සාමාන්‍යයෙන් විශාල ධනවත් පන්ති අය අරන් බලන්න ධනවත් පන්ති විශාල ධනවත් පන්ති අයත් එක්ක සංසන්දනය කරාම ධර්මයේ හැසිරෙන සම්භාවිතාවය අඩුද වැඩිද අඩුයිනේ විශාල ධනවත් ධන ධනයක් තියෙන අය එක බලනකොට සම්භාවිතාවයක් වශයෙන් ගත්තොත් අඩුයි මොකද ඒ හේතුව කාමයන්ටම යොමු වෙන්නේ. එච්චරටම ඒකට යොමු වෙනවා. ඉතින් දිව්‍ය සම්පත් කියන්නේ ඊටත් වඩා එයාගේ කලාවතුලකින් කෙනෙකුට හම් වෙනව නැත්තේ නැහැ. ඒක අර ධර්මයේ පුරුදු කිරීමත් එක්කම ලැබෙන දෙයක්. ඉතින් ඒක නිසා අපිට කොතන ගියත් අනුතර ගැලවීමක් නැහැ. අනුතර ගැලවීම තියෙන්නේ මේ ලැබිච්ච අවස්ථාව තුළ අවබෝධ කරගන්න එක පැත්තකින් තියෙ. මොකද අපට අපට කියන්න බෑනේ අපි අවබෝධ කරයිද නැද්ද කියලා. මේ බුදුරණවහන්සේ ඒකේ ධර්මයේ තුලින් මේ ධර්මයේ මොකද්ද කියලා දුන්නේ කියලා අපි මේක තේරුම් ගන්න උත්සාහ කරන එක. අපි මේ සත්‍ය කරා යන්න උත්සාහ කරන එක. අපේ ඒ උත්සාහය තියෙනවා නම් අපි එතකොට යන්නේ ඒකත් එක්කනේ. එහෙනම් ජීවිතය යොමු වෙලා තියෙන්නේ කරාමයි. ඊළඟ ජීවිතෙට ගියත් අන්න දිව්‍ය ලෝකෙදිත් ඒ දේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ අපට බුදුරන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකේ කිසි තැනක් වර්ණනා කරන්න ඒක අංගුත්තර නිකායම සූත්‍රයක තියෙනවා. මේ හරියට මේ උදාහරණයක් දෙනවා අසුචි වගේ කියලා. ඒ කියන්නේ ඕනම භවයක් ඕනම ජීවිතයක් බුදුරණවහන්සේ උදාහරණයට දෙන්නේ අසුචි වලක් වගේ කියලා. බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි. මොකද ඒකට හේතුව හැම හැම එකම දැන් කාමයන් එක්ක අපි කොහොමත් අකුසල් කරගෙන යන පැත්ත තියෙනවා. මොන ලෝකයකට ගියත් අපි ඒකට ගැජු වෙනවනේ. ඒක සතුටින් පිළිගන්නවනේ. ඒ පැවැත්ම තියෙනවනේ. අපට ඕන ඕක හම්බෙන්නේ. අපි හැමෝම හිතන්නේ මොකද අපි විමුක්තියක් ගොඩාක් අයගේ තියෙන්නේ සක්කාය දිට්ඨිය කඩාගෙන යන නැත්නම් මේ සත්‍ය දකින යන විමුක්තියක් නෙමේ. ගොඩක් අයගේ තියෙන්නේ රාගය දේශය දුරු කරලා කොහොම හරි නැත්නම් අපි සතුටින් ඉන්න පුළුවන් යමක් ලැබෙනවනම් අන්න ඒකට කැමති. ඒ නිසා තමයි විවිධ ප්‍රතිපදා තුළින් එක එක දේවල් ලැබෙන්නේ. නමුත් බුදුරන් වහන්සේ පෙන්නපු සත්‍ය තුළ හැම ලෝකයකම තියෙන්නේ එකම දහම් ස්වභාවයක්. හැබැයි මේක දකින්න දෙවි මිනිස්සුන්ට විතරයි පුළුවන්කම ලැබෙන්නේ. ඒකෙදිත් බුදුරන් වහන්සේ නමක් ලෝකේ උපදිනවා මේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ බුදුරන් වහන්සේ ඉපදිලා මොකද මිනිස්යන්ට තමයි බෝධිසත්වය ගිහිගේ අතහැරලා යන්නේ හතර පෙර නිමිතිත් එක්කනේ. එතකොට මේ මේ ප්‍රකට කාරණාවක් ඔස්සේ තමයි හැමෝටම මේ ධර්මයේ කරා යොමු වීමක් තියෙන්නේ. දැන් දෙවිවරුන්ට ඒක යොමු වෙන්න නම් දෙවිවරුන්ගේ ප්‍රඥාවටලා තියෙන්නට ඕනේ. නැත්තම් දෙවිවරුන්ට මොකක්ද ධර්මයට එන්න තියෙන කාරණාව? පොඩ්ඩක් හිතලා බලන්න. දෙවිවරු ධර්මයේ කරා යොමු වෙන්න තියෙන කාරණාව හේතුවක් තියෙන්නට ඕනේනේ. දැන් අපට හේතුව හොඳට ප්‍රකටයි. මොකද්ද? අපට මේ ජරා මරණ දුක තියෙනවා. මේ ජරා මරණ දුක අපට ලැබෙනවා. දැන් අර සමහර බ්‍රහ්මෝ ජීවිත සදාතනික කියලා හිතන් හිටියේ. නමුත් දිවි ලෝකයට ඒ ඒ ප්‍රකටත්වය නැහැ. අපට තියෙනවා. අපි යට ඒ නිසා දහමට යොමු වෙන සම්භාවිතාවේ වැඩි. අපි තුල ප්‍රඥාව වැඩනට පස්සේ අන්න එතකොට අර ජරා මරණ දුකක් අපට මේ ලෝකේ ඒ දුකක් අවශ්‍ය නැහැ. සත්‍ය කරා යන්න. මොකද එයාගේ නුවණ වැඩිලා. එහෙනම් දැන් දැන් ධ්‍යාන වලට ගිහිලා විදර්ශනා කරන තැනදී හරියට විදර්ශනා වෙන්නේ. ඒ කියන්නේ සැප දෙයක් නැත්නම් සමාධි සැපේදී නුවණත් එක්ක. නුවණ නැතුව එතෙන් ගියොත් එම සංකල්පනාවක් විතරයි. නුවණ පාදක කරගෙන අපිට මේක තේරුම් ගන්න ඉස්සෙල්ලාම අපි දැන් දුකක් නේ දුකක් මුල් කරගෙන හොයාගෙන යන්නේ. ඉතින් ධ්‍යානයේ කොයි දුකක් තියෙන්නේ? එහෙනම් ධ්‍යානිය එයාට තේරෙන්නට ඕනේ මොකක් හැටියටද? මේක හොයන්නට නම් සංස්කාර දුකක් කියලා. දැන් අපට මේ ජරා මරණ දුකත් එක්ක අපි යමු වෙනවා මේකට. මේකට උත්තරයක් හොයාගෙන. ධ්‍යානියට ගියාට පස්සේ ජරා මරණ දුකක් එපා වෙන ගතිය පීඩනයක් මොකුත් නැහැ සැපයක්නේ සුඛයක්මනේ තියෙන්නේ. එතකොට එහෙනම් එයාට සත්‍ය දකින්න හම්බෙන්නට ඕනේ දුක හැටියට මේ සකස් වීම කියන දුක සංස්කාරයක් කියන එක සංස්කාරයක් කියන දුක ඒක හම්බෙන්න එයා සත්‍ය හොයාගෙන ඉන්නට ඕනේ. නැත්නම් එයාට හම්බෙන්නේ අන්න වගේ තමයි දැන් ඒ බ්‍රහ්ම ලෝකත් එක්ක කතා කරනකොට නමුත් දිව්‍ය ලෝකත් එක්ක කතා කරනකොටත් අපට මේ දහමට යොමු වෙච්ච ගතියක් නැත්නම් සසරේ කවදා හරි යොමු වෙච්ච ගතියක් එක තමයි මේකට යොමු වෙන්නේ. නැත්තම් හැමෝම දිව්‍ය ලෝකෙ ඉන්න හැමෝම සම්මාදෘෂ්ටිකය නෙමෙයි. හැම දැන් දැන් පොඩි උදාහරණයක් හිතලා බලන්න මේ විදිහට දැන් දැන් අද අපට මේ කාම ලෝකෙදී කොච්චර දුකක් තේරෙනවද? ලොකු දුකක් තේරෙනවනේ. යාළුවෙකුට පොඩ්ඩක් කතා කරලා කියන්න මේ අපි හොඳ සැප සම්පත් තියෙන. එන්න පොඩ්ඩක් බනහන්න මේ දුකෙන් නිදහස් වෙන්න. කලාතුරකින් නේද කෙනෙක් ඉන්නේ. දැන් මේ දුකක් ප්‍රකට තියෙන. දුකක් හම්බෙලා මෙන්න මේ අවස්ථාවේදී අපි යාළුවෙක් හරි කවුරු හරි ඥාතියෙක් හිත මිත්‍ර කෙනෙක් ඔයාට මේ දුක මේක දුකක් මේ ලෙඩ වෙන එක දුකක් වයස යන එක දුකක් මේක මේ මේකෙන් නිදහස් වෙන්න පුළුවන් බුදුන් වහන්සේගේ ධර්මයෙන් කියලා Tamanට ඇත්තටම තියෙන දුකක් පෙන්වලා ධර්මයට එක් කරගන්න කොච්චර අමාරුද එතකොට දැන් දෙවියන්ට අපි දැන් බණ කියන දෙවිවරු ඉන්නවනේ ධර්ම දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න. එතකොට ඒ දෙවිවරුන්ට මොකද්ද කියන්නේ? ඔයාගේ මොකද්ද දුක කියලා කියන්න තියෙන්නේ? කියන්න ගන්නෑ නේ. ඇයි යාලට ඔක්කොම සැපත් එක්ක තියෙන්නේ? එහෙනම් එයාලා අවබෝධ කරගන්නද එයාලට තියෙන්නට ඕනේ අන්න සෝතනත සූත්‍රය පැහැදිලි කරනවා. ධර්මයක් ඇහෙද්දි සිහි වෙද්දි කවුරු කතා කරද්දි අවබෝධ කරන්නේ කවුද කියලා සෝතනත සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා. නිකම්ම ගිහිල්ලා අවබෝධ කරගන්නව නම් අර බුදුරජාන් වහන්සේ කෙනෙක් වගේ සංවේගජනක කරලා නැත්නම් අර කාට හරි හැකියාවක් තියෙන්නට ඕනේ ඒ වගේ දෙයක් කළා තමයි අවබෝධයක් කරේ කරගන්නේ. ඇයි? Tamanට ప్రత్యක්ෂ දුකක් නැහැනේ. දැන් මෙහෙනුත් සැප හොයාගෙන ගියා. එහේ ගොඩක්ම සැප තියෙනවා. ඉතින් දැන් මෙහිදී අපේ දුක ප්‍රකටත්වයේ තියෙදි හෙව්වෙත් නෑ. ඉතින් එහෙදි කොහොමද හොයන්නේ? දැන් අපිට ප්‍රකටත් මොකක්වත් නෑනේ. එහෙනම් අපිට මෙහිදී හුරු කරගත්ත මේ සංස්කාර දුක කියන තේරුම් ගැනීම තියෙන්නට ඕනේ. අන්න එකයි සුතා දත්හ වචසා වර්ජිතා මනසාන බෙක්කිතා දිට්ඨියා සුප්පාට වේදා. මෙන්න මේ කට්ටිය. සොතමන් වෙලා නෑ. මාර්ගයට අවිල්ලත් නෑ. අන්න යාට තියෙන මොකද්ද? ධර්මය අහලා දරාගෙන නුවණින් ඉවසලා තේරුම් අරගෙන හොඳට දෘෂ්ටිස නිරවුල් කරගෙන. එයා ගිහිල්ලා මැරලා උපදිනවා දිව්‍ය ලෝකේ. එයාට අන්න දැන් එයාට දුකක් නැහැනේ. කාමයන්ක විනෝදේ ඉන්නවා. ඔන්න යාළුව කට්ටියක් දෙවිවරු හිතවත් දෙවිවරු කට්ටියක් ධර්ම සාකච්ඡා කරනවා. එයාට ආවර්ජණය වෙනවා තමන් විහුරු කරපු දෙයි. අන්න උපකාරයක්. උපකාර කරගෙන මාර්ගඵල ලබනවා. නැත්තම් දහම් සභා මණ්ඩපයක් ළඟින් යනකොට ඔන්න ධර්මයේ සාකච්ඡා කරනවා. නැත්තම් ධර්ම දේශනා කරනවා. දැන් තමන්ට ආවර්ජණය වෙනවා තමන් කරපු දෙයි. අන්න අවබෝධය කරා යනවා. සමහර අය ඉන්නවා කියලා ඉපදුනාට පස්සේ Tamanටම සංවේගයක් ඇති වෙලා Tamanම විමසීමෙන් එයාට ඒ ධර්මයේ හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි බුදුන් වහන්සේ දිව්‍ය ලෝකේ ධර්මයේ ඒ කියන්නේ හම්බ වෙන ආකාරය විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් මට මතකයි ඔය මට කවුද කියලා මතක නෑ මේ කවුද මේ අන්තව 16ක් කවුරු හරි සෝතපන්න වෙලා දිව්‍ය ලෝක ගිහිල්ලා උපදිනවා. විනෝදෙවි ඉන්නේ සෝතපන්නත් වෙලා. එතකොට දැන් පුදුම විදියට කාමයන්ට කිසි වෙල. ඒ කියන්නේ අවබෝධ කරගත්ත කෙනත්. ඒතර එච්චරටම කම්සපයක් තියෙනවා. එහෙනම් අපි කවදාවත් හිතන්න එපා මීට වඩා හොඳ තැනකට ගිහිල්ලා අපට අවබෝධ කරගන්න ලේසියි කියලා. අපට මේ ප්‍රත්‍යක්ෂ තැන ඉඳලා දුක ගෝචරයි. මේ මෙතනින් තමයි අපට යන්න තියෙන්නේ. එතනින් ඒ යන තැනදී අපට මේක හම්බෙන්නේ. තේරණතියක වෙනේම එක. ඒතකොට තේරුම් ගන්න අපි මේ දැන් හම්බෙච්ච තැන ඉඳලා යම් වැඩපිළිවෙල කරනවා නම් අන්න අපට මේ දිව්‍ය ලෝකෙ හිලා කරගන්න පුළුවන්. දැන් අපි దేవතා දැන් දෙවිවරුන් ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ దేవතා සංයුත්තයත් එක්කනේ. මේ මේකෙම අරන් බලන්නකො දෙවිවරු ඇවිදලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න ටික. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා දෙවිවරු කතා කරන කරුණු කී දෙනාද මේ දහම් කාරණාව හරියට අහන්නේ? ඊටාම සල්ප දෙනෙක්නේ. එතකොට ඒ කාලේ කොච්චර දිවිලෝක ගියාද? එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න අපිට මේ බාහිරව අපි අනාගත අපේක්ෂාවකින් කවදාවත් රැකවරණයක් හොයන්න බෑ. දැන් ලැබිච්ච දේ අපට ඊළඟට මගහැරලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ ගැන හොඳට හිතන්නට ඕනේ අපට ධර්මය එක්ක ගියොත් විතරයි මේ ජීවිතය අවබෝධ නොකලත් ඊළඟ ජීවිතේ ධර්මය හම්බෙලා අපට අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව නම් හම්බෙන්නේ නැහැ. හැබැයි මේ ධර්මයේ යන කෙනාට ජීවිතේ කටුක වෙන්න පුළුවන්. මොකද හේතුව කටුකත්වය කියන කාරණාව අදාළ නැහැ ධර්මයේත් එක්ක යනකොට. එයාට වෙන සැනසීමක් ආධ්‍යාත්මේ තියෙනවා. දැන් අපි ඔය හොයන්නෙම බාහිර සැපයක් එක්ක ධර්මයට බාහිර ලබාගෙන සැපයක් එක්ක ධර්මයට යන්නේ. බාහිර සැපයක් එක්ක යන්න හදන්නේ. ඒකට බාහිර සැපයක් එක්ක ධර්මයට ඉන සම්භාවිතාවය අඩුයි. ඒක අපි හොඳට කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරොත් අපට මේ ලොකු භයානකත්වයක් සසරේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපට ලොකු උනන්දුවක් ධර්මයට යොමු කරගන්න පුළුවන් ලැබිච්ච අවස්ථාව තුළ. ඊළඟට ආයේ දෙවි කෙනෙක් ඇවිදලා අහනවා කින්සු චිත්තං පුරිසස්ස සෙට්ටං කින්සු සුචින්නෝ සුකමාවහාති කිංසු හවේ සාදි තරංග රසානං කතං ජීවින් ජීවිතමහෝ සෙට්ටන්ති. ඔන්න ඒක හොඳ කාරණාවක් අහනවා. සද්ධීදි විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. සත්‍යං හවේ සාදි තරංග රසානං පඤ්ඤා ජීවින් ජීවිතමහෝ සෙට්ටන්ති. මේ ගාතාව ආලෝක සූත්‍රයේ මම හිතන්නේ ගාතාවක් හැටියට තියෙනවා. ආලවකාපු. එතකොට මෙතන මොකද්ද අහන්නේ බුදුරන් වහන්සේගෙන්? දෙවි අහනවා හොඳ ප්‍රශ්නයක්. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ මේ ලෝකේ පුරුෂයාගේ ශේෂ ධනිය මොකද්ද? පුරුෂයාගේ ශේෂ ධනිය මොකද්ද? ඊළඟට කිංසු සුචින්නෝ සුකමවහාති. කුමක් පුරුදු කරොත්ද සැප ලැබෙන්නේ? ඊළඟට අහනවා කිංසුන් හවේ සාදු තරං රසානං. මේ රසයන් අත හොඳම රසය මොකද්ද? කතං ජීවින් ජීවිතම අවසෙට්ටන්ති මොන කොයි වගේ ජීවිතයක් ගත කරනකොට ශ්‍රේෂ්ඨ වන්නේ අන්න දෙවියා අහන හොඳ ප්‍රශ්නයක් සද්ධී දිවිත්තං පුරිසස්ස තෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමා වහාති සත්‍යං හවේ සාදු තරං රසානම් පඤ්ඤා ජීවින් ජීවිතම අවසෙට්ටන්ති මෙතන ලොකු කරුණ ටිකක් තියෙනවා අපට ධර්ම රසයක් එක්ක සද්ධාව කියනවා පුරුෂයාගේ ධනෙ සද්ධා දිවිද්දං පුරිසස්ස සෙට්ටං සද්ධාවයි කියන පුරුෂයාගේ ධනෙ. ඇයි බලන්න සද්ධාව ධනෙ කියලා කිව්වේ. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. මේ ධර්මයත් එක්ක මනාව පුරුදු කිරීමත් එක්කයි සැප ලබන්න පුළුවන් වෙන්නේ. සැප ලැබෙන්නේ මේ දහමට අනුව ජීවිතය ගත කරනකොට. සත්‍යං හවේ සාදු තරං රසානං සත්‍ය හතර හොඳම රසය මේ රසයන් අතර හොඳම රසය තමයි සත්‍ය රසය. පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති ප්‍රඥාව තමයි මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ වශයෙන් තියෙන්නේ ප්‍රඥාවයි කියනවා. දැන් බලන්න මේ ගාථාවේදී ශ්‍රද්ධාව කියන පුරුෂයාගේ ධනෙ. ශ්‍රද්ධාව කියනකොට දැන් මෙතන මේ වෙන ශ්‍රද්ධාවක් විග්‍රහ කරන දැන් කරන්න ඕනේ නැහැ දැන් අනික් කාරණාවල දැන් විවිධ වෙන වෙන කරුණු විග්‍රහ කරගෙන ගියා බුදුරණවහන්සේ. ශ්‍රද්ධාව මොකද තියෙන්නට ඕනේ නැත්තේ? ශ්‍රද්ධාව බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙච්ච ශ්‍රද්ධාවනේ. සත්‍ය සත්‍ය සෙවීම සඳහා යොමු වෙච්ච ශ්‍රද්ධාව. අන්න ශ්‍රද්ධා ජාතෝ උපසංකමතු. මේ ශ්‍රද්ධාවෙන් යුක්තව තමයි යම් කිසි කෙනෙක් සත්‍ය කරා එළඹෙන්නේ. එහෙනම් අන්නේ ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ. එතකොට මේ ශ්‍රද්ධාව තුළින් අපට මූලිකව ලැබෙන්නට ඕන දේ තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද? බුදුරන් වහන්සේ මොකද දන්නේ? බුදුරන් වහන්සේ කුමක්ද කියලා දෙන්නේ? මෙන්න මේ කාරණාව දැනගෙන තමයි බුදුරන් වහන්සේට ශ්‍රද්ධාව තියෙන්නට ඕන නැත්තේ. එතකොට අන්න එයා දන්නවා අපේ ජීවිතයේ ප්‍රශ්නෙට උත්තරේ නැත්තම් මේ දුකින් නිදහස් වෙන මාර්ගය පෙන්වා දෙන දැන් අපිටම ධර්මයේ අහලම නැහැ. ඒ කියන්නේ අපි පටිච්චසමුප්පාද මේ කරුණ දන්නේ නැහැ කියලා. නමුත් අපට බෞද්ධ සාහිත්‍ය පදනමත් එක්ක අපි දන්නවනේ බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා. මෙන්න මේකෙන් අපට ලැබෙන්නට ඕනේ බුදුරන් වහන්සේ කියන දේ හරියි. ඊට බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි හොයන්නට ඕනේ. එහෙම හෙව්වට පස්සේ අපි බුදුරන් වහන්සේ කියපු දෙයට එහා දෙයකට යොමු වෙන්න කැමති නැහැ. මොකද අපි දන්නවා වෙන අනිත් සියලුම අයගේ තියෙන දේවල් වැරදි දෘෂ්ටි කියලා. බුදුරන් වහන්සේ කියපු කාරණා විතරමයි හරි කියලා දන්නවා. අන්න ඒක තමයි ධනයක් කියන්නේ. මේ ධනය දැන් අපි හිතුවට සමහර අයට නැහැ. කියන්නේ මේක ධනයක් වස්තුවක්. මොකද සමහර වෙලාවට අපි හැම වෙලෙම යන දේ තමයි අපි ධර්මයක් අහනකොට අපි කැමති හැම වෙලෙම Tamanට තේරෙන ටිකක් දාගන්න. නැත්තම් තව කෙනෙක් කියලා මොනවා හරි විග්‍රහයක් කරාට පස්සේ Tamanට ගැළපෙන දෙයක් හමුනනම් ඒක දාගන්න. අපි හැම වෙලෙම හිතුවනම් බුදුරන් වහන්සේ දන්නේ කියලා අන්න බුදුරන් වහන්සේ කියපු කාරණාවට ඒකට අනුවම හිතන්න පෙළඹෙනවා. වෙන වෙන දේවල් ඔස්සේ යොමු කරගන්න නැතුව. එහෙනම් මේ ශ්‍රද්ධාව කියන ධනය ගැන හොඳට කල්පනා කරන්න. මේ ශ්‍රද්ධාව ධනය හරියට ලැබුණොත් එයා අනිවාර්යෙන් ඊතුරු කාරණාවලට යොමු වෙනවා. ඉතින් මේ මේ ධනය ලැබෙන්නට එයා දැනගෙන ඉන්නට ඕනේ බුදුරන් වහන්සේට මේක හරියටම කියලා දෙන්න පුළුවන් කියලා. අපි එක එක මතිමතාන්තර ඔස්සේ අපි යන්නේ නැති වෙන්නට ඕනේ කියලා. අනිත් අයගේ අදහස් තර්ක විතරක වලට නෙමෙයි යමු වෙන්නට ඕනේ කියලා. අන්න ඒකයි මේ බුද්ධ වචන ඉගෙන ගැනීමේ තියෙන මූලිකම වැදගත්ම කාරණාව ඒ ශ්‍රද්ධාව පාදක කරගනිමි. ඊළඟට ධර්මයෙන් කියන පිරිසිදු වෙන්නේ ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. මේ ජීවිතේ පිරිසිදු වෙන්නේ ධර්මයෙන්. එතකොට ධර්මයෙන් ජීවිතේ පිරිසිදු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ධර්මයේත් එක්ක යනකොට හැම වෙලෙම ජීවිතේ තියෙන්නේ සත්‍යයක් කරාම යොමු වෙන්නේ. ධර්මයේ කියලා කියනකොට අපි ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කතා කරනකොට ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටපු කෙනා වොන්න වැරදි වැඩ කරන්නේ එක අඩු කරගන්නවා එක දුරු කරගන්නවා හොඳමයි කරන්නේ. එතකොට එතනත් ධර්මයක් එක්ක ජීවිතේ යම් පිරිසිදුභාවයකට යොමු වෙනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් සත්‍ය ධර්මය නැත්නම් හේතුප්‍රත්‍ය ධර්මය අවබෝධ කරගන්න යොමු වුණාම සත්‍ය දකින්න දකින්න දකින්න තමන්ගේ ජීවිතයේ පිරිසිදු භාවයක් මිසක් එයාගේ ජීවිතේ අපිරිසිදු භාවයක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේ සත්‍ය ඒ ධර්මයත් එක්ක තමයි එයාගේ ජීවිතේ සැපසේ වාසය කියලා නැත්නම් පිරිසිදු භාවයකට යමු වෙන්නේ. ඇයි එයා දැන් අපි හැමෝම මොනවා හෝ වැරද්දක් නැත්නම් මොනවා හෝ වැරදි දෙයක් මොකකට හරි යමු වෙන්නේ. තමන්ව රැකගන්න. තමන්ට තනක් දෙන්න. අපි ඔන්න එක වෙලාවකට කාමයෙන් ඔස්සේ යමු වෙනවා තමන් තමන් රකගන්න. තමන්ට ප්‍රශ්නයක්. ඒ නිසා තමන් රකගන්න යමු කරගන්නවා. හැබැයි පිරිසිදු භාවයක් නෑ. දැන් පිරිසිදු වෙනකොට දැන් අපි නෑවට පස්සේ මුළු ඇඟම පිරිසිදු වෙනවා වගේ අපේ පිරිසිදු භාවය මේ ජීවිතේ විතරක් වෙන්න බෑ. සම්පූර්ණ ජීවිතේ පිරිසිදු භාවයක් සසර සැරිසරන තාක්කල් තියෙන්නට ඕනේ. එහෙනම් අපි කාමයන් එක්ක එකතු කරගන්නකොට කවදාවත් පිරිසිදු භාවයක් වෙන්නේ නැහැ. ඊළඟට ධර්මයේ දකින්න දකින්න යමුනාට පස්සේ කාමයන් එකතු කරගෙන එයාට යමක් ලබා ගන්න ලබාගෙන පිරිසිදු භාවයක් හොයන්න පුළුවන් කියන දෙයක් හම්බෙන්නේ. සත්‍ය දකින්න දකින්න අන්න එයාගේ ජීවිතයේ ආධ්‍යාත්මයේ තුල පිරිසිදු භාවයක් ඇති වෙනවා. ඒකයි මේ ධර්මයෙන් යුක්ත ජීවිතයක ධර්මයේ හැසිරෙන ජීවිතයකට තමයි මේ පිරිසිදු භාවයට ලැබෙන්නේ. සත්‍යං හවේ සාධිතරං රසාණ රසයන් අතර හොඳම රසය සත්‍ය රසය. සත්‍ය හැරවෙන රසයක් නැහැ. දැන් බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙන ආර්ය සත්‍ය ධර්මයේ ගැන කතා කරාම මේ ලෝකේ අපට දැන් දැන් යම් සත්‍යයක් දැන් කාරණ දැන් අපට තේරෙන දේවල් වල සත්‍යයක් තියෙනවානේ ලෝකයේ ස්වභාවයත් එක්ක සත්‍යයක් තියෙනවා ලෞකික සම්මාදිට්ඨියත් එක්ක. අපි හැම වෙලෙම සත්‍යයක් කරා යමු වෙන්න යමු වෙන්න ඒ රසය වැඩි. ඒක ඒ කියන්නේ එච්චර රසයක් තියෙනවා. ඒකයි බුදුරණවහන්සේ අර ධම්මපදයේ ගාථාවක තියෙනවා ධම්මපීති සුඛංසේති විප්පසන්නේන චේතසා. අරිය පවේ දිතේ ධම්මේ සදාරමති පඬිතු. මේ ධර්ම ප්‍රීතිය කියන කාරණාව පුදුම සැපක්ගෙන දෙන එකක්. එතකොට ධර්ම ප්‍රීතියෙන් යුක්ත කෙනා විපස්සන්නෙන් චේතසා. එයාගේ ස්වභාවය මනා ප්‍රසන්න භාවයෙන් යුක්ත සිතේ ස්වභාවය තියෙන්නේ. අරිය පවජිතේ ධම්මේ සදා රමති පඬිතු මෙන්න මේ මේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයට ඇලිලා සතුටින් වාසය කරන හැමදාම ඒ පඬිතයා මොකද එච්චරටම රසයක් තියෙනවා ඒ සත්‍ය රසය වගේ රසයක් දහම් රසය වගේ රසයක් වෙන කිසි දෙයක නැහැ අනික හැම දෙයකම තියෙන්නේ తాවකාලික තෘප්තියක් විතරයි භෞතික දේවල් එකතු කරගන්නවා తాවකාලික තෘප්තියක්. මොන දේ එකතු කර සමාධියක් වඩා ගත්තත් ඒක තියෙනකන් තෘප්තියක්. හැම දෙයකම තියෙන එක තියෙනකන් තෘප්තියක්. නමුත් සත්‍ය කියන කාරණාව හැම තැනම එකතු කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ. යොමු වෙච්ච තැන සත්‍ය දකින්න. සත්‍ය හැමතැනම හම් වෙනවනම් ඒ සත්‍ය තුලින් ලබන රසය අනිත් රසයන් වලට වඩා එහා ගියපු දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රසයන් අතර අග්‍රම රසය සත්‍ය රසය. පඤ්ඤා ජීවින් ජීවිතමාව සෙට්ටන්ති මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨවන්නේ ප්‍රඥාව. එතකොට එහෙනම් ධර්මයට අනුව ජීවිතය ගත කරන සත්‍ය රසයේ විඳින ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධාව දානයක් කරගත්ත කෙනාගේ ශ්‍රේෂ්ඨත්වය ලැබෙනවා මොකද්ද? ප්‍රඥාව. දැන් මෙන්න මේ විදිහේ ශ්‍රද්ධාව මුල් කරගෙන මේ ධර්මයේ එක පිරිසිදුභාවයක් කරා යන සත්‍ය සත්‍ය රසයේ භුක්ති විඳින යන කෙනාගේ ජීවිතේ මේ ප්‍රඥාව කියන කාරණාවෙන් තමයි ශේෂ්ඨ වෙලා තියෙන්නේ. එහෙනම් අපට සත්‍ය හොයන්න සද්ධාව පාදක කරගෙන ධර්මයෙන් පිරිසිදු භාවයක් එක්ක අපි යනවා නම් ජීවිතයේ ප්‍රඥාව අන්න ශේෂ්ඨත්වයේ කරා යොමු වෙලා. ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයෙන් පිරිසිදු වෙමින් සත්‍ය රසයේ භුක්ති විඳින්මින් යන තැනදී ප්‍රඥාවෙන් ශේෂ්ඨත්වයටපත් වෙනවා. ඒ නිසා අපි ඒක හොඳට මතක තියාගන්නට ඕනේ ওই කාරණා ටික. ඉතින් මෙතන ඒ දෙවියට බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා කිංසු uppatan uppatan සෙට්ටං කිංසු නිප්පත්තං වර කිංසු පවජ්ජ මානානං කිංසු පවදන්ති වරන්ති දෙවියෙක් අහන ප්‍රශ්නේදී දෙවියෙක් උත්තරක් දෙනවා. ඒ දෙවිය අහන්නේ උඩට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකද්ද? පල්ලටන දේවල් අතර වැටෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකද්ද? ඊළඟට අහන ඇවිදගෙන යන අය අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකද්ද? කවුද? ඊළඟට අහන කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ වන්නේ කවුද කියලා ඇහුවට පස්සේ දැන් දෙවියෙක් අහන්නේ. ඔන්න අනිත් දෙවියාගේ දැනුම. ඒ දෙවියා දෙනවා මෙහෙම උත්තරයක්. බීජං උප්පතං උප්පත්තං සෙට්ටං වුට්ටි නිප්පත්තං වරා ගාවෝ පවජ්ජමානානං පුත්තෝ පවදත්තං වරෝති මොකද්ද මේ දැන් අනිත් දෙවියා උත්තරේ දෙනවා. ඒ දෙවියා දෙන උත්තරේ තමයි උඩට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන දේ තමයි බීජ, පැලවෙන දේවල්. උඩට යන අතර ශ්‍රේෂ්ඨ වන දේ. පහළට යන දේ අතර ශ්‍රේෂ්ඨ වන දේ තමයි වැස්ස. එතකොට දැන් මේ මේක දැන් බුදුරන් වහන්සේගෙන් ඇවිදිලා දෙවිවරු පිරිසක් ඇවිදලා දැන් යාළුවටයක් කතා කරන්න යනවා වගේ දැන් අපි හිතමු ඔන්න ස්වාමීන් වහන්සේ නමක් ළඟට පඬිත කවුරුත් කට්ටියක් එකතු වෙලා තවත් මොනවා හරි කතා කරන්න එනවා. ඔන්න එක්කෙනෙක් කියලා දීලා අහනවා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ. සමහර අය ඉන්නවා ළඟ ඉඳලා Taman දන්න කාරණාවක් උත්තර දෙන එක නේ. අන්න ඒ වගේ තමයි මේ දෙවිවරු ළඟට දෙවිවරු බුදුරන් වහන්සේ ළඟට යනකොට තවත් පිරිසක් එක්ක යනවා. දෙවියා බුදුරන් වහන්සේගෙන් අහන්නේ ප්‍රශ්නේ. දැන් එතකොට දැන් මනුස්ස ලෝකයේත් එක්ක මේක ගැලපෙන්නේ. දෙවි අහන්නේ උඩට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකද්ද? පල්ලයට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකද්ද? ඒ වගේම පල්ලයට යන ඇවිදගෙන යන අය අතර ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ වන්නේ කවුද කියලා. මේ දෙවියා කියනවා බීජ පැලවෙන දේවල් තමයි උඩට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ. වැස්ස තමයි පල්ලයට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ. ඇවිදගෙන යන අතර ශ්‍රේෂ්ඨ වන්නේ හරක් කියනවා. ඒ කියන්නේ ගවයෝ දැන් ඒ කාලේ ගවයානේ හැම දෙයකටම යොමු වෙන්නේ ගවයා කියනවා. ඊළඟට කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ වන්නේ පුතා කියනවා. බුදුරන් වහන්සේ උත්තරය දෙනවා විඥා උප්පතං සෙට්ටං අවිඥා නිප්පතං වර සංඝෝ පවජ්ජමානානං බුද්ධෝ පවදිතං චරෝති උඩට නැගෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ විද්‍යාව ඉහළට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මොකද්ද විද්‍යාව ඒ කියන්නේ සත්‍යතරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පහළට වැටෙන දේවල් අතර තියෙන ශේෂ්ඨ වෙන දේ අවිද්‍යාව. ඒ කියන්නේ පල්ලට වැටෙන දේවල් අතර පල්ලයට යන්නේ ඉහළට යනවා කියන්නේ අවබෝධයක් කරා යනවා. පල්ලට යනවා කියලා කියන්නේ අවබෝධයක් කරා යන්නේ නැහැ කියන. ඒතොර එහෙනම් ඒකේ ඉහළම තියෙන දේ මොකද්ද? අවිද්‍යාව. ඇවිදගෙන යන ආයතර ශේෂ්ඨ වන්නේ සංගය. ඒ වගේම කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාණන් වහන්සේ. ඊතර බලන්න දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා දෙවිවරු අහන ප්‍රශ්න වලදී මේ දෙවිවරු අතර සිදුවන සාකච්ඡා. ඉතින් ඒකෙදී අපි හොඳට දැනගන්නට ඕනේ මේ මොම දෙවිවරුත් එක්ක කතා කරන්න ආවා කියලා මේ එහෙම අවබෝධයක් කරා යන්නේ එහෙම එකක් නැහැ. දැන් බුදුරණන් වහන්සේගේ තියෙන්නේ මිනිස්යන්ගේ දැන් සත්‍යකයේ ජීවිතය අවබෝධ කරේ නැහනේ. ඊළඟට තව ගොඩක් කට්ටියන කොසල් රජුරුත් අවබෝධ කරේ නෑනේ. කොච්චර කොසල් රජුරුවන්ගේ දේශනා කීයක් තියෙනවද? නමුත් අවබෝධ කරේ නෑ. එතකොට එහෙනම් මේ අවබෝධ කරගන්නවා කියන එක හජ වුණාද, දිව්‍ය ලෝකේ ගියාද, මනුස්ස ලෝකේ දිලින්දද, ඊළඟට ධනවතාද, කුලහීනයද, උගත් කුලයද, එහෙම එකක් නෑ. මෙන්න මේ සත්‍ය හොයන ගතිය ශ්‍රද්ධාව ධනයක් කියලා ධර්මයෙන් පිරිසිදු කරමින් දහ සත්‍ය රසයේ භුක්ති විඳින් ප්‍රඥාව ශ්‍රේෂ්ඨත්වයට කරගෙන ජීවිතය ගෙනාන තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආයෙ දෙවි කෙනෙක් ඇවිදලා අහනවා මේ වගේ ප්‍රශ්නයක් කිංසූද බිහිතා ජනතා අනේකා මග්ගෝජ්ජ නේක කායේන පවුත්තෝ පුච්ඡාමිතං ගෝතම බුහුරි පඤ්ඤං කිස්මින් තිතෝ පරලෝකං න භායති මෙතන අහන්නේ මේ මේ ලෝකේ ජනතාව අතර මිනිස්සු අතර බියවන්නේ මොකකටද කියලා අහනවා ඒ වගේම ඒ උදවිය නොඑක ආකාරයේ දේවල් වලින් මාර්ග මාර්ගයක් කියලා නැත්නම් මේ විවිධාකාර දේවල් කරන මොන විදිහේ දේවල් ධර්මයක් හිටියොත්ද මේ මේ හරි දේ ලැබෙන්නේ කොහොමද මේ නැත්නම් හොඳ දෙයක් වෙන්නේ පරලොවට බය නැතුව යන්න පුළුවන් කොහොමද මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා ඊළඟ බුදුරණවහන්සේ දෙන උත්තරය තමයි සිත කය වචනය සිතත් වචනියත් ඊටා යහපත් ලෙස ගුණධර්ම ඒ කියන්නේ සිත වචනය කියන කාරණා දැන් සාමාන්‍යයෙන් ගාතාවක් කාරණාවක් කියනකොට මේ හැම එකම අදාළයි. සිත, කය, වචනය. කයෙන් කරන වැරදි දේවල් අතහරිනවා, සිතින් හිතන වැරදි දේවල් දුරු කරනවා, වචනයෙන් කතා කරන වැරදි දේවල් දුරු කරනවා. මෙන්න මේවා දුරු කළා වැරදි දේවල් යහපත් දේවල් තුල පිහිටවාගෙන ඒ වගේම ගිහිගේ ජීවත් වෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවාගෙන ගිහි ජීවිතය ගත කරන ශ්‍රද්ධාවත් පිහිටවාගෙන මෙතන පැහැදිලි කරනවා ගරමාසවන්තෝ සද්ධා මුදු ශ්‍රද්ධාවෙන් යුක්තව ඊළඟ මුදු භාවයෙන් යුක්තව ඒ කියන්නේ සුවච මුදු කියන්නේ කීකරු සැහැල්ලු මෙන්න මේ වගේ ජීවිතයක් යුක්තව ඒ වගේම අනිත් අයට දාණය කියන්නේ දාණය දෙමින් තමන්ම එකතු කරගෙන ඉන්න කාරණා නැතුව අතහැරීම මෙන්න මේ වගේ දේවල් කරලා අනුන් අනුන් අයට අන් අයටත් බෙදා හදාගෙන අනුභව කරන ඒ වගේම අනිත් අයගේ කීමටත් ඇහුම්කන් දෙන මෙන්න මේ ಗುಣධර්ම එක යම් කිසි කෙනෙක් ඉන්නවනම් එයාට පරලෝව බයක් වෙන්න දෙයක් නැහැ. ඒතර ගොඩාක් කාරණා කියනවා. සිත, කය, වචනය සංවර කරගෙන වැරදි දේ දුරු කරලා ඒ වගේම මේ ගිහි ජීවිතය ගත කරන අය ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත වීම බුදුරණන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. ශ්‍රද්ධාව කියලා කියනකොට ශ්‍රද්ධාව කියන්නේ පුරුෂයෙක් නිකන් මිනිසියෙකුට තියෙන පැහැදීම නෙමෙයිනේ බුදුරණන් වහන්සේ කියන්නේ කවුද කියලා ධර්මයත් එක්ක ශ්‍රද්ධාව කියන්නේ. එතකොට ඉතින් එයාගේ ධර්මයට යොමු වෙන ගතිය ඇති වෙනවා. ඒ වගේම මුදු ගුණ, ක්‍රීකරු බව, සුවච බව, ඒ වගේම දැඩි ලෝල් භාවය දුරු කරලා අනිත් අයට උපකාර කරගෙන මෙන්න මේ ආකාරයට ජීවිතය ගත කරන කෙනාට පරලෝකය ගැන බයක් වෙන්න දෙයක් නැහැ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒ දෙවියට. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ බුදුරන් වහන්සේගෙන් අහනවා ඒ දෙවියා කිංසු ජීරති කිංන ජීරති කිංසු uppatoති උච්චති කිංසු ධම්මානං පරිප්පතෝති කිංසු රත්තිං නන්දික් නන්දික්ඛයෝ කිංමලං බ්‍රහ්මචරියස කිං සිනාන මනෝදකං කතිලෝ කස්මින් චින්දාති යත්ත චිත්තං තිට්ඨති භගවන්තං පුට්ටු මාගම්ම කතං ඥානීයමුතං මයන්ති බුදුරණවහන්සේගෙන් අහන ප්‍රශ්නේ තමයි කිමකින්ද දිරන්නේ මොකකින්ද දිරන්නේ කුමද්ද දිරන්නේ නැත්තේ කුමද්ද දිරන්නේ කුමද්ද දිරන්නේ නැත්තේ දිරන්නේ මොනවද නොදිරන්නේ මොනවද ඒ වගේම වැරදි මාර්ගය කියන්නේ මොකද්ද? ඒ වගේම දහම්මේ හැසිරෙනවා හැසිරෙන තියෙන බාධාව මොකද්ද? දිවා රාත්‍රියද ගෙවිල යන්නේ කොහොමද? බ්‍රහ්මචාර ජීවිතයේ කිලුට මොකද්ද? වතුර නැතුව නානවා කියන්නේ මොකද්ද? හිත දියුණු කරගන්න අමාරු වෙන සිදුරු කීයක් තියෙනවද ලෝකේ? භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ කාරණාව අහනවා කියලා බුදුරන් වහන්සේ අහනවා. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තන්න ජීරති ඔන්න මම අර ඊයේ අද උදේ කතාවේදී කිව්වේ රූපය දිරනවා නාමය නොදිරයි. දැන් සාමාන්‍ය එක එක ලෝක විවහාරයක් එක තියෙන්නේ. මේ මරණයත් එක්ක ගත්තාම රූපය දිරලා යනවා. ඒක ස්වභාවය. නාමය දිරන්නේ නැහැ. දැන් එතකොට නාම රූප විග්‍රහයට මේක දාගන්න පුළුවන්ද? බෑ. දැන් අපි මේකදී කතා කරන්න ගියොත් මේ නාම රූපය කියලා අන්න වරදිනවා. දැන් මේ අහපු ප්‍රශ්නෙට ඊට අදාළ උත්තරයක් දෙන්නේ. රූපේ දිරනවා නාමය දැන් බුදුරණවහන්සේගේ නාමය තාමත් තියෙන්නේ. අන්න ඒ වගේ විග්‍රහය. දැන් අපි සාමාන්‍යයෙන් ඔය මලගල් වලට ගියාම කතා කරන්නේ මේ මැරලා ගියාම යාගේ ගුණවත් භාවය තියෙනවා කියලා එවනේ. ඒ වගේ විග්‍රහයක්. ඉතින් බලන්න දෙවිවරුත් ඒ වගේ දේවල්ට ඒ කියන අහන ප්‍රශ්නේ ඒකට අදාළ බුදුරණවහන්සේ මේ උත්තරේ දෙන්නේ. නැත්නම් බුදුරණවහන්සේට තිබ්බනේ මේකට වෙන දෙයක් දෙන්න. නමුත් බුදුරණවහන්සේ දන්නවා මෙයාට මොකද්ද මේ අවශ්‍යතාවය මෙයාගේ කියලා. දැන් අපෙන් එහෙමනම් මොකක් හරි යවුවොත් එහෙම අපි ගැඹුරුම දෙයක් නේ කියන්නේ. බුදුරණවහන්සේත් එහෙම අවස්ථා තියෙනවා කියන්නේ එයාගේ ස්වභාවය දැකගෙන. දැන් අපට ඒ හැකියාව නේද? ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ මේ ස්වභාව දැන් සමහර අර මට්ට කුණ්ඩලී බුදුරණවහන්සේ බණ කියන්න ගියේ නෑනේ මේ සෝතපන්න කරන්නේ. බුදුරණවහන්සේ කය රූප කය දැකලා හිත පහදවා ගන්න කිව්වේ. ඒකට බුදුරණවහන්සේ ඊට අදාළව ඒ කාරණාව එයාට සුගතියන්න උපකාර කරා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ නිසා මේ බුදුරණවහන්සේ මේ දෙවියට අවශ්‍ය කාරණාවට උත්තරයක් දෙනවා. රූපය දිරන්නේ රූපය දිරනවා මරණය දිරන්නේ නැහැ නම්ගොත් ඒ කියන්නේ මරණය කියන්නේ නාමය කියන්නේ නම්ගොත් විවහාර මේක දිරන්නේ නැහැ රාගය තමයි වැරදි මාර්ගය වැරදි මාර්ගය මොකද්ද කියලා හෙවන්නේ වැරදි මාර්ගය තමයි රාගය ඊළඟට ගුණධර්ම වල නැත්නම් මේ බ්‍රහ්මසාරට නැත්නම් මේ ගුණධර්ම වඩන්න තියෙන බාධා මොකද්ද කියලා අහනවා බාධාව තමයි ලෝභය. ලෝභකම රාගෝ පතෝති උච්චති ලෝභෝ ධම්මානං පරිප්පතු. ලෝභය කියනවා මේ ධර්මයන් කියන්නේ ධර්මයන් වැඩිවීමට නැත්නම් ධර්මයේ හැසිරීමට තියෙන ලොකු බාධාවක් ලෝභය කියන කාරණාව. ඊළඟට දිවා රාත්‍රී දෙකේම වයසට යෑම තමයි ගෙවිලා යන්නේ මොකද්ද කියලා හෙවන්නේ. දිවා රාත්‍රී දෙකේම ගෙවිලා යන්නේ මොකද්ද? වයස. දිවා රාත්‍රී යන ගත කරන හැම සැරේකම ගෙවෙන දේ තමයි වයස. ඊළඟට බඹසරට කිලුට මොකක්ද යවුවා? ස්ත්‍රිය. බඹසරට කිලුට ස්ත්‍රිය බුදුරණස් මේක ගොඩක් තැන්වල පැහැදිලි කරලා දෙනවා. ස්ත්‍රිය තමයි බ්‍රහ්මචාරියට කිලුට. ඊළඟට මේ සත්‍ය ඇලෙන්නේම ඔන්න ඕකට ওই කාරණාවට කියනවා. ඉතින් මේ කෙලස්තාවන ජීවිතයත් බඹසරත් කියන මෙන්න මේකට කියන වතුර නැතුව නානවා කියන්නේ. මම මේක නම් කලින් ඒත් දෙවි කෙනෙක් අහ ප්‍රශ්නකට උත්තරයක් හැටියට පැහැදිලි කරා මං ඉදන්. නානවා කියන එකේ අදහස මොකද්ද? පිරිසිදු කරගන්නවනේ කය. එතකොට වතුර නැතුව නාන එකක් විග්‍රහ කරනවා මොන පිරිසිදු කර ගැනීමකටද? සිත පිරිසිදු වෙනවා නැත්නම් මේ කෙලෙස් පිරිසිදු කර ගැනීමට ඒ තමයි Brahmachari ජීවිතය. ඒ කියන්නේ වීරියෙන් යුක්ත නිකං Brahmachari නෙමෙයි සත්‍ය අවබෝධ කර ගැනීම ඉලක්කයත් එක්ක තියෙන Brahmachari ජීවිතයට කියනවා වතුර නැතිව නානවා කියලා. මොකද ඒකත් පිරිසිදු වීම. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් ඇහුවනේ මොකද්ද මේ සිත දියුණු කරගන්න තියෙන අමාරු මේ කරන්නේ කොහොමද කියලා මොනවද තියෙන අර සිදුරු ඇහුවනේ. සිත දියුණු කරගන්න තියෙන සිදුරු බුදුරණවහන්සේ හයක් පැහැදිලි කරනවා. ඒ තමයි අලස භාවය. ඒ කියන්නේ කම්මැලිකම. ච ලෝකස්මින් ච දාදානි යත්ත චිත්තං නතිට්ඨති. ආලස්ස අලසකම පමාදෝච ප්‍රමාදය ඊළඟට අනුත්හානං ඒ කියන්නේ වැරද්දක් වුණාම නැගී නොසිටීම. කියන්නේ වැරදි වුණාට පස්සේ නැගී හිටින්න ඕනනේ. එහෙනම් නැගී හිටීම එයාගේ ඉදිරියට යන්න නැත්නම් මේ දිනු කරගන්න උපකාරයක් නැගී නොසිටීම අන්න මේ බඹසර නැත්නම් මේ දිනු කරගන්න තියෙන බාධාව. අලස බව, ප්‍රමාදය, වැරදක් වුණාම නැගී නොසිටීම, ඒ වගේම සංවර නොවීම අසංයමෝ සංවර බහා නැතිකම. ඊළඟට තමයි නිින්ද, නිදිමත, නිද්ද. ඒ වගේම අනිත් කාරණා බත්මතය. කියන්නේ කැම ගත්තාම පස්සේ තියෙන අමාරුව. මෙන්න මේ කාරණා තුන තමයි මේ හය තමයි දියුණු කර ගැනීම නැත්නම් සිත දියුණු කර ගන්න තියෙන බාධාව. අලසභාවය, ප්‍රමාදය, වරදක් වුණාම නැගී නොසිටීම, අසංවරකම, නිନ୍ଦ සහ බත්මතය කියන කාරණා ටික. ඊළඟ දැන් බලන්න මේ බුදුරන් වහන්සේගෙන් අහන ප්‍රශ්නෙම තියෙනවා කති ලෝකස්මින් චින්දාති යත්ත චිත්තන්න තිට්ඨති භගවන්තං වාග්යතුන් වහන්සේගෙන් මේ අහන මොකද්ද මේ මේ කුමක් දුරු කිරීමෙන්ද මේ සිදුරු කියක් තියෙනවා. ඒ කියන්නේ සිදුරු ටිකක් අහනවා. එතකොට මේ අහන සිදුරු ටිකන්නේ කියන්නේ දැන් දැන් ධර්මාර්ගයේ හුරු කරගෙන යන කෙනෙකුට දැන් අපි වතුරක් භාජනයක් එකතු කරගත්තට පස්සේ භාජනයේ පොඩි පොඩි හිල් තියෙනවනම් වතුරට වතුර දැම්මත් ඒ හිල් වලින් යනවනේ. අන්න ඒ වගේ මේ ධර්මාර්ගය හුරු කරගෙන යන කෙනෙකුට මෙන්න මේ ටික බාධාවක් කියනවා. හිත දියුණු කරගන්න කෙනෙකුට අලසභාවය ප්‍රමාදය වරදින්න කී නොසිටීම සංවර නොවීම ඒ වගේම නිින්ද සහ බත්මතය කියන කාරණාව මෙන්න මේ ටික තමයි ඒ හය මෙන්න මේ සිදුරු හය සම්පූර්ණයෙන් දුරු කරන්නට ඕනෑ කියලා බුදුරජාන් වහන්සේ ඒ දෙවියට පැහැදිලි කරලා කියනවා ඒ දෙවියන්ගේ ප්‍රශ්න ටිකක් හොඳයි. නමුත් අර දැන් සාමාන්‍ය ලෝකයේ විවාහයත් එක්කනේ මේ පටන් අරන් කතා කරන නමුත් තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නියකුත් එක්කම කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආයෙත් දෙවි කෙනෙක් ඇවිදලා ප්‍රශ්නයක් අහනවා. කිංසු ඉස්සරියන් ලෝකේ කිංසු භණ්ඩනා භණ්ඩනාන මුත්තමං කිංසු සත්ත්‍ය මලං ලෝකේ කිංසු ලෝකස්මින් අබ්බුදං කිංසු හරන්තං වාරෙන්ති හරන්තෝ පනකෝපියා කිංසු පුනප්පුනායන්තං අබිනන්දන්ති පණ්ඩිතාති බුදුරණන් වහන්සේගෙන් මේ දෙවිය අහනවා මේ ලෝකේ අධිපති කවුද? ඒ වගේම වටිනාකමින් ලැබිච්ච දේවල් අතර උතුම් වන්නේ මොකද්ද? මේ ලෝකයේ අධිපති කවුද? බඩුව අතරින් වටිනාකමින් තමන්ට ලැබිච්ච වස්තුව අතරින් උතුම්ම දේ මොකද්ද? ඒ වගේම ලෝ මල බැඳීම නැත්නම් මලකට බැඳිච්ච ආයුධය කියලා කියන්නේ මොකද්ද? මල බැඳිච්ච දේ කියලා කියන්නේ මොකද්ද? ඊළඟට අහනවා උවදුර මොකක්ද අහනවා උවදුර? ලෝකේන තියෙන අරුබුද නැත්නම් උවදුර මොකද්ද කියලා අහනවා. ඒ වගේම ගෙන යන දේවල් වළක්වන්නේ කවුද? ගෙන යන දේවල් අතර ප්‍රියවන්නේ කවුද? නුවණැත්තා තමන් වෙතට එන කවුරුන්ව යලි යලි පිළිගත යුතුද? පිළිගන්නවද? මේකත් සාමාන්‍ය අහන ප්‍රශ්නයක්. ඔන්න එතනදී බුදුරණන් වහන්සේ දෙන උත්තරයක් තමයි වසෝ ඉස්සර යං ලෝකේ ඉත්ති බණ්ඩාන මුත්තමං කෝදෝ සත්ත මලං ලෝකේ චෝරෝ ලෝකස්මින් අබුදං චෝරං හරන්තං වාරෙන්ති හරන්තෝ සමනෝපියා සමනං පුන පුන පුනා යන්තං අබිනන්දන්ති පණ්ඩිතාති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ඒ කියන්නේ වසක වෙන දේවල් අතර අධිපති කියන්නේ අධිපති භාවය අතර මොකද්ද කියලානේ අහන්නේ. ලෝ අධිපති භාවය අතර මොකද්ද? ඒතර අධිපති භාවය අතර වසන් කරගත්ත දේ එක්ක ලැබෙන දේ තමයි අධිපති භාවය. කියන්නේ අපිට අපි මොහක් හරි වසන් කරගත්තා නම් අන්න ඒකත් එක්ක තමයි අධිපති භාවයේ ශ්‍රේෂ්ඨ බව. ඒ කියන්නේ දැන් අපි හිතමු රටේ ජනාධිපති. එතකොට එයා රටේ ඔක්කොම ටික එයා යටතන තියෙන්නේ. අන්න ඒ වගේ වසන් කරගත්ත දේවල් එක බලන තැනදී අන්න ඒක තමයි අධිපති භාවයේ ශ්‍රේෂ්ඨ වන්නේ. ලෝකේ අධිපති බව ලැබෙන්නේ ලෝකේ වසන් කරගත්ත කෙනාට. ඒ කියන්නේ වසන් කරගත්ත යමක් තියනවාද ඒකත් එක්ක අධිපති බව. රජතුමාට රට වසන් කරගත්තට පස්සේ ඒකත් එක්ක. ඊළඟට දිවි ලෝක ටික වසන් කරගත්තට පස්සේ සද්දෙවිදුන්ට ඒකත් එක්ක. මෙන්න මේ විදිහට ඒ වසන් කර ගැනීමත් එක්ක තමයි ඒ අධිපති භාවය ලැබෙන්නේ. ඊළඟට වටිනාකමින් ලැබෙච්ච දේවල් අතර උතුම් වන්නේ ස්ත්‍රිය කියනවා. ඒ කියන්නේ දැන් පැවැත්මකදී යමෙකුට ලෝකේ පැවැත්මකට යමුනාට පස්සේ එතනදී එක එක අයට එක එක දේවල් ලැබෙනවනේ අපට භෞතික දේවල් හැමදේම. එතකොට ලැබෙන දේවල් අතර අන්න පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන දේ ස්ත්‍රිය. ලෝකේ මල බැඳිච්ච ආයුධය තමයි ක්‍රෝධය. එතකොට ක්‍රෝධයට මල කියන කාරණාව කලනොත් විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා ගොඩක් තැන්වල. මල බැඳිච්ච දේ තමයි ක්‍රෝධය. ලෝකේ තියෙන අරුබුදේ තමයි හොරු. එතකොට දැන් මේ මේ විග්‍රහ කර ලෝකේ මොකද්ද? අපට දැන් මේ ලෝකේ බාහිරින් හම්බෙන ලෝකේ. එතකොට මේ ලෝකයේ තියෙන අරබුදේ හොරු. මොකද ලෝකයේ හොරු ඉන්නකොට ඒකත් එක්ක මේ ලෝකේ පැවැත්ම කරගෙන යන්න අමාරුයි. ඊළඟට බුදුරන් වහන්සේ අර අරංගන දේවල් වළක්වන්නේ කවුද කියලා අහනවා. හොරුමයි. හොරු තමයි අපි මොනවා හරි අරගෙන යනකොට ඒක වළක්වන්නේ. අරගෙන යන දේවල් හොරු තමයි වළක්වන්නේ. අරගෙන යන දේවල් දේවල් අතර ප්‍රියමනාප ද අරගෙන යන දේ මොකක්ද කියලා අහනවා. දැන් අපි එක එක දේවල් අරගෙන යනවනේ. දැන් අපිට සමහර කට්ටිය වාහන අරන් යනකොට ඔන්න පේනවා. සමහර කට්ටිය තවත් දේවල් එක එක දේවල් අරගෙන යනවා. පාත්‍ර සිවුරු අරන් යන සංගයා කියනවා ප්‍රියමනාප අරගෙන යන දේවල් අරගෙන යෑමත් එක්ක ප්‍රියමනාපම දේ කියනවා පාත්‍ර සිවුරු ටික අරන් යන සංගයා. ඊළඟට නුවණත්තන් තමන් වෙත එන කට්ටියන්ගෙන් ඒ කියන්නේ තමන්ට ලැබෙන දේවල් වලින් පුන පුන සතුටු වෙන්නට ඕන නැති මොන වගේද අහනවා කිංසු පුන පුනායන් අභිනන්දති පඬිතු පඬිතයා තමන්ට ලැබෙන දේවල් අතර එන දේවල් අතර සතුටු විය යුත්තේ මොන වගේද අහනවා ඒ තමයි ශ්‍රමණවරු ශ්‍රමණවරු නැවත නැවත එන එකටයි පඬිත සතුටු වෙන්නේ කියනවා එතකොට එන මේ විග්‍රහය මේ පෙන්නපු කාරණා ලෞකික සම්මාදිට්‍යයත් එක්ක මේ ලෝකී පැවැත්ම සිදු කරගෙන යන කෙනාට ලබා ගන්න පුළුවන් වටිනා දේවල් තමයි මේ බුදුරන් වහන්සේ මේ දෙවිය අහපු ප්‍රශ්නෙට මේ උත්තරේ දුන්නේ. ඊළඟට කාම සූත්‍රය ඒකෙදි බුදුරන් වහන්සේගෙන් දෙවිය අහනවා කිමත්ත කාමෝ නදදෝ නදදේ කිං මච්චෝන පරිච්ඡයේ පරිජ්ජේ කිංසු මුච්චේය මුංචේය කල්යාණං පාපිකංචේ න මෝචේති බුදුරණවහන්සේගෙන් අහනවා දෙවියා යහපත් කෙනා කෙනා නොදිය යුත්තේ කුමක්ද යහපත් කෙනෙක් කියන්නේ යහපත කැමති කෙනා තමන්ගේ යහපත කැමති කෙනා මොකද්ද නොදිය යුත්තේ අතහැරෙන්නේ නැති යුත්තේ මොකද්ද ඊළඟට නොදිය යුත්තේ මොකද්ද කියලා අහනවා අනිත් එක අහනවා ඔහු අත් නොහැරිය යුත්තේ මොකද්ද අත් දෙන්න හොඳ නැත්තේ මොකක්ද අහනවා අත්හරින්න හොඳ නැත්තේ මොකක්ද කියලා අහනවා ඊළඟට අහනවා ඔහු යහපත් ලෙස නිකුත් කළ යුත්තේ කියන්නේ යහපත් ලෙස මොකක්ද අහනවා දෙන්නට ඕන කාරණාව ලාමකෝ කවර දෙයක් නිකුත් නොකළ යුත්තේ මොකක්ද නිකුත් නොකළ යුත්තේ කියලා අහනවා ඒකදී බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ සාමාන්‍යයෙන් කෙනෙකුට හිතා ගන්නත් බැරි වෙන්න පුළුවන් අත්තානං න දදේ පෝසෝ අත්තානං න පරිච්ඡේ පරිජ්ජේ වාචං මුච්චේය කල්යාණං පාපිකංචන මොචේති. එතකොට දෙන්න ඕන නැති දේ කියනවා මොකද්ද? යහපත කැමති කෙනා නොදී උත්තේ ආත්ම අර්ථය. ඒ කියන්නේ තමන්ට සිදුවෙන අර්ථය. අන්න ඒක තමයි නොදී යුත්තේ. තමන් තමන් තමයි නොදී යුත්තේ. තමන්ගේ අර්ථය නොදී යුත්තේ. ඊළඟට තමාවයි අත්නොහල යුත්තේ. මොකද අපි යහපතක් කැමති නම් හැම වෙලෙම යහපත කලියුත් එක මොකටද? තමාට යහපතක්, තමාගේ අර්ථයක් නේ හොයන්නේ. එහෙනම් තමාගේ අර්ථයක් කරගන්න තමයි යොමු වෙන්නට ඕන නැත්තේ. එහෙනම් තමාගේ අර්ථයක් කරගන්න යොමු වෙන්නට නම් තමාව අත්හරන්න හරියන්නේ නැහැ. දැන් මේ විග්‍රහ කරන්නේ මොකද මේ ලෝකයේත් එක්ක අපේ දැන් අපි දැන් අපිටම ඕන දෙයක් වෙච්චාවේ කියලා සමහර අය ඉන්නවනේ ජීවිතේ තමන්ට දුකක් ලැබුණත් නැත්නම් තමන්ගේ අකුසලයක් වැඩුණත් කුසලයක් පිරිහුණත් ප්‍රශ්නයක් නැහැ කියලා ජීවිතය ගත කරන්නේ. එහෙම ගත කරන කෙනෙකුට තමයි බුදුරන් වහන්සේ මේ විග්‍රහ කරලා පෙන්නන්නේ මේ ධර්මයට ආපගෙනාට ඉතින් මේවා අදාළ වෙන්නේ නැහැ. ධර්මයට ඒම සඳහා එයා කල්පනා කරන්න ඕනේ තමන්ගේ අර්ථය, තමන්ගේ අර්ථය කියලා කියන්නේ තමන්ට හොඳ දේ හුරු කිරීම සහ ඒ වගේම ධර්මය අවබෝධය කර ගැනීම කියන කාරණා. මෙන්න මේකත් එක්ක ගන්නකොට තමාගේ අර්ථය අතහරින්න හොඳ නැහැ කියනවා. ඒ වගේම තමාව තමාගේ අර්ථය දෙන්නත් හොඳ නැහැ. තමාගේ යහපත් දේ කරනකොට තමන්ගේ දේ දෙන්නත් හොඳ නැහැ. තමාව අත්හරින්නත් හොඳ නැහැ. තමන් ගැනමයි හොයන්න තියෙන්නේ. නිකුත් කරන්න දෙන්න ඕන දේ තමයි ප්‍රිය වචනේ. නොදිය යුතු දේ තමයි පරුස වචනේ. එතකොට අනිත් අයට දෙන්න ඕන කාරණා මොකක්ද කියන ප්‍රිය වචනේ. නොදිය යුතු කාරණා පරුස වචනේ. දැන් මේ බුදුරණවහන්සේ මේ කාරණා කියන්නේ ඇයි? දෙවිය අහපු දෙයට. මිසක් බුදුරන් වහන්සේ දෙවියට ඇවිල්ලා බණ කියන්න ගියා නෙමෙයි. දෙවියා අහන ප්‍රශ්නෙට උත්තරේ. දැන් කවුරු හරි ඇවිදලා අපෙන් ප්‍රශ්නයක් අහුවාට පස්සේ අපි වෙන උත්තරයක් දෙලා හරියන්නේ නැහැ. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ. බුදුරන් වහන්සේ දන්නවනම් මෙයා එතනින් එහා අවබෝධයක් කරා යනවා කියලා අන්න බුදුරන් වහන්සේ ඊට අදාළව දෙනවා. දැන් මේ සමහර දෙවරුන්ට ඒ විදිහට කරුණු කියලා තියෙනවා. නමුත් සමහර අයට ඒ අහපු දෙයට ඊට ගැළපෙන උත්තරයක් දෙනවා. ඊළඟට බුදුරන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා කිංසු බන්දති පාතේයං කිංසු භෝගාන මාසයෝ කිංසු නරං පරික් පරිකස්සති කිංසු ලෝකස්මින් දුජ්ජහ කිස්මින් බද්දා පුතු සත්තා පාසේන සකුනි යතහාති බුදුරණවහන්සේගෙන් ඇවිදලා අහනවා කුමද්ද මග අවරණ දේ. ඒ කියන්නේ මග වියදමට බැඳගත යුත්තේ මොනවද? මග වියදමට නැත්නම් මගට උපකාරක තියාගත යුතු කාරණා මොකද්ද? එතන මග කියලා කතා කරනකොට මෙතන බුදුරණවහන්සේ දෙන උත්තරය එක තියෙන්නේ මේ සසර ගමනේ මග. වෙන දෙයක් නෙමෙයි. දෙවි අහන්නේ දැන් මග කියනකොට නැත්නම් වෙන ගමන් වියදමක් එක නෙමෙයි අහන්නේ. එහෙම අහන්න අවස්ථාව වෙන එකේ තියෙන්න පුළුවන්. නමුත් මෙතන බුදුරණවහන්සේගෙන් මේ දෙවි අහන්නේ මගට මොකද්ද උපකාර වෙන්නේ කියලා මේ සසර ගමන් කිරීමත් එක්ක. ඊළඟට අහන්නේ මගට උපකාර වෙන්නේ මොකද්ද? භෝග සම්පත් වලට පිහිට වෙන්නේ මොකද්ද? කියන්නේ බහභෝග සම්පත් වලට පිහිටක් වෙන්නේ මොකද්ද? ඊළඟට සත්‍ය අදින්නේ කුමකින්ද? කියන්නේ සත්‍යව ඇදගෙන යන්නේ, අරගෙන යන්නේ මොකකින්ද? ඊළඟට ලෝ අත්හැරීමට අමාරුම දේ මොකද්ද? මේ ලෝකේ අතහරින්න දුරු අමාරුම දේ මොකද්ද? ඒ වගේම තොණ්ඩුවකට අහුවෙච්ච ලිහිණියෙක් වගේ බොහෝ සත්‍යෝ මේ බැඳුනේ කුමකටද? කියන්නේ තොණ්ඩුවකට ලිහිණියක් අහු වුණා වගේ මේ සත්‍ය බැඳලා තියෙන්නේ ගොඩාක් බැඳලා තියෙන්නේ මොකකටද කියලා අහනවා. ඒලා ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ උත්තර දෙනවා සද්ධා බන්ධති සද්ධා බන්ධති පාතේයං සිරිබෝ සිරිබෝ සිරිබෝ ගාන මාසයෝ ඉච්ඡා නරං පරිකස්සති ඉච්ඡා ලෝකස්මින් දුජ්ජගා ඉච්ඡා බහිද්ධා පුතු සත්තා පාසේන සකුණේ යතහාති අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරන මග වේදමට බැඳගත යුතු කාරණාව දැන් අපි ගමනක් යන පාර්සලයක් ගන්නවා වගේ මග වේදමට බැඳගත යුතු කාරණාව ශ්‍රද්ධාව. ඒතර බලන්න මේ ශ්‍රද්ධාවට බුදුරන් වහන්සේ කොච්චර තනක් දීලා තියෙනවද? ඒ කියන්නේ මේක තමයි මුළු හැම දෙයකටම උපකාරණ දෙය. මේ ශ්‍රද්ධාව කියන එක නැත්තම් අපට ඇත්තටම මේ මාර්ගය එතනින් එහාට යන්න බෑ. ඒකයි හැම තැනකම ශ්‍රද්ධාව. දැන් කලින් ශ්‍රද්ධාව පිහිටන්න කියනවා. ශ්‍රද්ධාව ධනයක් කියනවා. මගේ වෙනමන ශ්‍රද්ධාව කියනවා. හැම දෙයකටම ප්‍රධාන වන්නේ මේ ශ්‍රද්ධාව. සැප සම්පත් වලට පිහිටවන්නේ ඉසුරුමත් බව. ඒ කියන්නේ අපි සැප විඳිනවා කියලා කියන්නේ ඉසුරුමත්. ඉසුරු ඒ කියන්නේ භවභෝග සම්පත් ඒක වැඩිවීමත් එක තමයි සැපේ ලැබෙන්නේ. ඉසුරුමත් භාවය. ඊළඟට සත්‍යය ඇදගෙන යන්නේ තෘෂ්ණාවේ, ඉච්ඡා ඉච්ඡා කියන්නේ ආසාව නැත්තම් කැමැත්ත. මේකෙන් තමයි ඇදගෙන යන්නේ. දැන් අපි හොඳට හිතලා බලන්න අපි හැම වෙලෙම මේ සසර ගමන් කරන්නේ අපි හැම මොහොතකම සතුටින් පිළිගැනීම කැමැත්තක් ඊළඟ ඉදිරි අපේක්ෂාවක්. අපේ හැම වෙලෙම තියෙනවා ඉදිරියකට නැඹුරු වීමක්. ඒ කියන්නේ අපි කවුරුත් හිතලා තියෙනවද දැන් සාමාන්‍යයෙන් අපි අවංකව බලන්න ඊළඟ මොහොතේ මැරෙනවා දැන් සත්‍යෙම දකින්නට ඕනේ. කොච්චර අඩුයිද අපි? දැන් ඊළඟ තත්පරේ මැරෙනවා අපි. එතකොට අපිට ඊළඟ මොහොතක මැරෙනවා කියන අදහසක් තිබිලා දැන් සත්‍යම දකින්න ස්වභාවයට යොමු වෙන සම්භාවිතාවේ අඩුයි. එහෙනම් අපිට හැම වෙලෙම තියෙන්නේ ඊළඟට කරන දේ. ඊළඟට කරන දේ. ඊළඟට යොමු වෙන තැන. දැන් අපි හැමෝම කැමති මමත් කැමති වැඩසටහන ඉවරලා මාතලේ යන්න. ඊළඟට වල ජොයල් වලට යන්න කැමති. ඒක අපේ දැන් තියෙනවා ඊට පස්සේ මොකද්ද? ඊළඟ තැනට යමු වෙන්න. ඒ කියන්නේ අපි එච්චරටම ඇදගෙන යනවා මොකකින්ද මේ කැමැත්තත් එක්ක තණ්හාවත් එක්ක හැබැයි ඒක තියෙන්නේම අර කලින් විග්‍රහ කළ වෙනවා වගේ සත්‍ය දකින්න නැතිකමත් එක්ක අර තණ්හාවෙන් මේ බැඳලා මේ අරගෙන යන්නේ අපි හැම වෙලෙම අපිට ශ්‍රද්ධාවෙන් හිතෙනවා මැරෙයි කියලා නමුත් අපි දැන් හිතන්නේ අපි දැන් හිතන්නේ ඉස්සරහට ඉන්නවා කියලා එතකොට නම් මේ තෘෂ්ණාවෙන් තමයි අපි මේ අරගෙන යන්නේ ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන ලෝකේ අතහරින්න අමාරුම දෙයත් ඕකමයි. තෘෂ්ණාවමයි. අතහරින්න අමාරුම දෙයත් ඒ තණ්හාවමයි. එතකොට දැන් මේක නම් රට්ටපාල සූත්‍රෙත්තර පැහැදිලි කරනවානේ මට වචන ටික නම් හරියට මතක නෑ. ඇයි පැවිදි වුණේ කියලා අහනවනේ. රට්ටපාල ස්වාමීන් වහන්සේගෙන් අර කජිතුමා ඇවිදලා අහනවා ඔබට හොඳට ධනෙ තියෙනවා. ඔබට ලස්සන රූපයක් තියෙනවා. ඔබට හොඳ ඥානිත මිත්‍රාදීන් ඉන්නවා. ඇයි පැවිදි වුනේ? දැන් ඒ කාලේ මතයක් තිබුණා අදටත් ඔක තියෙනවනේ. අදත් බලන්න හොඳට ඉගෙන ගන්න තරුණ ළමයෙක් කියලා මහනුනොත් එහෙම පිස්සුද කියලා අහන සම්භාවිතාවක් සමාජයේ තියෙනවනේ. ඒ කියන්නේ මහාන වෙන්නට ඕනැත්තේ පැවිදි වෙන්නට ඕනැත්තේ කොහොමද? තරුණ විය ඉක්මවලා වයසට ගියාම. නැත්තම් කර කියා ගන්න දෙයක් නැතුව ධන දාන්න නැති වෙලා ළඩ වෙලා ඉන්න තැනදී. නැත්තම් කවුරුවත් හිතවත් මිත්‍රාදීන් නැතිලා අනාථ වුණාට පස්සේ. ඔන්න ඕක තමයි අද සමාජයේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද එතකොට නම් පැවිද්ද කියලා කියන්නේ අර මහලු මඩමකට ගිහිල්ලා දානවා වගේ අර අන්න ඒ ගතියක්නේ තියෙන්නේ. දැන් ඒක එදත් තිබ්බා අදත් තියෙනවා. ඔය අහන ගතිය. අදටත් ඒක තියෙනවා. ඒතර ඒ රජිතම ඇහුව ඉතින් මෙච්චර ධනයක් තියෙද්දි මෙච්චර ලස්සන රූපයක් තරුණ වියේ ඉද්දි මෙච්චර පරිවාර සම්පත් ඉද්දි ඇයි මහාන උනේ? ඔන්න උතනදී දෙන මම ඒ ඔක්කොම මට මතක නෑ. මේ ලෝකයේ තණ්හාවට ගැටි වෙලා මේ ඌනොත් ඒ කියන්නේ සතුටු වෙන්නේ නැහැ කියනවා. කිසිම ලැබිච්ච දෙයක සතුටු වෙන්නේ නැහැ. මුළු මහා පෘථුවියටම අගරජ වුණා. දැන් රටක් පාලනය කරත් ඊළඟ රට ගන්න කැමති. ඒ කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ සුත්තිමත් වීමක් නැහැ කියන මේ ලෝකේ. තණ්හාවට දාස වෙලා. ඊට පස්සේ මේ ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ අවස්ථාව විග්‍රහ කරලා පෙන්නනවා මේ මේ මේ ස්වභාවය ඒ කියන්නේ සත්‍යයේ ස්වභාවය මේ මේ ඔය කිසි කාරණාවකින් අපිට මේකෙන් දුකින් නිදහස් වෙන්න බෑ කියලා එහෙම විග්‍රහ කරලා මෙන්න මේ වගේ මේ තණ්හාව කියන කාරණාවයි තෘප්තිමත් වීමක් නෑ ඒක අතහැරීමක් ලැබෙන්නේ නෑ හැමෝගෙම ස්වභාවය තමයි කියන්නේ කාමයෙන් එක්ක ඉන්න තැනදී ලැබිච්ච දෙයට එහා තව දෙයක්කට යමු වෙන්න. එච්චරටම කාමයෙන්ට මේලා. හැබැයි කාමයෙන් අතහැරපු කෙනාට කාමයෙන් ඔස්සේක නැති වුණාට ඒත් එතනින්ට එහා දෙයක් ගන්න කැමති කාම එක නැතුව අනිත් දේවල් වලින්. ඒක ස්වභාවය. සත්‍ය දකින්න තැනදී තමයි ඔන්න ඔය nettiය සංහාට කියන nettiයක් කියලා. ඒ කියන්නේ නැඹුරු වීම. මේ ඔය ගාථා කීපයකම තියෙනවා මේ එතන පැහැදිලි කරන්නේ නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නද්දි. චලිතය අස්සද්දි පස්සද්දි පස්සද්දියේ සති නැති හොති. පස්සද්දී අසති පස්සද්දී සති නති හෝති නති ආසති නැ නති නැති නොහෝති නති කියන්නේ නැඹුරු වීමක් නෙත්‍ය කියන්නේ යොමු වීමක් එතකොට මේ නිස්සිත වෙච්ච කෙනාට යොමු වීමක් තියෙන හැම වෙලෙම අනිස්සිතස්ස අන්න නිස්සිත නොවෙච්ච කෙනාට එකතු නොවෙච්ච කෙනාට අන්න යාට තමයි මේ නැඹුරු වීමක් ඉදිරියට નિરાයාමක් නැත්තේ එතකොට එහෙනම් අනිත් හැමෝගෙම තියෙන එකක් තමයි සත්‍ය හොයනකම්ම තියෙන්නේ මොකකට හරි තව ඉදිරියට දෙයක් ඕනේ. ඉදිරියට යමු වීමක් තියෙන අර තෘෂ්ණාවේ අඩවීමක් ලැබෙන්නේ නැහැ. තෘෂ්ණාවමයි වර්ධනය වෙන්නේ. එහෙනම් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දුරු කරන්න අමාරුම දේ තෘෂ්ණාව. එච්චරට තෘෂ්ණාව ප්‍රබලයි. කෙනෙකුට කාම තෘෂ්ණාව දුරු කරාට අනිත් ඒවා තියෙනවා. තොණ්ඩුවට අහුවෙච්ච ලිහිණියෙක් වගේ බොහෝ සත්‍ය බැඳලා ඉන්නේ තෘෂ්ණාවටමයි. තොණ්ඩුවට ලිහිණියෙක් අහුණාට පස්සේ උට ගැලවෙන්න බෑනේ. ඒ කියන්නේ ගැලවෙනවා කියන එක නෑ කියලාමයි කියන්න තියෙන්නේ. එච්චරටම අමාරුයි. අන්න ඒ වගේ කියනවා තෘෂ්ණාවෙන් ගැලවෙනවා කියන එක. තෘෂ්ණාවෙන් අපි ගැලවෙන්න උත්සාහ කරන්නේ කාම තෘෂ්ණාවනේ. නමුත් අපි මේ යමක ඉන්නවද ඒකත් තෘෂ්ණාවක්මයි. භව තෘෂ්ණාව, පැවැත්ම. එහෙනම් සත්‍ය දකින්න තැනදී තමයි මේ තෘෂ්ණාව ඉක්මවන්නේ. ඉතින් ඒ නිසා බලන්න එහෙනම් මේ තෘෂ්ණාව කොච්චරනම් මේ තණ්හාව කියන කාරණාව නිසා මේ දුක කරා නිට්ටියකට නොමුරු වීමකට සතර පැවැත්මකට යොමු වෙලා තියෙනවද කියලා. ඊළඟට ඊළඟට දෙවියා ඉදිරියලා බුදුරන් වහන්සේගෙන් අහනවා අනිත් දෙවියා කිංසු ලෝකස්මින් පජ්ජෝතියෝ පජ්ජෝතෝ කිංසු ලෝකස්මින් ජාගරෝ කිංසු කම්මේ සජීවානං කිමස්ස ඉරියාපතෝ කිංසු අලසං අනලසංච මාතා පුත්තංච පෝසති කිංසු භූතු පවජ්ජಂತಿ කිංසු භූතු පජීවಂತಿ යේපානා පටවි පටවින් සිතාති බුදුරන් වහන්සේ ගෙන් දෙවි අයදෙල අහනවා ලෝකයේ තියෙන පහන මොකද්ද? උන පහනක් ගැන අහනවා. බලන්න දැන් මේ මේ දෙවියා අහන ප්‍රශ්න දෙකක් වැදගත්. ලෝකයේම තියෙන පහන මොකද්ද? ලෝකේ නිවිවරාගෙන ඉන්නේ කවුද? එකට ජීවත් වෙන උදවිය වැඩ කටයුතු වලදී උපකාර වෙන මොකද? ඒ කියන්නේ එකටම ජීවත් වෙන කට්ටියන්ට උදවියට වැඩ කටයුතු කරනකොට උපකාර වෙන මොකද? ඔහුගේ ජීවිත පැවැත්මට උපකාර වෙන්නේ කුමක්ද? කම්මැලිකමත්, වීරියවන්ත වීරියවන්ත භාවයත් අම්මා කෙනෙක් දරුවෙක් පෝෂණය කරනවා. ඒ කියන්නේ කම්මැලිකමෙන් තොරව වීරියවන්තකමින් යුක්තව අම්මා කෙනෙක් දරුවෙක් පෝෂණය කරනවා වගේ පෝෂණය කරන්නේ කවුද? පොළව ඇසුරු කරගෙන ජීවත් වෙන සත්වෝ ජීවත් වෙන්නේ කුමක් උපකාර කරගෙනද? බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි පඤ්ඤා ලෝකස්මින් පජ්ජෝතෝ සති ලෝකස්මින් జాగරෝ ගාවෝ කම්මේ සජීවානං සීතස්ස ඉරියාපතෝ වුට්ටි අලසං අනලසංච මාතා පුත්තංව පෝසති වුට්ටි භූතු පජීවಂತಿ යේපානා පටවින් සිතාති බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි ලෝකයේ තියෙන පහන ප්‍රඥාව. එතකොට වෙන කිසි පහනක් නැහැ. දැන් කලින් දේශනාවක තිබ්බා නේද? ආලෝකය දුන්නොත් නෙමෙයි පහන් දුන්නොත් එළිය ලැබෙනවා ඇස් ලැබෙනවා කියලා නේ. එතකොට පඤ්ඤා නෙමෙයි ඇස් මේ ඇස්. අපිට මේ කියන්නේ එළිය දුන්නාම අපට ලැබෙන්නේ මේ ඇස්. එතන බුදුරණවහන්සේ ඒ මම ඒක දේශනාවේ විග්‍රහ කරලා පෙන්නුවා. ඒ තියෙන හැම පරියායකම තියෙන්නේ භවභෝග සම්පත්තිකනේ. අපේ කම් සැප අපට සැප සැප ලැබෙන ටිකනේ. එතකොට අරකත් කාමයන්ට අදාළ දෙයක්ම තමයි. එතකොට පහන දුන්නාම ආලෝකය දුන්නාම මේ ඇස් ලැබෙන ප්‍රඥා චක්කුසය ලැබෙනවා නම් අපිට මෙච්චර අමාරු වෙන්න දෙයක් නැහැ. සල්ලි තියෙන කෙනෙකුට සල්ලි දන් කරලා කෝටි ගණන් පහම් පත්තු කරලා පූජා කරන්න පුළුවන් නේ. ලයිට් පත්තු කරලා ලයිට් පූජා කරන්න පුළුවන්. එහෙනම් නිකම් මෙයා ප්‍රඥාව ඇති වෙනවා. පඤ්ඤා චක්කුසය ගැන අහලකොත් කියන්නේ නමුත් අපි දාගන්නවා පඤ්ඤාචක් වශයෙන්. ඔන්න පහන කියන දැනදී බුදුරණන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා ලෝකයේ තියෙන හොඳම ප්‍රහාණ ප්‍රඥාව කියන ප්‍රහාණ. වෙන එකක් නෙමෙයි. නිදිවරාගෙන ඉන්නවනේ තියෙනවා සිහිය. දැන් ලෝකේ නිදිවරාගත යුත්තේ මොකද්ද කියලා අහනවනේ. සිහිය. ඒ කියන්නේ නිදා ගන්නවා කියන්නේ මොකද්ද? සිහිය නැති බව. එහෙනම් හැම වෙලෙම ඇහැරලා තියෙන්න ඕනේ කියලා සිහිය. බලන්න ලස්සනයි නිදිවරාගෙන ඉන්නවා කියන කතාව සිහියට. හැම වෙලෙම ඇහැරලා තියෙන්නට ඕනේ. එහෙනම් සිහිය නිතරම තියෙන්නට ඕනෑ කියලා එක කියන්නේ. එකට ජීවත් වෙද්දී කටයුතු වලට උපකාර වෙන්නේ ගවයන් කියනවා. දැන් ඒ කාරණාව ඒ අහ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ එකට ජීවත් වෙනකොට මොකද දැන් අද ගවයන් කියන අපිට එච්චර ගණන් ගෙනලන්නේ නැහනේ. ඒ කාලේ ගවයොත් එක්කම තමයි පැවැත්ම තිබුණේ. වාහනේත් ගවයා, ආහාර ටිකත් ගවයා, කුඹරටත් ගවයා. ගෙදර ගොම ටික අරගෙන බිත්ති හදන්නේත් ගවයක්. මේ මේ බිත්ති හදන්නේත් ඒ ගොම ටිකෙන්. එතකොට ගවයා හැම දෙයකටම අද අපට ඒක නැහැනේ. ඉතින් ඒ නිසා ගවයා කියනවා මේ වැඩ කටයුතු කරනකොට හැම දෙයකටම උපකාර ඒ වගේම ඒ ඒ උපකාරන දේ තුල තියෙන දේ තමයි සීසෑම කියන එක දීපවැත්ම. ඒ කියන්නේ ප්‍රධානම දේ උලුප්පල පෙන්නනවා ආහාර ගැනීමට. දැන් ගවයා කියනකොට අපට මතක් වෙන්නේ කිරි ටික ගොම ටික වගේ දෙයක්. නමුත් ගවයාගෙන් ප්‍රධාන අර්ථය මොකද්ද? සීසෑම කියනවා. දීපවැත්මට ඒක ප්‍රධාන උපකාර වෙන්නේ. ඒ වගේම කම්මැලියාවත් වීරියවන්තයාවත් අම්මා කෙනෙක් දරුවා පෝෂණය කරනවා වගේ පෝෂණය කරන්නේ වැස්සයි කියනවා. එතන කියන්නේ වැස්ස කියනවා මේ පොළව ඇසුරු කරගෙන ජීවත් වෙන සත්වයන්ට උපකාරයි. ඒ වගේම කම්මැලියාවත් වීරියවන්තයව අම්මා කෙනෙක් දරුවෙක් පෝෂණය කරනවා. දරුවා පෝෂණය කරනකොට අම්මට හොඳද නරකද කියලා එහෙම බැලීමන්නේ අම්මගේ තියෙනවනේ දරුවගේ දරුසෙනෙහස. අන්න වගේ කියනවා මේ වැස ලැබෙනකොට කම්මැලියාවත් වීරියවන්තයවත් කියලා එහෙම ભેදයක් නැහැ කියනවා. මේ මේ වැස්සෙන් හැම කෙනාටම එක එක ආකාරයකට අර කුඹුරු අස්වද්දා ගන්න ඒ වැස ලැබෙනවා කියන. මොකද සීසාණ්ඩ අර අම්මා කම්මැලියටත් වීරියවන්තට දෙකටම දෙන්නටම එක වගේ පෝෂණය කරනවා වගේ. මොකද අම්මගේ ලක්ෂණය ඒක. දරු සෙනෙහස කියන්නේ ඒක. අන්න වගේ මේ වැස්සෙන් කිසිම වෙනසක් නැතුව හැමෝටම එක විදිහට ලැබෙනවා කියනවා. පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්වයන් ජීවත් වෙන්නේ මෙන්න මේ වැස්සත් එක්ක නිසා. බලන්න දෙව දෙවරුන්ගේ මේ කියන්නේ එක එක ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ දැන් අපි සමහරවිට මේ කාරණා ගැන එච්චර මේ හිතලත් නැහනේ. ඒ කියන්නේ එච්චර අදාළත් නැහැ දැන් බුදුරණවහන්සේ ඒ අහන ප්‍රශ්නට උත්තර දෙන දැන් අපි සමහර ලාවට හොයන්න ගියොත් එහෙම එක එක දේවල් දැන් බුදුරණවහන්සේ දෙන අව්‍යාකෘත ප්‍රශ්න හැටියට අපට නොසිය යුතු කාරණා. දැන් අපි වොන් හොයන්නනවා වැස්ස කියලා ගත්තට පස්සේ දැන් අපට හිතෙන කාරණා වෙන්න පුළුවන්. වැස්ස හටගන්නේ කොහොමද? වැස්ස කියන්නේ මොකද්ද? එතකොට දැන් අපි දන්නවා වැස්ස වලාහක දෙවියෝ. දැන් බුදුරණවහන්සේ එහෙම දේශනා කළා තියෙනවා. අපට සමහරවිට මේක හරිද? මේක වැරදිද? අපට විවිධ තර්ක විතරක ඇති වෙනවා අපි දැන් අපට අර මේ වගේ දෙයක් ඇහුනහම අනවශ්‍ය විතරකට ගිහිල්ලා දැන් මේ කාරණාවෙන් අපට යම් දෙයක් ලබා ගත්තා නම් ඇති එතනින් එහා අපට වෙන ගන්න දෙයක් අවශ්‍යතාවයක් නැහැ මොකද බුදුරණවහන්සේගෙන් මේ කෙනා අහ ප්‍රශ්නට උත්තරයක් විතරයි දුන්නේ ඊළඟ දේශනාව එකින් අවසానයි අරණ කියන සූත්‍රය කේසූද අරණා ලෝකේ කේසං උසිතං නස්සති කේද ඉච්ඡං පරිජානන්ති කේසං බොහෝජිස්සයන් සදා කිංසු මාතා පිතා බහතා වන්දන්ති තං පතිට්ඨිතං කිංසු ඉද ජාත බිහින් ජාත බිහිනං අභිවාදෙන්ති කත්තියාති බුදුරණවහන්සේ අහනවා මේ ලෝකයේ කෙලෙස් නැත්තේ කාටද? කි අරණ කියලා කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් නැත්තේ කවුද? කාටද? කාගේ වාසය කිරීමෙන් මේ කවුරු හා එක වාසය කිරීමද අපතේනෝ යන්නේ. يعني කවුරුන්ගේ මේ වාසය කියන්නේ කොයි විදිහේ වාසයක් කරාමද ඒක අප තියන්නේ නැත්තේ. කොයි ආකාරයට වාසය කරාමද? ඊළඟට අහනවා මේ ලෝකේ තෘෂ්ණාව අවබෝධ කරන්නේ කවුද? කියන්නේ තණ්හාව කියන කාර ඉච්ඡා, ඉච්ඡා පරිජානාති. මේ කියන්නේ කැමැත්ත කවුද අහනවා පිරිසින් දකින්න. ඊළඟට අහනවා හැමතිස්සෙම නිදහස් සිතින් ඉන්නේ කවුද? ඒ කියන්නේ බුද්ධිස්තේසි කියන කියන්නේ අර ඔක විග්‍රහ කරලා පෙන්නනවානේ ආරේකාන්ත සීලයේදී දාස භාවයෙන් නිදහස්. අන් දාස භාවයෙන් හැමදාම දාස භාවයෙන් නිදහස්ව සිටින්නේ කවුද කියලා අහනවා. ඊළඟට අහනවා සීලයක පිහිටි සීලයක පිහිටි කාටද අම්මයි තාත්තයි සහෝදරයෝ වඳින්නේ? අඩුකොලේ උපන් කාටද රජවරු වඳින්නේ? දැන් මේ ප්‍රශ්නේ අහනකොටම තේරෙනවා එක උත්තරයයි ඔක්කොටම තියෙන්නේ කියලා. සමනීද අරණා ලෝකේ සමනානං රුසිතං නස්සති සමනා ඉච්ඡං පරිජානಂತಿ සමනා බොහෝජිස්ස බොහෝජිස්සියං සදා සමනා මාතා පිතා භාතා වන්දතිතං පතිට්ඨිතං සමනීද ජාත හීනං අභිවාදෙන්ති කත්‍යාති ශ්‍රමණයන් තමයි මේ කෙලෙස් නැති ඒ කියන්නේ මේ ලෝකේ කෙලෙස් නැත්තේ ශ්‍රමණයන්ට වෙන කාටවත් නෙමෙයි ශ්‍රමණ. ඒතකොට මෙතන ශ්‍රමණයා කියලා අර්ථ ගන්නලා පෙන්වුවේ රහතන් වහන්සේයි. ශ්‍රමණයාට තමයි කෙලෙස් නැත්තේ. ඒ වගේම ඊළඟට අහුවේ ශ්‍රමණයන් එක්ක වාසය කිරීම. ඒ කියන්නේ ශ්‍රමණයන්ගේ වාසය කිරීම තමයි අපත යන්නේ. ඒ කියන්නේ ශ්‍රමණත් භාවය තමයි ශ්‍රමණ භාවය ඒ වාසය අපත යන දෙයක් නෙමෙයි කියනවා. නැත්නම් ශ්‍රමණයන්ගේ අසුරත් එක්ක වාසය අපත යන දෙයක් නෙමෙයි කියනවා. ශ්‍රමණ ශ්‍රමණ ජීවිතය. ඊළඟට ශ්‍රමණයා පැවිද්දා තමයි මේ තණ්හාව කැමැත්ත පිරිසිඳ දකින්නේ. ඊළඟට ශ්‍රමණයා තමයි දාසභාවයෙන් නිදහස් කියන්නේ ස්වාධීන ශ්‍රමණයා තමයි ඒ කියන්නේ ස්වාධීන සිතින් නිදහස් සිතින් යුක්තව දාසභාවයකින් තොරව ජීවත් වෙන්නේ. ඊළඟට අම්මා තාත්තා මේ සියලු දෙනා වඳින කෙනා ශ්‍රමණයා. අඩුකුලේ හිටියත් රජ කෙනා වඳින කෙනා ශ්‍රමණයා. එහෙනම් අන්න ශ්‍රමණයා කියලා කියන්නේ එතකොට මේ සියලු දේවල් නැත්නම් කෙලෙස් නැති කරලා දාන කෙලෙස් නැති කරපු මාර්ගයේ ගමන් කර ඒ උජුපටිපන්න ආදී කෙනා තමයි සැබෑ ශ්‍රමණයා මෙතන විග්‍රහ වෙනතන් ශ්‍රමණ පැවිදි ජීවිතය නැත්නම් ශ්‍රමණ ජීවිතය කියන එක ಭಾರತೀಯ සමාජයට ආවේනික ලක්ෂණයක්. නමුත් දැන් මෙතන විග්‍රහ කරලා පෙන්වන මේ ශ්‍රමණ භාවයේ තියෙන්නේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකත්වයත් එක්ක. ඉතින් මේ තමයි අරණ සූත්‍රය. එතනින් ඒ වග්ගය ඉවරයි. අපි ඊළඟ වග්ගයේ ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඉතින් මේ දේශනා හැම එකක්ම දැන් මේ කරපු හැම එකම තියෙන්නේ දෙවිවරු අහන ප්‍රශ්න. දැන් ඊළඟ ඒ වගේ තියෙන්නේ දෙවිවරු අහන ප්‍රශ්න මේකේ මේ සංගීතනිකායකේ ගොඩාක් දේශනා තියෙන්නේ දෙවිවරු එක්ක තියෙන සාකච්ඡා. දැන් ඉදිරියට ඒවා නම් ගොඩක් දීර්ඝ ඒවා තියෙනවා. ගොඩක් වැදගත් කරුණු අපි අපට අහපු නැති සමහරවිට අපි නොතේරුම් ගත්ත කාරණා ගොඩක් තියෙනවා මේකේ. ඊළඟට මේකේ තියෙන බික්කුණී සංයුත්තයක් ඒකෙදී ගොඩාක් ගැඹුරු අර්ථ රහත් තෙරණින් වහන්සේලා විග්‍රහ කරපුවා තියෙනවා. මේ පින්වතුන් අහලා ඇති සමහරවිට ওই සෝමා තෙරණිය ඊළඟට ඔයගේ ගොඩක් ඉන්නවා රහත් තෙරණිවරු වජිරා භික්ෂුණිය ගොඩාක් ගැඹුරු අර්ථ ඉස්මතු කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා අපිට කතා කරන්න පුළුවන් මේ දේශනාවලට යමු වුණාට පස්සේ. ඉතින් ඒ නිසා අපට මෙන්න මේ ආකාරයට බුද්ධ වචනේ තියෙන මේ කාරණා ඉගෙන ගන්න යමු වෙන එක අපි සියලු දෙනාටම මේ manussත්වයේ තුල ලබා ගන්න පුළුවන් සැබෑම වස්තුවක්. ඉගෙන ගන්න දේවල් අතර අග්‍රම වෙන්නේ මේ ධර්මයේ ඉගෙන ගැනීම. ඉතින් ඒ නිසා අපි අර මේ පිළිවෙලකට ධර්ම ඉගෙන ගන්න පටන් ගන්න ඕන නිසා තමයි මුල ඉඳලා මේක ඉගෙනගෙන පටන් අරගෙන යන්න. දැන් ධර්මය දන්න පිරිසක් හැටියට දැන් මම හිතන්නේ බුදුරන් වහන්සේගේ දේශනාවල ගොඩාක් ගැඹුරු කරුණු අපි කතා කරන්නේ. එතකොට ඒවා තියෙන්නේ මේ බුද්ධ වචනේනේ. එතකොට අපි මේ වචන වලට ඒ ධර්මයට යොමු වෙච්ච නිසා අපිට මේ බුදුරන් වහන්සේ මේ කියපු මේ කාරණා අහන එක මේ කාරණා ඉගෙන ගන්න එක අපිට සතුටක් ඇති වෙනට ඕනේ. මොකද බුදුරන් වහන්සේ මොකද්ද මේ කියන්නේ කියන කාරණා. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ ඉගෙන ගන්න කැමැත්ත, උත්සාහය, වීරිය ඇති කරගෙන ඒ ධර්මයේ තේරුම් ගන්න අපි මහන්සි ගන්නට ඕන. ඉතින් ඒ සඳහා ශ්‍රද්ධාව තව තවත් වර්ධනය කර ගැනීම සඳහා. ඒ තරක් නෙමෙයි සමහර කාරණා අපි ඉගෙන ගන්නකොට සසර බය මොන ජීවිතයක ගියත් ඒ ජීවිතයේ තියෙන ආදීනවේ මෙන්න මේක අපට වැටෙනවා. මෙන්න මේ ඇති කර ගැනීම පිණිසත් මේ උතුම් බුද්ධ වචනයන් උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න එහෙනම් ගිලම්පස විවේකයේ ගන්න පුළුවන් දැන් වෙලා ගිය නිසා ප්‍රශ්න අපිට පැයක් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න තියෙනවා නම් මේකටම අදාළ වෙන්න අවශ්‍ය නැහැ. මොකද අදත් සාමාන්‍ය කරුණු ටිකක්න කතා කරේ. මේ නිසා මොනවා හරි දහම් ගැටලු තියෙනවා නම් ඒක ලියලා දෙන්න නැත්නම් අහන්න. එතකොට අපට ඒකට උත්තර දෙන්න පුළුවන්. හොඳයි එහෙනම් ත්වන් සරණයි. ත්වන් සරණයි. අපි තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. විඥානයේ මනස යන තුන පිළිබඳව කෙටියෙන් පහදා දෙනමින් ඉල්ලා සිටින මේ පිළිබඳ වහන්සේ දේශනා කිහිපතාවක් ශ්‍රවණය කර ඇත. ඒ කියපු දේවල් හැරෙන්න වෙන දෙයක් කියන දෙයක්වත් නැහැ ඉතින්. <laughs> විඥානය කියන්නේ අවබෝධ කළ යුත්තා. මනස කියන්නේ සංවර කළ යුත්තා. සිත කියන්නේ වැඩි යුත්තා. විඥානයේ මනසසිත එක විදියකට විග්‍රහ වෙන එකකුත් තියෙනවා. දැන් ලෝකේ අපි කතා කරනකොට විඥානය කියවත්, මනස කියවත්, හිත කියවත් එකක් ගැනම තමයි අපට ලෝකෙදී හම්බෙන්නේ. අවබෝධය කරා යනකොට නම් හැබැයි මේකේ ක්‍රියාකාරීත්ව වෙන්වෙන් වශයෙන් හම්බෙනවා. දැන් මම ඒකට මෙහිම උදාහරණයක් කියන්නම්කෝ දැන් අපට කිසි දෙයක් ලෝකයේ තුල ඉඳලා ලෝකෙන් ඈතර වන දෙයේදී අපි තුල ලැබෙන අවබෝධය ලෝකේ තියෙන කාරණාවේදී කතා කරන්න බෑ එතනදි සිදුවෙන අවබෝධය වැරදි. ඒ කියන්නේ ඒ එතනදි සිදුවෙන අවබෝධයට දැන් එක වැරදි කියලා දැන් ඉන්න තැනින් කතා කරන්න බෑ අපට. දැන් මම හිතන්නේ මට ඔය ස්කයිප් සාකච්ඡාවකදී අහලා තිබ්බ ප්‍රශ්නයක් අර සාකච්ඡාවකදී වෙලා තිබ්බ කියලා මේ අපි දැන් කතා කරන පරයයි ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර දිට්ඨියට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටියක් කියනවා. එතකොට එහෙම එකක් කතා කරන්න බුදුරණවහන්සේ දේශනා කළා නෑ එහෙම එකක්. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර දිට්ඨියට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුරණවහන්සේ කියලා නෑ. ලෝකෝත්තර දිට්ඨියට ගිය කෙනාගේ අවබෝධයක් තියෙනවනේ. එයා එතන දකින්න කොනයක් තියෙනවා. අපේ තියෙන ලෞකික දිට්ඨියනේ. ඉතින් අපි ලෞකික දිට්ඨිය තුළ ඉඳලා ලෝකෝත්තර දිට්ඨිය කියන එකක් අපි තුළ ඇති නොවි අපි ලෞකික දිට්ඨිය එතන ඉඳලා බොරු කියලා හිතනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් හිතනවා කියන්නේ අපි ළඟට අතහරින්න මොකද්ද ලෞකික දිට්ඨිය. අපට දැන් හැඟීම තියෙන ලෞකික දිට්ඨිය අතහරින්න ඕනේ කියලා. නැති කරන්න ඕනේ කියලා. එයි මේ කොහොමද වැරදීනේ? එතකොට ඒ අපට දැන් ලෝකයේ ප්‍රත්‍යක්ෂයක් දැන් තියෙනවනේ. මේ ප්‍රත්‍යක්ෂය එතනින් එහා දෙයකට ගියාම එතෙන්ඩයි ඒ කාරණාවේ තියෙන වැරද්දක් හම්බෙන්නට ඕන නැත්තේ. දැන් මෙතන ඉඳලා අපි එතෙන්ඩ ගියාම මේක වැරදි කියලා හිතන එක වැරදි. එහෙම වුත් එයාට එතෙන් යන්න බෑ. දැන් එතෙන් යන්න දැන් ඉන තත්ත්වයේ ඉන්නට ඕනේ. ඉතින් ඒ නිසා දැන් කාලත්‍රය කතා කරනකොට කාලත්‍රයේදී අපට අතීත අනාගත වර්තමාන කියලා දෙයක් තියෙනවා. සමහර විග්‍රහ කරනවා අතීතෙකුත් නෑ අනාගතෙකුත් නෑ දැන් විතරයි. දැන් තියෙනවා කියලා විග්‍රහ කරන අතීතයක් තිබිලා. අනාගතෙකුත් තියෙනවා. කාටවත් කියන්න බෑ අතීතෙකුත් නෑ අනාගතෙකුත් නෑ දැන් විතරයි තියෙන්නේ කියලා. දැන් කියලා කතා කරන තැනම අතීතයක් තිබිලා අනාගතයකුත් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් කතා කරනවා. අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයක්. අනාගතය කියන්නේ නොපෙමිණිච්ච දෙයක්. එහෙම කතා කරන්න පුළුවන්. අතීතයක් නෑ අනාගතයක් නෑ නෙමෙයි. අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයක්. අනාගතය කියන්නේ නොපෙමිණිච්ච දෙයක්. එතකොට මේ දැන් කියලා දෙයක් ඔන්න දැන් හම්බ වෙනවා අපට. එතකොට දැන් හම්බුනේ අතීතයකුත් අනාගතයකුත් එක්ක අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් අනාගතේ නොපැමිණිච්ච දෙයක්. නමුත් දැන් නම් මොනේ අතීතයක් අනාගතයක් එක්කමයි. දැන් අපට සත්‍ය හොයන්න තියෙන්නේ දැන් මොහොතේ වර්තමානයේ. හොයාගෙන යනකොට මේ දැන් මොහොත නැහැ නෙමේ. පත්‍යුප්පන්න බව හම් වෙනකොට ඒ හම්බ වීමත් එක්ක මේ දේ මේකක්වත් ඉදින්නේ නැහැ. අතීතය අනාගතය වර්තමානයේ මේ ඔක්කොම ඉක්මවනවා ප්‍රත්‍යুৎපන්න බව හම්බ වෙන දැනදී. ඒක අපට හම්බ වෙන්නට ඕනේ. එතකන් අපි මේ වර්තමානයේ ඉන්නවා. හැබැයි අපි වර්තමානයේ ඉඳලා මේ මොහොතේ කියලා අපි මේ මොහොතක් පනවගෙන හැම වෙලෙම බෙද බෙදා බලුවොත් අපට හම්බ වෙන්නේ ඒකමයි තාම. ප්‍රත්‍යুৎපන්න බව හම්බෙච්ච තැනදී අපට අන්න මේ ඔක්කොම ඉක්ම වුණා. ඒ වගේ තමයි අපට සිත විඥානීය මායාව මේ සිත විඥානීය මනස කියලා අපට දැන් මූලිකව මේ ලෝකෙදී අපට යමක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන දේ අපි ඉස්සල්ලාම මූලිකව අපට ওই තුනම එකක් හිටන හම්බෙන්නේ. මූලිකව අපට හම්බෙන්නේ තුනම එකක් හිටන. මොකද අපිට වෙන් කරගන්න හැකියාව නැහැනේ. අපි දැන් මුලින් වෙන් කරන්න ගියාට අපි වෙන් කරන්නේ සංකල්පයක් හැටියට. අපට තේරෙන්නේ විඥානය කියලාත් අපි ගන්න හිත ඊළඟට මනස කියලාත් ගන්න එක, සිත කියලාත් ගන්න එක. නමුත් මේක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරගෙන යනකොට මන කියලා කියන්නේ ආයතනයක්. මනට ධම්ම ධම්මාරම්මන එනකොට වැරදි ධම්මාරම්මන එක නොයවන ගතියක් අපි කරන්නට ඕනේ. අන්න මනස සංවර කරගන්නට ඕනේ. මනයි ධම්මයි විඥානයි තුන එකතු වුණාම තමයි ලෝකේහා එකතු වීම තියෙන්නේ. එතකොට එහෙනම් මන කියලා වෙන මෙහෙකුත් තියෙනවා. විඥාන කියලා වෙන මෙහෙකුත් තියෙනවා. ඊළඟට සිත, කය, වචනයෙන් කතා කරන තැනදී ඇස කරනාසී දිවකය මන නෙමෙයි කතා කරන්නේ. සිත, කය, වචනය. එතන ක්‍රියාවට අදාළ වෙන්නේ සිතයි, කයයි, වචනයයි. එතකොට අපිට සිතෙන් පුළුවන් වැරදි දේවල් දුරු කරලා දැන් මානසින් සංවර කරන සිතෙන් පුළුවන් වැරදි දේවල් දුරු කරලා දුරු කරලා සිත එකම දෙයක් ඔස්සේ වර්ධනය කරගන්න. සිත වඩන. එතකොට ඔන්න ඔය විදිහට පర్యాయ තුනක් හම්බ වෙනවා. ඊළඟට තමයි විඥානය තියෙන්නේ අවබෝධ කරගන්න. සිතත් සිතත් අවබෝධ කරගන්න ඕනේ. විඥාණය අවබෝධ වුණා නම් ඔය ඔක්කොම අවබෝධ වෙනවා. දැන් පටිච්චසමුප්පාදය ඉගෙන ගන්නකොට පටිච්චසමුප්පාදේ මේ තුنين කතා කරනකොට මේ තුنين ඉස්තරලාම එන්නේ එදෙන්නේ මොකද්ද පටිච්චසමුප්පාදේ? විඥාණයනේ. මේ තුنين ඉස්තරලාම එදෙන්නේ විඥාණය. මොකද විඥාණය කියන එක මනට විතරක් පොදු එකක් නෙමෙයි. විතරක් ආවෙන එකක් නෙමෙයි. ඇහැට, කනට, නාසයට, දිවට, කයට ඔක්කොටම විඥානය අදාළයි. එහෙනම් මේ තුනෙන් අපිට සම්පූර්ණයෙන්ම වැරදි නැත්නම් මේ සසර පැවැත්මට යොමු කරන්න ප්‍රබලවම බලපාන දේ මූලිකවම බලපාන දේ පහළට ඇදගෙන යන්න මූලිකවම හේතු වෙන දේ තමයි විඥානය. අවිද්‍යාව තමයි මම මේ තුනත් එක්ක කතා කරා විඥානය. ඒකයි විඥාණයට මායාවක් කියනවා. විවිධ විග්‍රහ දෙන මනසට කියන්නේ වෙන විග්‍රහයක් මනසත් එක්ක කතා කරනකොට. මනසක් සිතක් කියලා කතා කරන සියලු දේවල් හම්බෙන්නේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක. දැන් මනසයි අරමුණයි දැන් අපි දන්නවා මජ්ජේ සූත්‍රය කතා කරනවා ආයතන යන්ත්‍රයක් මේ අධ්‍යාත්මික ආයතන යන්ත්‍රයක් බාහිර ආයතන බාහිර ආයතන යන්ත්‍රයක් විඥානීය මැද. ඒතර විඥානීය ආපු ඩිසයි අන්ත දෙකක් යමුනේ. දැන් හත්තිපදෝම සූත්‍රයේ කතා කරන්නේ ඇස ඇසක් තියෙනවා රූපක් තියෙනවා විඥානියාවේ නැත්තම් පේන්නේ නැහනේ. එහෙනම් මේ නොපෙනෙන අවස්ථාවට අපි පෙනෙන අවස්ථාව විග්‍රහ කළ යුතු නිසා නොපෙනෙන අවස්ථාව ඇස රූපේ තියෙනවා කියලා කතා කරන්නේ. කියවක තේරුණාද? දැන් පෙනෙන අවස්ථාව විග්‍රහ කරන්න ඕනේ. එහෙනම් නොපෙනෙන අවස්ථාව විග්‍රහ කරලා පෙන්වන්න ඒකේ ප්‍රකට කරලා පෙන්වන්න නොපෙනෙන දෙයක් පෙන්වන්නට ඕනේ. එතකොට නොපෙනෙන දෙයක් පෙන්නකොට ඒ අසරූපෙ තිබ්බ විඥානේ නැත්තම් පෙරුන්නේ. ඒක නොපෙනෙන දේ පෙනෙන අවස්ථාව විග්‍රහ කරලා පෙන්නන්න. එහෙම නැතෝ දැන් එකක් රූපයක් වෙනවා තියෙනවා කියලා අපට වෙන දෘෂ්ටි ගොඩ නගා ගන්න නෙමෙයි මේක උලුප්පලා පෙන්නන්න. පෙනෙනවා කියන එක පේන්නේ ලැබෙන්නේ ඇති වෙන්නේ කොහොමද කියන්නේ. අන්න ඒ වගේ අසරූපය වගේම තමයි මන ධම්ම. මනත් ධම්මත් කියන මේ දෙකක් මේ දෙකේ ක්‍රියාකාරීත්වයක් එකම අපට හම්බෙන දේ තමයි විඥානය. එතකොට දැන් මන කියන කතා කරනකොට මනට ඈදෙනවා ධම්ම. කොමත් මනත් එක්ක ධම්ම ඈදෙනවා. නමුත් අපිට මන වෙනම කතා කරන්න පුළුවන් මනස. ධර්මයේ වෙනස වෙනම කතා කරන්න පුළුවන්. එතන මේ දෙක එකට ඈදෙන්නේ විඥානයත් එක්ක. ඒ කියන්නේ මේ දෙකේ ක්‍රියාකාරීත්වයේ ඇති වෙන්නේ විඥානයත් එක්ක. එහෙනම් මේ විඥාන නැත්තම් මේ දෙක ක්‍රියාකාරීත්වය එහෙනම් ප්‍රබලවම බලපාන කාරණාව තමයි මොකද්ද? මේ විඥානයේ ක්‍රියාකාරීත්වය. මනසට අරමුණු එන දේවල් හොඳ ඒවා තියාගෙන නරකේව අයින් කරන ප්‍රතිපත්තියක් බුදුරණවහන්සේ දේශනා කරනවා. සංවර කරන්න. ඊළඟට මනසයි අරමුණයි විඥානයයි මේ තුනම කැටි වුනහම අපි හිතනවා කියනවනේ අපි හිතනකොට දැන් අපට හිතෙනවද අන්න මනසට ආවා අරමුණ විඥානිය ආවා මේ තුල එකතු වෙලා හිතන්නේ කියලා අපට හම්බෙන්නේ නැහනේ. අපට හිතන එක හම්බෙනවනේ. අන්න සිත. අපට මේ කියන්නේ සිතින් කර්මයක් කරනවනේ. සිත කියන්නේ දැන් බුදුරණවහන්සේ දේශනා කරනවා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. එතන මනෝ කර්ම කියලා එතන මනෝ සංචේතනාවත් එක්ක එන තැන ඒ විග්‍රහ කරන්නේ. අර මූලික තැන නෙමෙයි මනෝ සංචේතනාවත් එක්ක. එතකොට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මනෝ කර්මයේ තුල චිත්ත කියන කාරණාව චිත්ත සංස්කාර කියන එක තමයි මූලිකව විග්‍රහ කරලා පෙන්නන්නේ සංස්කාරයට කතා කරන කාය, වචී, චිත්ත. ඊට පස්සේ තමයි මනෝ කර්ම කියලා දැන් මනසින් අපිට මනෝපබංගමා ධම්ම මනසයි හැම දෙයකටම පෙරටුවන්නේ. එතකොට ඒ එතන විග්‍රහ කරලා පෙන්වන කාරණාවේදී අර ආයතන බෙදීමකි මන වෙනව ධම්ම වෙනව කියලා එහෙම විග්‍රහයක් නෙමෙයි එතන කතා කරන්නේ. දැන් ධම්මපදයේ ගාථා විග්‍රහ කරන මනසමයි හැම දෙයකටම පෙරටුවන්නේ මනසින්මයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. එතකොට එතන මේ සසර පැවැත්මේ පුජ්‍යලය ගොඩනගෙන ආකාරයනේ. ඒක චේතනාත්මකව කරන චිත්ත කියන කාරණාවෙන් චිත්ත සංස්කාර කියන කාරණාව චිත්ත සංස්කාර හැම වෙලෙම කතා කරන්නේ එක දෙයක් එක විග්‍රහ කරනකොට මනෝ කර්මය කියනකොට මේක ඔක්කොම ඕරලා ගිහිල්ලා මනෝ සංචේතනාව කියනෙත් එකයි ඇස කන නාසය දිව කය මන ඔක්කොගෙම දේවල් අරගෙන ඒ හැම දෙයක්ම ඔස්සේ කල්පනා කරනවා. අන්න ඒක මනෝ කර්මයක් වෙනවා. මනෝ සංචේතනාවක් වෙනවා. හැම දෙයක් හැම දෙයක් එකම ගන්න. ඇසින් රූපයක් දැක්කට පස්සේ මේ රූපේ මගේ, මේක මට ආйти, මේ කෝපේ මගේ, මට ආйти, මම වතුර බොන එක කියලා දැන් ඒකත් මේක මම තියාගන්න ඕනේ. මෙන්න කෙනෙක් ඇල්ලුවොත් එහෙම අන්න ප්‍රශ්නයක්. එමේ මම එහෙන් දැක්කද ඒත් එක්ක දැන් මනෝ කර්මයක් කරන්නේ. ඔන්න කෝපේ බින්දෙනවා සද්දයක්. මයි කෝපේද බින්දුනේ? කවුද බින්දේ? අන්න කනට ඇහිච්ච දේත් එක මනෝ කර්මයක් සිදු වෙනවා. එතකොට ඒ සිතෙහි සිත කියලා කර්මයක් කරන්න මා තුළ පුජ්‍යලත්වයෙන් ගොඩ නැගිච්ච දෙයක්. එතකොට අවබෝධය කරා යනකොට සිත කියන කාරණාවත් මනස ආයතනයක් කියනකොට ධම්මාරම්මණියත් එක්කත් විඥානීය මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය උලුප්පල දෙන කාරණාවත් එක්ක හම්බ වෙනවා අපිට හැබැයි තේරණ කාරණා ළඟ අපි හිතමු මම අර කාලත්වය ගත්තෙත් ඒකයි දැන් අපට තේරෙන්නේ මුලින්ම මේ ඔක්කොම එකක් හැටියට. දැන් ආසතන සූත්‍රය බුදුරණහසේ පුතඥයට කියනවා පුතඥයට. පුතඥය නම කියනවා පුතඥය මේ බොහෝ කාලයක් වෙනස් වී පවතින සිත කය මේ සිත විඥානයේ මනස කියන දේ මම කියලා ගන්නවා. කයට කලකිරෙනවා. කාටද කියන්නේ? දැන් පුතඥයට අය කියන්නේ. පුතඥය මේ කයෙහි විනාශයක් දැකලා කලකිරෙනවා. නමුත් සිත මනස විඥානය කියන දේ පුතඥයට හම්බෙන්න කොහොනේ? ඒකට කලකිරෙන්නේ නැහැ කියනවා. නමුත් පුතඥයට මම කියනවා කය මම කියලා ගන්න කියනවා. මොකද ඒකට හේතුව කය තියෙනවා පේනවා. අවුරුදු 10ක් 20ක් 50ක් 100. නමුත් හිත කය හිත විඥානයේ මනස කියන කාරණාව එහෙම තියෙන එකක් නෙමෙයි කියනවා. ඒක කියන්නේ කාටද? පුතඥයාට. පුතඥයා කොහොමද කියන්නේ? පුතඥයාට පුතඥයාගේ දර්ශනීයට පුතඥයා කය ආරෙහිම හිතනවා. නමුත් පුතඥයාටම ගෝචරයි දැන් දැන් හිතන එක නෙමෙයි ළඟට. ආයතනික ආය වෙනස් වෙලා යනවා. හැම වෙලෙම මේ හිත කියන එක මොහොතක් පාස වෙනස් වෙලා. ඒක පුතඥයාට ඒක ගෝචරයි. පුතඥයාට වෙන්නනවා. කය මම කියලා ගන්න. මොකද කය තියෙනවා පේනවා. හිත ගන්න එපා. හිත එහෙමවත් තියන්නේ නැහැ කියන්නේ. ආර්ය ශ්‍රාවකයාට වෙනම විග්‍රහයක් දෙන්නේ. ඔය එකක්වත් නෙමෙයි. එතකොට අර පුතඥයාගේ මේ ලෝකයේ ඉන්න කෝණේ ලෝකයේ අයිති කෝණේ. නමුත් ආර්ය ශ්‍රාවකයා හොයනකොට පටිච්චසමුප්පන්න බව හොයාගෙන යන තැනදී මේ වගේ එකින් එක ප්‍රත්‍ය හම්බ වෙන්නට ඕනේ. විඥානීය නාම රූප ප්‍රත්‍ය, ආයතන නාම රූප ප්‍රත්‍ය ඊළඟට සිත කියන කාරණාවට නැත්නම් අපිට මේ චේතනාවක් ගොඩනගෙනවා කියන්නේ පටිසම්පාද සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ඒක ඇහෙන් දකින්න දෙයට අදාළයි. කනෙන් අහන දෙයටත්, ඇහෙන් දකින කොටත්, කනෙන් අහන කොටත්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් මේ හැම දෙයකින්ම ගන්න එකත් එක්ක සිතේ ක්‍රියාකාරීත්වය ගොඩනගෙනවා. දැන් අපි අපි ගොඩක් කුරු වෙලා ඉන්නවනේ ඇහැයි මනසයි සම්බන්ධ කරන්නේ. නමුත් ඇහැයි මනසයි සම්බන්ධ කරනට වඩා මේ බුදුරණවහන්සේ දුන්න පරියාය තුළ පෙන්වන මනෝ සංචේතනාවත් එක්ක මේ වෙනම සිතේ ක්‍රියාකාරීත්වයක් කියන කාරණාව. ආයතනයක් හැටියට කතා කරනකොට ඇහැ වගේමයි මන ආයතනයක් කියන එක. ඒ දෙකම ඇහැ යම්සේ විග්‍රහයක් වෙනවද මනසත් ඒසේමයි විග්‍රහය. ඇහැටත් මනසටත් මේ හැම එකටම මනෝ සංචේතනාවක් හැටියට කතා කරන තැනදී සිත විසින් අපි මේ ගොඩනගාගත්තදී අන්න ඒ අනෝචේතනා පහළ කරගන්නවා. මනෙත් එහෙමයි. දැන් අපට ඇහැට නම් මේක අපට තේරෙන්න තියෙනවානේ බාහිරයි මමයි කියලා. මනට ධම්මයි මනයි පේන්නේ නැහනේ අපට. ඒක නිසා තමයි අපට මේක තේරුම් ගන්න අමාරු. ඇහැට නම් ඇහැයි රූපය කියලා අපට සාමාන්‍යයක් හම්බෙනවා. නමුත් අපට හම්බෙන්නේ හුදු ඇහැයි හුදු රූපයයි කියන එක නෙමෙයි අපට හම්බෙන්නේ ඇහැ රූපයෙන් කියලා නෙමෙයි අපට හම්බෙන්නේම ඇහැ රූපය මනෝ සංචේතනාවෙන් චේතනාත්මකව ගොඩනගාගත්ත ලෝකයක් එකයි අපිට මේ රූපය කියලා වෙන් කරගෙන තියෙන්නේ. ඇතුළු ඇහැ කියන ආයතනයයි රූපේ කියන ආයතනයයි වෙන් වශයෙන් කළා නෙමෙයි. අර ඔක්කොම ගොඩනගනට පස්සේ අපිට මේ ටික හම්බලා තියෙනවා. ඉතින් ඒ නිසා අපට අපේ නුවණ වර්ධනය වීමත් එක්ක අපි තුළ මේ ක්‍රියාකාරීත්වයේ ක්‍රමානුකූලව වැටහෙන්නට ඕන. ඒ කියන්නේ විඥානය කියන කාරණාව අපිට මායාවක් එක්ක ඒ මායාව තුළින් හම්බෙච්ච දෙයක් තමයි විඥාන ක්‍රියාකාරීත්වය එක්ක හම්බෙච්ච දෙයක් තමයි මේ ඇස පේනවා ඇහැට. ඒක රූප සංඥාව. ඔන්න ඇහැට පේනවා රූප සංඥාවක් එක්ක පේන දේ කෝපය. මිරිගුවක් වෙනවා. අර විඥානි මායාවෙන් හම්බුනේ. මනට එන ධම්ම මිරිගුවක්. සංඥා මන ධම්ම සංචේතන. ධම්ම සංඥා. අර මනෝ මනෝ විඥානීය නැත්නම් මානසික විඥානීය ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට එහෙනම් මේ කාරණා තුන අපට ඒ ඒ පරයයන් කල්පනා කරන්නට තේරුම් ගන්නට පුළුවන්. තවත් අපි ඉදිරියේදී තව ඉතින් ඔය ගැන කතා කරමු. පටිච්චසමුප්පාදයේ සලායතන හා පුජ්‍යලයකගේ ඇස කන නාසය දිවකය මනස සැලකිය යුත්තේ කෙසේද? ಜಾති අන්ධයෙකුට කාම ලෝකී ආයතන හයම තිබෙන නිසා නෑ ජාතියන් දෙයකට ඇහැ ඔව් ඒක ලෝකයේත් එක්ක ලෝකේ කතා කරන තැනදී ඇහැ කතා කරන්න පුළුවන්. නමුත් සලායතන පටිච්චසමුප්පාදයේත් එක්ක ආයතන නෑනේ. ආයතනේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. ජාති අන්දේකට, ජාති බිහිරේකට ඒ කාටවත් කන කියන ආයතනය හෝ ඇහැ කියන ආයතනයේ ක්‍රියාකාරීත්වයක් නෑ. හැබැයි ලෝකයේත් ඇහැ කියන කතාවක් කතා කරන්න අමාරුයි. මොකද ඇහැ කියන්නේ මස්ගුලියටත් ඇහැක ක්‍රියාකාරීත්වය ගොඩනගච්ච දෙයක් තියෙනවා. දැන් අපේ මේ එක එක තැන්වල මස්ගුලි තියෙනවානේ. ඇඟේ, අතේ, පයේ ඒකට ඇහැයි ක්‍රියාකාරීත්වය දෙන්නේ නැහැ. එතකොට අන්ධයාගේ ඒ ඇහැක ක්‍රියාකාරීත්වය තිබිය යුතු ඒ මස්ගුලිය නෑ. ඒකත් නෑ. ඒ කියන්නේ ඇහැක ක්‍රියාකාරීත්වය තිබිය යුතු මස්ගුලියක් තියෙනවනේ. අපි ඇහැ කියලා ඉවහාර කරන ඒකත් නෑ. ඒක සාමාන්‍යයෙන් අපි මේ හං කෑල්ලක් නැත්නම් වෙන තැනක තියෙන මස් කෑල්ලක් වගේ තමයි. මොකද අර ඇහි ක්‍රියාකාරීත්වය නැහැ. එහෙනම් එයාට ඒ ඇහැ කියන ලෝකයේ විවහාරයෙන් පවා ඒ ඇහැ කියන කාරණාවක් කතා කරන්න බෑ. මොකද ඒ කතා කරපු අපිට පේන්න තියෙන ඒ අපි දැන් ඇහැ පිහිටලා තියෙනවා කියන කතා කරපු තැන තියෙන්නේ ලෝකයේ අපි ඇහැක ක්‍රියාකාරීත්වයකට අදාළ යම් මේ නහරවැල් මස් අනම්මනම් ඒ වගේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් ඒකත් එයාට හරියට පිළිහිලා නැහැ. ඒ නිසා ඒකට ඇහැ කියලා කොහොමවත් යොදන්න බෑ. ලෝකේවත්. ඉතින් ඒ නිසා පටිච්චසමුප්පාදයේදී සලායතනේ විග්‍රහ කරනකොට මේ සලායතනේ විග්‍රහ කරන්න ඉතින් ආයතන හයකම ක්‍රියාකාරීත්වයක් අපිට තියෙනවානේ. එතකොට අපිට එකක පැවැත්ම දැන් බුදුන් වහන්සේ මට මතක ලෝක සූත්‍රයක එකින් එක විග්‍රහ කරනවා. එක එක එක ආයතනය මුල් කරන් පටිච්චසමුප්පාදේ. දැන් පටිච්චසමුප්පාද සමස්තයක් විග්‍රහ කරනකොට මේ හැම එකක්ම හට ගන්න ටිකනේ මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ඔන්න ඇස රූප විඥාන එකතු වීම එක වෙන්න වෙන වෙනම පටිසමුපාද විග්‍රහ කරනවා. ආයි කන ශබ්ද විඥාන එකතු වීමත් එක්ක. නාසය ගන්ධ විඥාන එකතු වීමත් එක්ක. දිව රස විඥාන එකතු වීමත් එක්ක. කය පහස විඥාන එකතු වීමත් එක්ක. මන ධම්ම විඥාන එකතු වීමත් එක්ක. එතකොට එකින් එකට පටිසමුපාදේ ක්‍රියාකාරීත්වය. ඇතුළ මේ හයම එකට හට ගන්නව නෙමෙයි. මේ හයට ඒ ක්‍රියාකාරීත්වයත් එක තියෙනවා. එතකොට එහෙනම් සලායතන දැන් අපි හිතමු මනුස්ස ලෝකේ අන්දයවන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ. ආ ආරූපාවචරම කතා කරලා බැලුවා. අසඤ්ඤ කතා කරලා බැලුවා. පහක්ම නැහැ. ඇස කන නාසය දිව කය කියන එකක්වත් අරූප කියනකොට නේව සංඥා නා සංඥායතන කියනකොට කිසිම දෙයක් කතා කරන්නේ මන ආයතනයත් එක්ක ගත්ත නැති කිංචි නැත්නම් ඇත්තෙත නැත්තිත් නැහැ කියන ඒ ආරම්මණයම විතරයි වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒත් පැවැත්මමයි. එනම් පැවැත්ම කතා කරනකොට මේ ආයතන සලායතන වලදී මේ ආයතන ක්‍රියාකාරීත්වය මොකක හෝ ක්‍රියාකාරීත්වයක් අදාළයි. මනුස්ස ලෝකේ අපි එනකොට දිව්‍ය ලෝකයේදී ඔන්න අපට මේ හයම හම්බ වෙනවා. සමහර අයට අඩුලු හුඩුකම් හම්බ වෙනවා. බ්‍රහ්ම ලෝකවලදී විශේෂයෙන් අරූපාවචර කතා කරනකොට රූපාරම්මණයේ රූපය ඇල්ලීම කොහොමත් නැහැ. ඒක බාහි ආධ්‍යාත්මික කය කය කියන කාරණාවත් ඇල්ලීම නැහැ. බාහිරින් පුජ්‍යලට ගෝචර කාරණාවක් නැහැ. මනායතනයත් එක්ක තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඒක ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ මේ සලායතන ක්‍රියාකාරීත්වයේ තියෙන හැබැයි මනායතනයත් එක්ක. මොකද එකින් එකට පටිච්චසමුප්පාදයේ ක්‍රියාකාරීත්වයේ තියෙනවා. අවිජ්ජා සංකාර සංකාර කියන කොටත් කය වචනය සිත තුනක් තියෙනවානේ. අපිට එකක් හම්බුනවනේ දැන් පටිසම්පාදේ සංචේතනා සූත්‍ර විග්‍රහ ගන්න. කායේවා භික්ඛව සති කායේවා භික්ඛව සති කාය සංචේතනා හේතු uppajati ajjattang sukha dukkha. ඔන්න පටිසම්පාද එක විදියට. කයක් ඇතයි කියලා ගත් කල්ලි කාය සංචේතනාවෙන් ආද්‍ය සබදුක් හට ගන්නවා. වචනයක් ඇතයි කියලා ගත් කල්ලි වචී සංචේතනාවෙන් ආද්‍ය සබදුක් හට ගන්නවා. මනසක් ඇතයි කියලා ගත් කල්ලි මනෝ සංචේතනාවෙන් ආද්‍ය සබදුක් හට ගන්න මේ එකින් එක විග්‍රහ කරනවා. එතකොට කාම භවය කියනකොට ඒ භවයට අදාළ විග්‍රහය තියෙනවා. එතකොට එහෙනම් ඒක අපි දැන් යොමු වෙන ස්වභාවයත් එක්ක තමයි ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. ඔක්කොටම පොදු සමස්ත විග්‍රහය තමයි බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාදේ කරුණ ටිකේදී විග්‍රහ කරලා පෙන්වා දෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕ එක ආයතනයක් තිබ්බනම් එයාට ඒ සතර පැවැත්ම එහෙමම තියෙනවා. අනිත් ආයතනෙ ලබන්න ලෝකික ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කල්පනා කරනකොට කාම ලෝකෙ ඉපදිච්ච කෙනාට අන්න අර ඇස් ලැබෙන්න පින කරලා නැහැ. පහන් දීලා නැහැ. ඒක ඒ කියන්නේ ඒ කියන්නේ අනික් අයට එළිය දෙන්න මොනවා හෝ තියෙනවනේ ඒකට අදාළ දෙයක් එයා එක්කෝ අනික් අයගේ දාලා විනාශ කරලා. දැන් අර චක්කපාල සන්නාසීම අන්දෝනේ අර වෙන දේවල් කලින් ජීවිතේ කරපු කර්ම විපාක. අන්න වගේ විපාකයන් නිසා කාම ලෝකයට ආවට පස්සේ කාම ලෝකේ ලැබිය යුතු හැලෙන්න වාසනාවන්. එවැනි අයට ධර්මය කරා යොමු වෙන්න තියෙන සම්භාවිතාවේදී අනිත් අයට වඩා පහසු අඩුයි. දැන් එහෙන් බලන්න බෑනේ. මේ දැන් අපිට දැන් පොතක් බලන්න බෑ ධර්මික නම්. කනත් ඇහෙන්නේ නැහැ කියලා. එයාට ගොඩක් අමාරුයි. මොකද එයාට කිසි දෙයක් ඇහෙන්නේත් නැහැ. මොකද අනිවාර්යයෙන්ම ඇහැට වඩා කනෙන් ඇහෙන දේ ගොඩාක් ප්‍රබලයි ධර්මය අවබෝධ කරා යන්න. මොකද තව කෙනෙක් විග්‍රහ කරලා දෙන දේ අහගන්නට. ඉතින් ඒ නිසා ඒක ලබන්නට පින නැහැ. ඒක කර්ම විපාකයක් එක්ක Tamanට නොලැබෙන ගතිය. නාම සූත්‍රයේ කිස්මා බිහියෝන විජ්ජති. එතන කියන්නේ ඒකට වඩා තව දෙයක් තියෙනවද කියලා. බිහියෝ කියන්නේ වඩා වැඩි. ඒ කියන්නේ දැන් මොකද්ද යටපත් කරගෙන තියෙන්නේ කියලා අහනවා. ඒ තමයි නාමය යටපත් කරගෙන සියල්ල යටපත් කරන් තියෙන නාමය. මේ දේටත් වඩා කිමකින්ද? කියන්නේ මේට වැඩියෙන් යමකින් තියෙනවද? ඒ කියන්නේ මේකටත් වැඩියෙන් යමකින් ඒ කියපු දෙයටත් එහා ගියපු තව ඊට වඩා ගියපු දෙයක් තියෙනවද? අන්න ඒ තරම් විග්‍රහ කරනවා නාමයට වඩා එහා ගියපු දෙයක් නැහැ. නාමයේම නාමයට එහා ගියපු දෙයක් නෙමෙයි තියෙන්නේ. නාමයමයි තියෙන්නේ. බිහියෝ කියන එකේ තේරම ඊට වඩා ගියේ. කියන්නේ එතනටත් ඉස්සරහට ගියේ. කාරණාවක් තියනවාද කියන කාරණා මේ වැඩියෙන් නැද්ද? ඒ කියන්නේ එකට වැඩියෙන් දෙයක් නැද්ද කියන. ඒ කියන්නේ නාමයට වැඩියෙන් දෙයක් නැද්ද කියන කාරණාව. නාමයට වැඩියෙන් දෙයක් නැහැ. නාමයෙන්ම තමයි තියෙන්නේ. නාමයෙන් වශයෙන් තමයි ගියේ. නාමයට වැඩියෙන් දෙයක් වැඩියෙන් ගිය දෙයක් නැහැ. බිහියෝ කියන්නේ ඒකට වැඩියෙන් ගියාද කියන කාරණාව. ආගම් ගැන විශ්වාසයක් නැති කෙනෙක් නමුත් ගුණ ගරුකම් දිව්‍ය ලෝකෙ ඉපදිය හැකිද? මෙහෙමයි. ආගම් කියන්නේ ඇත්තරම ආගම් කියන්නේ එක එක්කෙනාගේ මතවාදයක් ගොඩනගච්ච දෙයක්. බුදුරණවහන්සේ ධර්මයේ ආගමක් නෙමෙයි. එතකොට අනිත් හැම එකක්ම තියෙන තව කෙනෙක් කියපු දෙයක්. එතකොට ලෝකයේ ඇත්ත දැන් ආගමක් අදාළ නෑ එතකොට. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දෙයකට යොමු වීම. දැන් අපි හිතමු අපේ බුදුරයන් වහන්සේගේ ශාසනය අතහැරලා දාමුකෝ. බෝධිසත්වයෝ හිටියානේ කලින් ජීවිතවල. ඒ කියන්නේ මනුස්ස ලෝකේ කලින් ජීවිතේ බෝධිසත්වයෝ හිටියා. ඒතර බුද්ධ ශාසනයක් නැහැ. හැබැයි වෙන එක එකා ගන්න තියෙනවා. හැබැයි මේ බෝධිසත්වයෝ අර වැරදි දෘෂ්ටි තියෙන ආගමකට ආගමකට ගිහිල්ලා නැහැ. හැබැයි ಗುಣධර්ම තියෙන ලෝකයේ හොඳ නරක තේරුම් ගත්ත සත්‍ය ජීවිතයක් ගත කරනවා. ඉතින් එයා සුගති යනවා. එතකොට ආගම කියලා දැන් අද ආගමක් කියලා ගොඩක් වෙලාවට අපි යොමු වෙන්නේ තව කෙනෙක් ගොඩනගාගත්ත දෙයක් නේ. දෙවියන් වහන්සේ මැව්වා කියන්නේ ඔන්න කොටසක් මවාගත්ත දෙයක්. නැත්නම් බ්‍රහ්මයා මැව්වා කියන්නේ තව කොටසක් මවාගත්ත දෙයක්. ඉබේ හටගත්ත කියන්නේ තව කොටසක් මවාගත්ත. එතකොට මෙන්න මේ කරුණු ටික එක බලනකොට ඒ ඒ ඒ ඒ කෙනාගේ දෘෂ්ටි කෝණයට යොමු වීමක්. බුදුරන් වහන්සේගේ ධර්මයේ ආගමක් නෙමෙයි. ක්‍රිස්තියානි කෙනාටත් එකයි, මුස්ලිම් කෙනාටත් එකයි, දෙමළ කෙනාටත් එකයි, නිගණ්ඨයටත් එකයි, කාටත් එකයි. ඒ කට්ටිය ආගම් වලට කොටු වෙලා. එක එක දවස් වලට කොටු වෙලා. බුදුරන් වහන්සේ පෙන්වන්නේ හැම හැමෝගෙම සත්‍ය. එතකොට යම් කෙනෙක් කිසිම ආගමකට කොටු වෙන්නේ නැතුව අපි හිතමු දැන් මේක කතා කරන්න පුළුවන් බුද්ධ දර්ශන ඉති කාලේ විතරයි. මොකද හේතුව බුදුරන් වහන්සේ පෙන්වපු දේ ආගමක් නෙමෙයි සත්‍යයක්. අපිට බුදුරණවහන්සේ පෙන්වපු කාරණාව ලෝකෝත්තර එකත් අතහැරියා කියලා ලෞකික කාරණාවක් පෙන්වනවනේ. එතකොට එහෙනම් බුදුරණවහන්සේගේ පැත්තට යමු වෙනවා ආගමක් හැටියට නෙමෙයි සත්‍ය හැටියට. අන්නේ සත්‍ය වැඩපිළිවෙල තුල හිටියනම් එයා අනිවාර්යයෙන්ම සුගති යනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් කියන කාරණාව නෙමෙයි මේ හොඳ කර්ම නම් කරන්නේ ඒ කර්ම හේතුවෙන් එයාට සැප විපාක ලැබෙනවා. අතීත ජීවිතයේදී අපිට තේරුම් ගන්න බෑනේ. හැබැයි වෙන ආගමක් කියන තැනදී දැන් අපි හිතමු පුජ්‍යල 10ක් ගත්තා. 10න් ඉන්නවා කියමුකෝ දැන් මේකට ඇත්තටම බෞද්ධ දර්ශනය ගන්න බෑ. මොකද බෞද්ධ දර්ශනය කියන කාරණාව අද අද තියෙන එක ආගමක් ඒක ඇත්ත. අද බෞද්ධ දර්ශනයේ බුදුරන් වහන්සේ ධර්ම කියන්නේ ආගමක්. එතකොට අපි හිතමු යම් කිසි පුජ්‍යලයේ 10 දෙනාගෙන් 5 දෙනෙක් ඉන්නවා එක එක ආගම් වලට ගිහිල්ලා. එතකොට එයාලා අන්‍යාගම්කාරී මිත්‍යා දෘෂ්ටිකයෝ. තව කෙනෙක් ඉන්නවා බුද්ධ ආගමේ. එයත් ආගමක ඉන්නවා. හැබැයි ආගමේ හිටියත් එයත් හරි දේ කරනවා නම් හරි. හරි වැඩපිළිවෙල. තව එක්කෙනෙක් කියන්නේ ලෞකික දිට්ඨිය පැත්තේ. තව එක්කෙනෙක් ඉන්නවා ආගමක නැහැ කිසිම ආගමක් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි ලෝකෝත්තර මාර්ගයක් නැහැ. මොකද ලෝකෝත්තර මාර්ගයට යොමු වීමත් එක්ක තමයි හරියටම බුද්ධ දර්ශනයට යොමු වෙන තැන. අනිත් කාරණාව ලෝකෝත් ලෞකික දේ සම්පූර්ණ බුද්ධ දර්ශනය ලෞකික දේ බුද්ධ දර්ශනය තුළ විතරක් නැතුවක් තියෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් කිසිම ආගමකට යොමු වීමක් නැහැ. හැබැයි ලෝකයේ ඇත්ත. ලෝකයේ ඇත්ත කියන්නේ පිනපව, කුසලය, අකුසලය, හොඳ නරක, ගුණ ධර්මත් එක්ක ජීවත් වෙනවා. එතකොට එයා එහෙම කෙනෙක් සමහරලාට ඉන්න පුළුවන් අර බුද්ධ ආගමේ නැතුව. කියන්නේ බුද්ධ ආගම කියන කෙනාට වඩා ශ්‍රේෂ්ඨ. හැබැයි බුද්ධ දර්ශනය කියනකොට බුදුරන් වහන්සේගේ මේ සත්‍ය දර්ශනයේදී අර ආගම් බෙදෙන ඒ ඒ කෙනා අර ඕනම ආගමක ඉන්න පුළුවන්. හැබැයි ඒ දර්ශනය අතහැරෙනවා ඒ ඒ ආගමේ දර්ශනය අතහැරෙනවා බුදුරන් වහන්සේ පෙන්නපු තමාතුර සත්‍ය දර්ශනයට මුණා. ඒක නිසා මේ මේ කාරණාව අපිට කතා කරන්න පුළුවන් ඉන්නේම ඇත්තටම මේ අද කාලේ බෞද්ධ දර්ශනයක් ඇහෙන කෙනෙකුට කිසිම ආගමකට යොමු නොවි ඉන්නකොට එයා බුදුරන් වහන්සේගේ දර්ශනය ඇත්තයි කියලා පිළිගන්නවා. යොමු නොවි හිටකිරි. මොකද බුදුරන් වහන්සේ පෙන්නපු දර්ශනය සත්‍ය. ඒ නිසා අනිවාර්යෙන් එයා එකට යොමු වෙනවා. මේ ලෝකේ තුලත් යොමු වෙනවා ලෝකෝත්තර මාර්ගයක්. කොහොමද ඒක නුවණත් එක්ක යොමු වෙන්න තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයක් නැති කාලෙක ඇත්තටම අනිත් ආගම් තියෙනකොට ඒ ආගම් එක්කටවත් බැඳිලා නැහැ. මොකද යාගම් ඔක්කොම තියෙන දෘෂ්ටි. බුදුරණවහන්සේ වෙන්නපු දර්ශනය විතරයි සත්‍ය තියෙන්නේ. ඒක ආගමක් නෙමෙයි. ඒක දර්ශනයක්. ඒක සත්‍යයක්. අවිජ්ජාපච්චය සංඛාරයේදී සංඛාර යෝනිසමනසිකාරයට ලක් කරන හැටි පහදා දෙන්න දරුවන් සරණයි. සංඛාරය කියන කාරණාව යෝනිසෝ මනසිකාරයට ලක් කරනකොට නුවණින් විමසන තැනදී හම්බ වෙන්නට ඕන නැත්තේ සංස්කාරයේ ප්‍රත්‍ය කුමද්ද නුවණින් විමසනවා කියලා කියන්නෙම යෝනිසෝ මනසිකාරය කරනවා කියලා කියන්නෙම සංස්කාරය කියන්නේ මොකක්ද කියලා හොයන එක. දැන් සංස්කාරය කියලා මොකද්ද කියලා හොයනකොට අපිට ඉස්සල්ලාම සංස්කාරය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නට ඕන. අන්න එතනදී බුදුරණවහන්සේ විභංග සූත්‍රය පැහැදිලි කරනවා කාය, වචී, චිත්ත, සංකාර තුන. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන විග්‍රහ කරන පටිච්චසමුප්පාද විග්‍රහය. එතකොට එහෙනම් මෙන්න මේ කාරණාව අපට ප්‍රකට වෙන තැන. මේක ඇත්තටම අපට පටිච්චසමුප්පාදයේ ඕනම අංගයක්. මම හිතන්නේ දා පටිච්චසමුප්පාද විග්‍රහයේදී මම පැහැදිලි කරා ඕනම අංගයක් අපි ගන්නවා විමසන්න. විමසන්න ගන්නේ අපට ඒක තුලින් නිර්වචනයක් වෙච්ච තේරිච්ච කාරණාවක් පාදක කරගෙන. එක්කෝ ස්පර්ශය නිසා සලායතන නැත්නම් අවිජ්ජා නිසා සංකාර. නැත්නම් උපාදාන නිසා භව. එතකොට අපිට මේ निराවුල් වෙච්ච අපිට දැන් ගෝචර කාරණාව. දැන් කාය සංකාර, වචී, චිත්ත සංකාර කියලා අපි ගත්තහම අපට හම්බ වෙන්නේ දැන් බුදුරණවහන්සේ දේශනා කරන්නේ කායව පටිබද්ද වචී වාචාය පටිබද්ද මනේ පටිබද්ද සිතහා පටිබද්ද මෙන්න මේකත් එක විග්‍රහ කරලා එතන පැහැදිලි කරලා පෙන්නනවා මූලික කාරණා. එතන ඒක වචනින් කියන්නේ මූලික කාරණාවක් විග්‍රහ කරන්නේ ඒක වචනින් තියෙන්නේ. එතකොට මෙන්න මේක ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න යනකොටම අපට සාමාන්‍යයෙන් කායික සංස්කාරයේ මූලිකව හම්බෙච්ච ආස්වාස ප්‍රස්වාසය කතා කරනකොට මේක හොයන්න යනකොට අපට ලැබිච්ච කෝණයක් එක්ක අපට හම්බ වෙනවා කයයි පහසයි. ඒ ආස්වාය පහසයි කයයි පහසත් එක්කනේ හම්බුනේ. මෙන්න මේක හොයාගෙන යනකොට අපට උපාදාන ටික හම්බ වෙනවා. ඊළඟට භව කියන කාරණාව මේ හැම එකක්ම හම්බ වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේම හම්බ වෙනවා. හැබැයි අර අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය පුජ්‍යල පුජ්‍යල රාමුව ඉක්මවලා ප්‍රඥා චක්කුසයට දර්ශනයක් එනවා. අපි හොයන්න යනකොට ඔය ඕනම කාරණාවක මම ඒ කිව් එක තේරුම් ගන්න. අපි හොයන්න යනකොට එක්ක අවිජ්ජාව, එක්ක සංඛාර, එක්ක විඥාන, එක්ක නාම රූප, එක්ක සලආයතන, එක්ක පස්ස, එක්ක වේදනා, තණ්හා, උපාදාන, භෝජා, ජරාමන ඕනම එකක්. මේ හැම එකක්ම ගන්නෙ කොහොමද? මට එකත් එක්කනේ. මම දැන් මට ගෝචර එකත් එක්කනේ. එතකොට නම් මේ ඕනම දෙයක් විග්‍රහ කරගන්නට උපාදාන වීමක් කතා නොකර බෑ. උපාදානයේ කතා වෙනවමයි. තණ්හා උපාදානියත් හම් වෙනවා. මොකද පුජ්‍යලත්වය මැනීමක් එකයි අපට අපි තුල කොටු වෙච්ච ඒ විග්‍රහය හම්බුනේ. එහෙනම් මේක හොයාගෙන යන තැනදී අන්‍යෝන්‍ය ප්‍රත්‍ය මේ බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න ප්‍රඥා චක්කුසීර දර්ශනීය වෙන මේ ප්‍රතිපදාව අර දැන් මගේ තිබිච්ච රාමුව එක තේරුම් ගත් එකක් නෙමෙයි එතනදී හම්බ වෙන්නේ. එතන ප්‍රඥා චක්කුසයට හම්බ වෙන්නේ. එතකොට ඒ කරපු විග්‍රහය, ඒ විග්‍රහ කරපු ඒ ඒ බුදුරණවහන්සේ වචන ටිකෙන් දුන්න කාරණාව එතනින් එහා අපට වෙන විග්‍රහයක් අවබෝධ කර ගැනීමත් එක්ක දෙන්න බැරි වෙනවා. ඇයි දෙන්න බැරි වෙන්නේ? ඒ අවබෝධය ගන්න තියෙන ඒ ඒ දර්ශනය දකින්න තියෙන හැකියාවක් ඕනේ ඒ දර්ශනීයට යන්න. හැබැයි අපට තේරිච්ච අපේ රාමුවට හම්බුණාද සංස්කාරය හරි විඥානි හරි මොකක් හරි අපි දැන් මේක අපේ රාමුවත් එක්ක හොයන්න පටන් ගන්නකොට <clears throat> අන්න පටිච්චසමුප්පා ධර්මය එක්ක අපට විමසන්න යමු වෙන්න වෙනවා. එහෙම විමසන තැනදී තමයි අපි තුල මේ අපේ රාමුව ඉක්මවන්නේ. අන්න ප්‍රඥාව කියන කාරණාව ගොඩනගින්. ඒ ප්‍රඥාව ගොඩනගුණාට පස්සේ තමයි මේ එකින් එක ප්‍රත්‍යක් හම්බ වෙන්නේ. අවිද්‍යාවට ප්‍රත්‍ය සංකාරය සංකාර ප්‍රත්‍ය විඥාන විඥාන ප්‍රත්‍ය නාම රූපේ දැන් මේ <clears throat> හැම එකම ප්‍රත්‍ය හම්බ වෙනවා හැබැයි අපි හොයාගෙන ගියේ එක්ක අවිජ්ජා ප්‍රත්‍ය සංඛාරා. අත සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නම් අපට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට කුමක්ද සත්‍ය දැක්කේ? අවිද්‍යාවමයි ප්‍රත්‍ය සංඛාරයට. අවිද්‍යාවමයි ප්‍රත්‍ය සංඛාර. එතකොට ඒ ප්‍රත්‍ය අපට හම්බුනේ අර අපි අපි අපට ගෝචර වෙච්ච කාරණා හොයන්න පටන් ගැනීමත් එක්ක. පටිසමුප්පාදයේ අංග 12 මේ ක්‍රියාකාරීත්වය කියන්නේ මගේ කෝණයට හම්බෙච්ච සංකල්පයක් නෙමෙයි. පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මගේ කෝණේ ඉක්ම වෙලා පටිච්චසමුප්පාදයේ ප්‍රඥා චක්කුසයට හම්බෙච්ච එක. එහෙනම් මේ ප්‍රඥා චක්කුසයට ඒක හම්බෙන්න අපේ කෝණේ තේරිච්ච තැනකදී අපට හම්බෙච්ච අපට ගෝචර වෙච්ච කාරණාවකදී මෙන්න මේක එක්ක අපි නුවණින් විමසන්න යමු වෙන්නට ඕනේ. එතනයි තමයි අපට අපේ කෝණ ඉක්මවලේ කාරණා හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අපට පටිච්චසමුප්පාදේ ප්‍රත්‍ය ඔක්කොම කල්පනා කරලා බලනකොට දැන් අවිද්‍යාපත්‍යයෙන් සංඛාර කියලා විග්‍රහ කරන තැනදී එතන බුදුරජාණන් වහන්සේ ඒ විග්‍රහයට ගැළපෙන විග්‍රහ තියෙනවා සංචේතනා සූත්‍රයේ කායේවා භික්ඛවේ සති කියලා. කයක් ඇතයි කියලා ගත්කල්ලි කියලා. ඔන්න ඔය විදිහේ විග්‍රහ දේශනා තියෙනවා. එතකොට අන්න එතන මොකද්ද මේකට දුන්න විග්‍රහය? මෙන්න මෙන්න මේ කාරණා එක්ක අපි නුවණින් ඉමසන්න යමු වෙන්නට ඕනේ. එහෙම නුවණින් ඉමසන්න යමු වීමත් එක්ක තමයි අපිට මේ ප්‍රඥා චක්කුසය ඇති කරගත හැකි මාර්ගයට අපි යමු වෙන්නේ. අන්න ප්‍රඥා චක්කුසය ඇති වුණාට පස්සේ අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ වචන ටිකේ ඒ සැබෑ අර්ථය ප්‍රායෝගිකත්වයත් එක්ක තමන්ගේ රාමුවකින් තමන් මැනපු මින්න මිනීම ඉක්ම වෙලා දර්ශනයක් එක්ක සත්‍ය අවබෝධ කරගන්න. එතකන් අපිට තියෙන අපේ අපේට තේරෙන රාමුවක් එක්ක යන්න ඕනේ. හැබැයි අපට තේරෙන රාමුව විය යුත්තේ බුදුරන් වහන්සේගේ දේශනාවත් එක්ක සංසන්දනය වෙන. බුදුරන් වහන්සේගේ දේශනාවත් එක්ක සංසන්දනය වෙන රාමුව එහා ගියපු දෙයක්, ඒ කියන්නේ ධර්මයට නොගැලපෙන විදිහේ දෙයක් නම් අපි දාගත්ත රාමුව එතකොට අපට හිතන්න පෙළඹෙන්න බෑ. ඒනු ඒ හිතන ක්‍රමේ යෝනිසුමනසිකාරය නෙවෙයි. ඒ හිතන ක්‍රමයේ තුලින් අවබෝධයක් කරා යන්නේ නැහැ. හරියටම ඒ ධර්මයත් එක්ක සංසන්දනීය වෙමින් අපි මේ තේරුම් ගත්ත කාරණාව ඔස්සේ නුවණින් ඉමසන්න ගොචිතරයි ප්‍රඥා චක්කුසෙන් ඒ සත්‍ය අවබෝධ කරා නැත්නම් ඒ දර්ශනය කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන දැන් පටිච්චසමුප්පාදය යෝනිසු මනසිකාරය කරන්න තියෙන්නේ මුලින්ම දුක්ඛ සමුදය හැදෙන හැටි. හැබැයි දර්ශනයේදී දැකීම තියෙන්නේ පටිච්චසමුප්පාදය. මනසිකාර කරන්න තියෙන්නේ මේ පටිච්චසමුප්පන්න ධර්ම එක්ක. ඒ කියන්නේ මානසිකාරයක් අපිට කරන්න තියෙන්නේ පටිච්ච සමු පටිච්චසමුප්පාදයෙන් ගොඩනගච්ච ධර්ම ඒක මුල් කරගෙන කියන්නේ ජරා මරණය, ජාතිය, උපාදානයි, භවය, තණ්හාව. මෙන්න මේ කාරණා එක්ක නෝනෙන් ඉමසන්න තියෙනවා. ඒක ඒක දුක. මේක හැදුනේ කොහොමද? අන්න ආර්ය සත්‍යයත් එක්ක. මේක හැදුනේ කොහොමද? විමසනවා. මෙහෙම විමසගෙන යන තැනදී හම්බ වෙන මොකද්ද? මානසිකාරයක්, සිතILLක්, ප්‍රකල්පනයක් නෙවෙයි දර්ශනයක්. ප්‍රත්‍යයෙන් උපම් බව. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර බව. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන බව ඇති වුණා දර්ශනයක්. මානසිකාරයක් නෙමෙයි. මනසට මානසිකාරය තියෙන්නේ. ප්‍රඥා චක්කුසයට දර්ශනය තියෙන්නේ. ඒකයි සබ්බාසුට පැහැදිලි කරන්නේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව. දර්ශනය කියන්නේ මානසිකාරය නෙමෙයි දර්ශනය ඇති වෙන්නේ නැහැ මානසිකාරය නැතුව. එහෙනම් මානසිකාරය කරන්නට තියෙනවා බුදුන් වහන්සේ දේශනාවට අනුව මානසිකාරයෙන් ප්‍රඥාව ගොඩනගෙනවා ප්‍රඥාවෙන් දර්ශනය තියෙනවා. ඉතින් ඒ නිසා හැම කාරණාවක්ම අපි ඉස්සෙල්ලාම අපිට තේරෙන තැනින් පටන් ගන්නට ඕනේ. හැබැයි අපි තේරෙන තැන දා ගන්නට ඕනේ ධර්මයට අනුකූලවම ධර්මයට විරුද්ධව දාගත්තොත් තේරෙන තැන අපට නිවැරදි මානසිකාරයක් කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තට මේ ප්‍රශ්න ඔක්කොම වැදගත්. මොකද අපට සාකච්ඡා කළ යුතු, ඉමසිය යුතු, තේරුම් ගත යුතු කරුණු ගොඩක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපට අපේ ජීවිතේ තවත් අවබෝධයක් කරා යන්නට මේ දහම් පරියාය ප්‍රකාරයක් කරගන්න පුළුවන්. තව එක ප්‍රශ්නයකට ඕනනම් අවස්ථාව දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර ඉස්සෙල්ලා දේශනා කරපු සූත්‍රය ඇසුරෙන් ප්‍රශ්නයක් අහන්නේ අර දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඇවිදින අය අතර ශ්‍රේෂ්ඨ කවුද කියලා. ඒ වගේම මේ කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ කවුද කියලා. එතකොට ඒක මට දැනෙන විදිහට ඒක මේ මේ ගලප ගන්න හරි අමාරුයි මොකද එයා කියනවා හරක තමයි ඇවිදින අතර ශ්‍රේෂ්ඨ කියලා. එතකොට ඒ දෙවි කෙනෙක් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ අපි වෙනුවෙන්ද නැත්නම් ඒගොල්ලෝ වෙනුවෙන්ද කියලා පොඩ්ඩක් පහදා දෙන්න අපේ හැමදෙරෝනේ. මට ඒක හරියට පැහැදිලි වුණේ නැහැ. කියන්නේ ඒ ඒ උත්තරේ දෙන්නේ බුදුරණවහන්සේ නෙමෙයි දෙවි කෙනෙක්මනේ. දෙවි කෙනෙක් කියනවා එහෙම ඒ කියන්නේ එතකොට එයා දකිනවා ඇවිදින අතර ශේෂ්ඨ හරකා කියලා. කතා කරන අය අතර ශේෂ්ඨ පුතා කියලා. ඒ කොහොමද දෙවි කෙනෙක් ඒ වගේ අදහසක ඉන්නේ කියන එක? ආ හරි හරි. එතන ඒ කියන්නේ මනුස්ස ලෝකෙට එක අදාළ එහෙමයි එහෙමයි. එතන ඇතරම දැන් දැන් මේ වගේ දෙයක් නේ දැන් අපි හිතමු දැන් ඔන්න දැන් ශ්‍රමණ කවුරුණත් ශ්‍රමණයා කියන්නේත් මනුස්ස ලෝකෙනේ. ඉහළ දේයට සාපේක්ෂව මනුස්සලෝ කියන්නේ දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුස්සත්වය කියන්නේ පහළ ලෝකයක්නේ. දැන් ඒ දෙවියා දන්නේ නැහැ බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහනේ. එතකොට අර අර දෙවියා ප්‍රශ්නය අහපු දෙවියා ප්‍රශ්නය අහන්න යන්නේ කාගෙන්ද? බුදුරණවහන්සේගෙන් වුණාට අර දෙවියට එයා මිනිස්සෙක්. බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. සිවුරක් පොරවගෙන හිටියට බුදුරන් වහන්සේ කියන මේ ඇහිච්ච වචනයක් තියෙනවා. නමුත් බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා එයා දන්නේ නැහැ. කොයි වගේ කෙනෙක්ද කියලා. එයාට මිනිස්සෙක්මයි. එතකොට දැන් දෙවියා අහන්නේ අර දෙවියා ප්‍රශ්නේ අහන්නේ අරයාගේ හොනට නෙමෙයි. ඒ කියන්නේ අර උත්තර දුන්න දෙවියගේ හොනට නෙමෙයි අහන්නේ. එයා අහන්නේ වෙන පැත්තකින්. ඒ කියන්නේ ඔක්කොම සාධාරණ විදිහට අහන්නේ. නමුත් අර ප්‍රශ්නේ අහගෙන හිටපු දෙවියට තේරෙන්නේ එහෙම එකක් නෙමෙයි. මොකද එයා බුදුරණවහන්සේ ගැන දන්නේ නැහැනේ. එතකොට එයාට දෙන්න තියෙන උත්තරේ තියෙන්නේ දැන් ඇවිදගෙන යන කාරණාව ඒ ඔක්කොම තියෙන්නේ මනුස්ස ලෝකයේද? මනුස්ස ලෝකෙනෙක් ගෙන්නේ අහන්නේ. මනුස්සයට එක්ක. මොකද දිවි ලෝකෙ ඇවිදගෙන යන කතාව කතා කරන්න බෑනේ. එතකොට එයා උත්තරේ දුන්න පඬිතුයා වගේ පැනලා අර මනුස්ස ලෝකයේ දැන් මනුස්සයෙක් ඉන්නේ නෙවෙයි සාමාන්‍ය කෙනෙක්ගේ. දැන් අපි අපටත් ඔය වගේ අවස්ථාවක් දැන් අපි හිතමු සාමාන්‍යයෙන් හොඳට ඉගෙන ගත්ත උගත්යයි සම්මුත මහාචාර්ය කෙනෙක් හරි කවුරු හරි ඇවිදලා ළඟින් පැත්තකින් යන තවත් කෙනෙක් ඒ වගේ මෙක් කෙනෙක් ධර්මයේ දන්න කෙනෙක් ඇවිල්ලා වුණ අපෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් අපි සාමාන්‍ය පැවිද්ද කියන්නේ එච්චර ලොකු උගතක් උගතකම නෙමෙයිනේ ලෝකයේත් එක බලනකොට. අරකොට අර අරේ ආර ප්‍රශ්නේ අහනකොට මොකක් හරි ප්‍රශ්නයක් වොන්න අපි හිතමු මොනවා හරි හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා අහනවා. අහනකොට දැන් අරයගලගේ දැනුම තමයි භෞතික විද්‍යාවාදී. දැන් එයාලා ඉහළටම ගිහිල්ලා. දැන් එයා උත්තරේ දෙන්නේ මොකකින්ද? අන්න අහ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා එයාලට එයාලා මේ අහන කෝණෙත් එක්ක එයාලගේ උත්තරේ. දැන් මෙතන මේ වගේ පරමාණු ක්‍රියාකාරීත්වය හරි මොනවා හව දෙයක් එක්ක ඔන්න එයාලගේ ඒ කෝණෙත් එක්ක උත්තර දෙනවා. නමුත් අහන්නේ අර බුදුරණවහන්සේගෙන් අර වෙන විග්‍රහයක්. දෙන්නම එකම තැන, දෙන්නම මහාචාර්යවරු, දෙන්නම එකම විශේෂ දන්නේ. හැබැයි අර යහන්නේ ධර්මයත් එක්ක අරයට තේරෙන්නේ වෙන පැත්තකින්. බුදුරණවහන්සේ දෙන්නේ අර ධර්මයත් එක්ක අහපු උත්තරේ, අරයා දුන්නේ අර ලෝකයේත් එක්ක උත්තරේ. ඉතින් ඒ නිසා ඒක තමයි මේ මේ ඒ කියන්නේ බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා අඩුම මේ සාමාන්‍ය තේරුම් ගැනීමක්වත් නෑ මොකද නැත්තම් බුදුරන් වහන්සේත් එක්ක එහෙම කතා කරන්න යන්න අවශ්‍යතාවයක් නෑ ඉතින් ඒක නිසා මේ අපි අර දේශනාවක් බලනකොට අපි ගොඩාක් ඒ හැම පැත්තම බලන්න නැත්නම් එහෙම සමහර කරුණු අදාළම නැහැ. දැන් අර සමහර ඒවා තිබ්බේ අර මේ මේ වෙන වෙන කාරණා අහපු දේවල්. එතකොට ඒ ඊයා අහන ඒ යම් සමහර කටිනා මෙහෙම. මනුස්ස රෝග දැන් දිව්‍යයන් දෙවියන්ට පේනවනේ කලින් ජීවිතේ. සමහර දෙවියන් මෙහි ඉඳලා ආවේ මේ කර්මය කරලා ආවේ. එතකොට යාළුවට අර මනුස්ස ලෝකේ කරපු හොඳ කර්ම හොඳට ගත කරපු ජීවිතයේ ස්වභාවය පිළිබඳ වැටහීමක් එනවා. අන්න ඒකට අදාළ කරුණුත් අහනවා. සමහරවට ඒ දෙවියා ඒ විදිහට දිවි ලෝකෙට ආවේ හොඳ විදිහේ ජීවිතයක් ගත හොඳ නරක ජීවිතයක් ගත කරලා තුමත් එන්නේ නැහැ හොඳ ජීවිතයක් ගත කරනවනේ. එතකොට ඊට අදාළ ප්‍රශ්නේ අහනවා. ඉතින් ඒ නිසා අර අර පඬිතකමින් අර දෙවියා උත්තර දුන්නේ එයාට තේරෙන කෝණකින්. එතකොට අර බුදුරණවහන්සේගෙන් නෙවෙයි. එතකොට බුදුරණවහන්සේගේ ස්වභාවයත් එක්කනේ කතා කරන මනුස්ස ලෝකෙනේ. ඒ මනුස්ස ලෝකෙට තමයි කතා කරන්න කිව්ව. මොකද දෙන්නම දන්නවා හැටියට තමයි එතන හිතාගන්නේ. මහාචාර්යවරු දෙන්නම එකම දේ දන්නවා. හොඳට දන්නවා. අරයට පැහැදිලි කරලා දෙන්න වගේ තමයි කතා කරන්නේ. හොඳයි එහෙනම් අපි අවසන් කරමු අද දවසේදීත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය සාකච්ඡා කරලා අපේ ජීවිතයේට වටිනා කියන පුණ්‍ය ධර්මයන් රාශියක් එකතු කරගන්නට දුණා. ඉතින් මේ ඇස් කරගත්ත සියලු පින් පළමුවෙන්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා විශේෂයෙන්ම මේ ආරණ්‍ය ආරක්ෂා කරන මේ ප්‍රදේශය ආරක්ෂා කරන සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා අපවත් යෝදාල කටකරුණේ ඥානන් ස්වාමීන් වහන්සේ නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ලෝක සාසනයේ සුරකින්න ධර්මයේ ඉස්මතු කරන මහා සංඝරුවනට වගේම මේ මෑණිවරුන් ඇතුළු සියලු දෙනාට මේ ශාසනය වෙනුවෙන් සිටින සියලු දෙනාට මේ ධහම ඉස්මතු කිරීමටත් නිවිසනසෙන්නටත් මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කර ගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය සකස් කිරීමට මූලිකවම උපකාර කර ධම්මපාරමී පදනමට ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම නාවික හමුදාපති සිරිමයන් රණසිංහ මහත්මයාට ඒ වගේම ලසිත ගුණසේකර මහත්මයා ඇතුළු ඒ නාවික හමුදාවේ සියලු දෙනාට ඒ වගේම මේ හදා ගැනීම සඳහා දේශ විදේශ දේශ විදේශවල විවිධාකාරයෙන් උපකාර කර සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා ඒ වගේම අද දානීය පිරිනමපු ඒ වගේම ඒ කටින චීවරයක් පූජා කර බණ්ඩාර මහත්තයා ඩයිස් මහත්තයා ඒ වගේම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සඳහා සහ සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාට ඒ වගේම මේ ධර්ම දේශනාව සජීවී විකාශනය කිරීම සඳහා උපකාර කරපු සියලු දෙනාට ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධර්මික ආරක්ෂාව රැකවරණයේ සැලසෙත්වා ගෞතම සාසනය තුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා.